ned ඔක්කො හරි නේද එන ඔක්කොමලා ඇවිල්ලා නේද ඉන්නේ හරි නේද? ඔක්කොම දාණේ අරගෙන ඉවරයි නේද? හරි. ඇත්තට මේ කියන කරුණු කාරණා අපි හරියට දැන් තෝරගමු. මොකද හේතුව ඇත්තටම අපිට තේරෙන්නේ නැතුණාට අපි මේ ලෝකය හැම වෙලාවෙම කරන්නේ කොටස් දෙකකට බෙදා ගන්න. මම ඒක තමයි අර පටන් ගන්න තැන නතර කරලා තියෙන්නේ. මේ මේ පටන් අරගෙන නතර කරේ කෑම දවල් දාන්නට කලින්. ලෝකේ බෙදා ගන්නවා කොටස් දෙකකට. බෙදාගන්නේ කොහොමද? ටිකක් මන වඩනවා අනිත් ටික මන වඩන්නේ මොනවද රූප ශබ්ද ගන්ධ රස ටිකක් එක පැත්තකට වෙන් කරගන්නවා මන වඩනවා කියලා රූප ශබ්ද ගන්ධ රස ටිකක් එක පැත්තකට වෙන් කරගන්නවා මන වඩන්නේ නැහැ කියලා ඔන්න ඔය මන මේ ටික මන වඩනවා මේ ටික මන වඩන්නේ නැහැ කියලා වෙන් කරගන්නෙම කැමැත්තකින්. කැමැත්තක් නැතුව මේ කිසි දෙයක් කරන්න බැරි ඒකයි. කැමැත්තක් හදා ගන්නවා මොකද්ද? හිතෙන්ම මේ ටික මන වඩනවා. හිතෙන්ම කැමැත්තක් හදා ගන්නවා මේ ටික මන වඩන්නේ අන්නේ හදා ගන්න කැමැත්ත මත අවිද්‍යාව උපදින. එතකොට ලෝකෙ බෙදා ගන්න අපි මොකෙන්ද? අවිද්‍යාව. අවිද්‍යාවෙන් බෙදා. ඉතින් අවිද්‍යාවෙන් බෙදාගත්ත ටික අහිමි වෙනවට කැමති නෑ. අවිද්‍යාවෙන් බෙදාගත්ත ටික ලං වෙනවට කැමති නෑ. හොඳට බලන්න නැද්ද කියලා. අවිද්‍යාවෙන් බෙදාගත්ත ටික දුරස් වෙනවට කැමති නෑ. තව අවිද්‍යාවෙන් බෙදාගත්ත ටිකක් තියෙනවා ලං වෙනවට කැමති නෑ. බලන්න වෙන ආකාරයක් තියනවද කියලා? තියනවද? හොඳට කල්පනා කරන්න. වෙන එකක් නැහැ. කොච්චරයි තියෙන්නේ? හරි. අවිද්‍යාවෙන් බෙදාගත්තේ නැත්තම් තොර ප්‍රශ්න දෙතොර ලෞතර බුදු පියාණන් වහන්සේට රූප පේනවද නැද්ද මොකද කරන්නේ බෙදන්නේ සද්ද ඇහෙනවද නැද්ද බෙදන්නේ ගන්ධ ඇහෙනවද නැද්ද මේ දැනෙනවද නැද්ද? දැනෙනවා. බෙදන්නේ නැහැ. රස දැනෙනවා. බෙදන්නේ නැහැ. ස්පර්ශ දැනෙනවා. බෙදන්නේ නැහැ. සිතුවිලි එනවා. බෙදන්නේ නැහැ. ප්‍රශ්න निराකරණය. අපි එනවා බෙදනවා. දෙපැත්තට. රූප එනවා බෙදනවා. සද්ද එනවා බෙදනවා. ගන්ධ එනවා බෙදෙනවා. රස එනවා බෙදෙනවා. ස්පර්ශ දැනෙනවා බෙදෙනවා. සිතුවිලි එනවා බෙදෙනවා. ඊට පස්සේ ඉතින් අඳුනා. ඇයි මේවා හොඳයි. එහෙනම් මොන දහදුරා බලු වැඩක් කළා හරි කමක් නැහැ මේ ටික රැක ගන්න ඕන. මේ ටික හොඳ ඒවනේ. එහෙනම් මොන ලහදුරා වැඩක් කළා හරි කමක් නැහැ මේ ටිකට ළඟට නම් එන්න දෙන්නේ නැහැ. නේද? මොනවා හරි කරලා මේ ටික නම් ළඟට එන්න දෙන්නේ නැහැ. ඒ වගේම මේ ටික අයින් වෙන්න දෙන්නෙත් නැහැ. හැබැයි කොච්චර දැඟලුවත් රූප පේන එක නතර කරන්න බෑ. එහෙනම් පේන එක එකක් බෙදා ගන්න එක තව එකක්. ඇහෙන එක එකක් බෙදා ගන්න එක තව එකක්. දැනෙන එක එකක් බෙදා ගන්න එක තව එකක්. සිතට සිතුවිලි එන එක එකක් බෙදා ගන්න එක තමයි. දිට්ඨ සුතමුත විඤ්ඤතවල බෙදා ගැනීමි නෑ. බෙදාගත්තට පස්සේ තමයි කරන්නේ දිට්ඨියම බෙදාගෙන මේ දිට්ඨිය දරාගත්තේ වා මේ හොම එහෙම ගන්නවා මේ දිට්ඨිය දරාගත්තේ මේ පැත්තට දාගන්න. නේ. දැන් ඉතින් මොකද වෙන්නේ ඊට පස්සේ අපි? ඒ බෙදාගෙන අපේ ලෝකයක අපි රජ කරනවා. අපිම බෙදාගත්ත ලෝකයක අපි රජ කරනවා. ඉතින් ඒ රජ කරන්න ගියාම මොකද වෙන්නේ? අර හොඳයි කියලා බෙදාගත්ත ටික වෙන් නොවෙන්න පුළුවන් තරම් බලය ක්‍රියාත්මක කරනවා. ඊට පස්සේ හොඳ නැති ටික ලං නොවෙන්න පුළුවන් තරම් බලය යොදනවා. බලය යොදන්න යොදන්න තලය උරුම වෙනවා. බලය යොදන්න යොදන්න තලය උරුමයි. බල තල. නේද? බල යොදනකොට පොඩ්ඩක් මොකෝ වෙන්නේ? ඔය පරිස්සම් වෙන්න එනවා බලය යොදනකොට අරහෙ තලය උරුම වෙන බව දන්නේ නැහැ. බලය යොදන්න හරි ආසයි. හැබැයි තලයට කැමති නැහැ. තලයට කැමති නැති වුණාට වැඩක් නැහැ. බලයට කැමති නම් තලයේ උරුමම තමයි. නතර කරන්න බෑ. එහෙනම් පරිස්සම් වෙන්න වෙනවා. නිලතල, තාන්නමාන, සල්ලි, වතු පිටි නේද? මේ ඔක්කොටම එකයි. මම හොඳ උදාහරණයක් කියන්නම්. ලෝකේ බල්ලෝ ඉන්නවද පොස් බල්ලෝ ඉන්නවද? ලෝකේ බල්ලෝ ඉන්නවද පොස් බල්ලෝ ඉන්නවද කියලා අහන්නේ. ආ බල්ලෝ ඉන්නේ. කවුද උට පොස් බල්ලෝ කියලා නම දාලා තියෙන්නේ? ආ මිනිස්සු. නේ. ආ බල්ලා බල්ලාමයි. දැන් පොස් බල්ලෙක් ඉන්නකොට නිකන් මොකෝ තත්ත්වෙට? ගෙදර. ඈ? යන් එනවනේ නිකන් අමුතු ගැම්මක් එනවා. හම්ම අපේ ගෙදර ඉන්නේ මෙහෙම බල්ලෙක්. බලයත් වැඩි. ඔව් පොස්නේ. ඔව් ඒක තමයි. ඔව් තලෙත් ඉතින් දෙයියන්ගේ පිහිටයි. ඉතින් පොස් ගතිය වැඩි. එතකොට නියන් අර ඒ ගෙදරට සාමාන්‍ය සාමාන්‍ය බල්ලෝ එන්නේත් නැහැ. නේද? ඔව් තරහා එන්න එපා මම කිව්වට. මොකද බල්ලෙක්ට පුළුවන් අපිව සතරපාගත කරන්න. ඒකයි මේ පෙන්වන්නේ යන්නේ. එන පරිස්සමෙන් බල්ලෝ හුරුතල් කරන්නේ. උතුම් වූ manussත්වයක් ලැබලා නිවන් දකින දහමක් අහන්න ලැබිලා නිවන් දකින දහමක රටක ඉපදිලා ධර්මයක් ඇහෙන වෙලාවේ ඒක පැත්තකට දාලා බල්ල හුරුතල් කර කර ඉන්නවනම් සතර පායට ලෑස්තිලා ඉන්නේ. ගතියට අනුව උප්පත්ති එනවා ඊළඟට. හිතන්නේ හරි ෂෝක් කියලා. නේද? ඒ පොස්ට් ලෙවල් එකනේ හදලා දෙන්නේ. දැන් ගෙදර ඉන්න බල්ලා මරලා දාන්න එපා. ඔව්. එයා කහින්සක සතෙක්. උගේ කර්මයක් ඌ ගෙවන්නේ. නැත්තම් හෙට ගිහිල්ලා බල්ලා මරලා දාන නිවන් දකින්න තියනවා කියලා. ඔව් ඒක ඒක කළා හරියන්නේ නැහැ. කරගහ කරන දෙයක්වත් නැහැ. තව අලුතෙන් කරගහ ගන්න යන්න එපා. ඌ මලාට පස්සේ තව එකෙක් ගේන්න එපා. ඒකයි මේ කියන්නේ. ඒ වෙලාව ගන්න නිවන් දකින්න වැඩේ කරගන්න. නේද? අනුන්ගේ පව් වලට කරගහන්න එපා. ඌගේ කර්ම විපාක ඌ ගෙවන්නේ. නේද? ඌ අද බල්ලෙක් වෙලා හිටියට බලු වැඩේ කරන්න ආස වෙච්ච හැන්දනේ බල්ලෙක් වෙලා තින්නේ. නැත්තම් බලු වැඩ කරන්න යන්නේ නැහැ නේද? මේ බල්ලෙක් වෙන්නේ නැහැ. මොකද ඌ අලෝභයෙන් ආදේශයෙන් අමෝහෙන් දේව ගතිය වඩලාද බල්ලෙක් වෙලා තියෙන්නේ ඈ අනුන්ට නොවේවා මටම වේවාද නැත්තම් ඉතින් මට නැතත් කමන්නේ ඕගොල්ලෝ ගන්නකෝ කියලාද ඈ ඒකනේ බල්ලෙක් තව එකට කන්නවත් දෙන්නේ නැත්තේ ගතිය එන්නේ ගතිය ඇවිල්ලා පොර කාලා නේද යන්නේ වගේ හැබැයි වැඩේ තියෙන්නේ මම ඕගොල්ලන්ගෙන් ඇහුවොත් <clears throat> බල්ලෙක් වෙන්න කැමතිද කියලා මොකෝ කියන්නේ? ඈ? කැමති? කැමති නෑ. බල්ලෙක් වෙන්න කැමති නෑ. නේ? බලු වැඩේ කරන්න. ඈ? වැඩ කරන්නත් කැමති නෑ. බලු වැඩ කරන්නත් කැමති නෑ. ඒ කියන්නේ හේතුවට කැමතිත් නෑ. හේතුවට කැමති නැත්නම් ඵලය ගැන බය වෙන්න මෙපා. හැබැයි හේතුවට කැමති නම් ඵලය කොහේ හරි කැලකිලා එයි. නේද? ඵලය කැරකිලා එනවනේ එතකොට. හේතුවට කැමති නම්. හැබැයි ඵලයට කොච්චර අකමැති වුණත් වැඩක් නැහැ. හේතුවට කැමති නම්. මෙතනින් යාට ධර්මයේ තෝරගන්න මම පොඩි උදාහරණයක් කියන්නම්. හොඳේ. සාමාන්‍යයෙන් ඔය මගේ සාකච්ඡාවට සම්බන්ධ වෙලා හිටපු අය ගොඩක් අය මේ උදාහරණේ දන්නව ඇති. හැබැයි නොදන්න අය හොඳට අහලා උත්තරයක් දෙන්න. හොඳට අහගෙන ඉන්න මං කියන දේ. මම පොඩි දෙයක් අහනවා. දිය වැඩියාවට කැමතිද? ඈ? මොකද උත්තරේ? දිය වැඩියාවට කැමතිද? කැමති නෑ. කවුරු හරි ඉන්නවද කැමති කෙනෙක්? නෑ. හරි. කවුරුවත් කැමති නෑ. පැන් රස ගන්න. කැමතිද නැද්ද? කැමති. පැන් රස කන්න කැමති. තිය වැඩියාවට කැමති නැහැ. ඔන්න ඔය උත්තර දුන්නා වගේම මට කියන්න දුකට කැමතිද නැද්ද? කැමති නැහැ. දුකටපත් වෙන වැඩපිළිවෙලට කැමතිද? කැමති? කැමති නැහැ. හරි. එහෙනම් ආයෙ උදාහරණය අහගන්නකො. දිය වැඩියාවට කැමතිද නැද්ද? කැමති නැහැ. පැන් රස කන්න කැමතිද නැද්ද? පැන් රස කන්න කැමති. දුකට කැමතිද නැද්ද? කැමති නැහැ. දුකටපත් වෙන වැඩපිළිවෙලට කැමතිද නැද්ද? කැමති නැහැ. තුන්වෙනි වතාවටත් කියනවා. දියවැඩියාවට කැමතිද නැද්ද? කැමති? හොඳට හිතන්න මං කියන එක. දියවැඩියාවට කැමති නැහැ. පැන් රස ගන්න කැමති. පැන් රස කන්නේ ඈ? ආ පොඩ්ඩයි කන්නේ. ආ හරි. හරිද පොඩ්ඩ කන්න හරි ආසයි නේද? පොඩ්ඩ ආසයි. හරි කමන්නේ. කොහොම හරි ආසයිනේ. මම හැබැයි පැන් රස ගන්න කැමතියි. පොඩ්ඩද ගොඩද කියලා මං අහන්නේ නැහැ. ඒ පැණ්ඩත පොඩ්ඩද කන්නේ ගොඩද කන්නේ මහා පරිමාණයෙන් කනවද මං එහෙම අහන්නේ මං ඇහුවේ පැණ්ඩත කන්න කැමතිද කියලා පොඩ්ඩට හරි කැමති නම් කැමති එච්චරයි ඉතින් ආයේ නේද හරි ඒ වගේ මං අහන්නේ දුකට කැමතිද දුකට කැමති නෑ දුකටපත් වෙන වැඩපිළිවෙලට කැමති නෑ ඒත් කියනෝ නෑ කියලා හරි දැන් මම පොඩ්ඩක් ලිහිල් කරනවා දැන් තුන් පාරක් කියලා බැලුවානේ බලන්න උපමාවක් කිව්වහමත් අපිට තේරෙන්නේ නැත්තම් චතුරාර්ය සත්‍ය gedi පිටින් කියනකොට තේරෙයි. උපමාවකින් කියනකොට තේරෙන්නේ. හරි දැන් මම තව පොඩ්ඩක් ලිහිල් කරනවා. මොකද්ද? දියවැඩියාව කියන එක හේතුවක්ද ඵලයක්ද? දියවැඩියාව කියන එක ඵලයක්. පැන් රස කණ එක හේතුවක්. ડોක්ටර් කිව්වේ ඵලය කරන්න එපා කියලාද හේතු නොකර ඉන්නද? අන්න. අපි ඵලයට කැමති නෑ. හැබැයි හේතුවට හේතුවට කැමති. හේතුවක් නැතුව ඵලයක් හටගන්නවාද? හේතු නිරෝධයෙන් ඵල නිරෝධය. එහෙනම් අපි දිය මම මේ උදාහරණයක් ගන්න ධර්මයේ පෙන්වන්න මිසක් මේ පැන් රස කාලා දිය වැඩිය හැදෙනවා කියලා ඔප්පු කරන්න නෙමෙයි හොඳේ. ඔව් නැත්නම් ඒකත් වරද්ද ගන්න එපා. මේ එතකොට පැන් රස කන වැඩේ තමයි හේතුව. හැබැයි ඒ වැඩේට අපි හරි ප්‍රියයි. ඒ වැඩේට අපි හරි ප්‍රියයි. හැබැයි අපි දිය වැඩියාවට ප්‍රියද? දිය වැඩියාවට ප්‍රිය නැහැ. එහෙනම් අපි හේතුවට ප්‍රියයි ඵලයට ප්‍රිය නැහැ. නේද? සමහරලාට අපි දන්නේ නැතුණාට බල්ලෙක් වෙන්න බල්ලට කැමති නැහැ. බැරි වෙලා අක්කා බලු වැඩේට කැමති නෑ. පෙරේතයට කැමති නෑ. පෙරේත වෙන වැඩේට කැමති නෑ. හරකෙක් වෙන හරකට කැමති නෑ. හරකෙක් වෙන වැඩේට කැමති නෑ. ඌරෙක්ට කැමති නෑ. ඌරෙක් වෙන වැඩේට කැමති නෑ. නේද? එතකොට ප්‍රශ්නයක් නේද? හරි. දුක කියන එක හේතුවක්ද ඵලයක්ද? දුක දුක ඵලයක්. දුකටපත් වෙන වැඩපිළිවෙල හේතුවක්ද ඵලයක්ද? හේතුවක්. හේතුවක් නැතුව ඵලයක් හට ගන්නවාද? ඵලය හටගෙන තියෙනවද නැද්ද? ජීවිතය අහනවා. ඵලය හටගෙන තියෙනවද නැද්ද? තියෙනවනේ. එහෙනම් හේතුව කරලා තියෙනවද නැද්ද? හේතුවට කැමති වෙලා තියෙනවද නැද්ද? එහෙනම් දැන් කියන්න බලන්න දුකටපත් වෙන වැඩ පිළිවෙලට කැමතිද නැද්ද කියලා? ඔව් දැනුත් නැහැ කිව්වොත් ඉතින් මට කියන්න වෙන්නේ ඵලෙ එන්න විදියක් නැහැ. ඔව් දැන් දැන් මම උදාහරණයක් වහම තේරෙන්න ඕනේ හොඳේ. දැන් ආයෙ උදාහරණයක් කියනවා. දිය වැඩියාවට කැමතිද නැද්ද? කැමති නැහැ. පැන් රස ගන්න කැමතිද නැද්ද? දැන් ආකන්න දැන් කියනවා කැමති නැහැලු. දැන් මෙච්චරලා කැමතියි කිව්වා. දැන් කියනවා කැමති නැහැලු. අන්න පොඩ්ඩ උදාහරණේ දැන් තේරිලා තියෙනවා. එහෙනම් දුකට කැමති නැහැ අපි. ඔයගොල්ලොත් කැමති නැහැ. හැබැයි අපි දුකටපත් වෙන වැඩපිළිවෙලට කැමති. දුකටපත් වෙන වැඩපිළිවෙලට අපි කැමති. ප්‍රශ්නේ තියෙන්නේ අපි දන්නේ නැහැ ඒ වැඩපිළිවෙලෙන් හටගන්නේ දුකක් කියලා. ඒ හින්දේ වැඩපිළිවෙලට අපි කැමතියි. වැඩපිළිවෙල අපි පැන් රස කනකොට දන්නේ නැහනේ දියවැඩියා වෙනවා කියලා. හැබැයි අපිට කියන්නේ ડોක්ටර් දියවැඩියාව නතර කරන්න නෙමෙයි කියන්නේ. පැන් රස කන එක නතර කරපන්. නේද? ඒ වගේ තථාගතයන් වහන්සේ අපිට කියනවා දුකටපත් වෙන වැඩපිළිවෙල කරන්න එපා. එතකොට ඔබ දුකටපත් වෙන්නේ නැහැ. හැබැයි අපි දුකටපත් වෙන වැඩපිළිවෙල කර කර දුක අහලකට ලම් නොවේවා කිව්වොත් මේක වෙන්න පුළුවන්ද? වෙන්න බෑ. හැබැයි අපි දුකටපත් වෙන වැඩපිළිවෙලට හරි කැමති. අන්න කැමැත්තක් තියෙනවා. මොකද්ද? කැමැත්ත ඒවත් ඉච්ඡාවක් තියෙනවා. කැමැත්තක් තියෙනවා. මොකද්ද ඉච්ඡාව? මනවඩන රූප ටික අපෙන් දුරස් නොවේවා. මන වඩන්නේ නැති ඒවා ලන් නොවේවා. එහෙම ઈચ્છාවක් තියෙනවා. ඒ ઈચ્છාවකින් ලැබිය හැක්කක් නොවේ. යම්පි ઈච්ඡං නලබති තම්පි දුක්ඛ. මොකද්ද දැන් උරුම වෙන්නේ? දුක නේද? එහෙනම් අර ઈચ્છාවෙන් ගොඩනගන වැඩපිළිවෙලට අපි කැමතිද නැද්ද? ඒ වැඩපිළිවෙලට කැමති. ඒ වැඩපිළිවෙලට කැමති හන්දා අපිට දුක උරුමයි. නේද? හරි. ඔන්න ওই ටික දැන් අපි බලන්න. දැන් වැඩේ තියෙන්නේ පැන් රස කන වැඩේ දුකයි කියලා පෙන්නන එක වැඩිය ලේසි නෑ. නේද? අමාරුයිනේ. කොහොඹ ඉස්ම කන එක නම් දුකයි කියලා පෙන්නන්න ලේසි. නේද? කොහොඹ ඉස්ම ටිකක් ටිකක් අමාරුයි කියලා පෙන්නන්න ලේසි. ඒ වගේ මිහිරට තියෙන ඒවා දුකයි කියලා පෙන්වන්න ගියාම ලේසියෙන් පිළිගන්නේ නෑ මෙච්චර මනවඩන ඒවා දුකයි කියන්නේ කෙසේද දෙයියනේ නේ ප්‍රශ්නේ තියෙන්නේ ඒකම තමයි දුක දෙන්නේ නේ ඒකම තමයි අපිට දුක දෙන්නේ එහෙනම් ඒක ඒක අර ගෙදර ඉන්න කාට හරි අපි කිව්වොත් එහෙම ගිහිල්ලා දැන් ඕගොල්ලෝ හවස ගෙදර ගිහින් කියනවා මං අහගත්තනේ පැන් රස කන වැඩි දුකයි කියලා. මොකක්ද දැන් මේකේ පිස්සුද? මොනවද අහගෙන ඇවිල්ලා තියෙන්නේ කියලා. ආච්චර දැන් පොඩි එකා බූන්දි ටිකක් කනවා. ඕගොල්ලෝ ගිහින් පඬිතේ වගේ ගෙදර ගිහින් කියන මොකද්ද? පුතේ බූන්දි කන එක එන දුක වැඩක්. අම්මේ පිස්සු දැම්මේ. මෙච්චර මේ මම මේ ෆුල් ජොලිය ටීවී එක උඩ කකුල් සෙටි එක උඩගෙන කකුල් දෙකත් උඩ දාගෙන ටීවී එක දිහා බලාගෙන බූන්දි ටිකක් කනවා අම්මා කියන ඇවිල්ලා දුකයි කියලා. පිස්සුද? මොලේ පිස්සුද? මොකද්ද අහගත්තේ? ආයි ගිහිල්ලා උදේ ඉනක් එනවා. ඒ හින්දා හොඳට මතක තියාගන්න. කිරි බොන අයට බත් කවන්න බෑ. කවන්න හොඳ නෑ. මුලින් මොකද කරන්න ඕන? කිරි ටික පෝවලා, ධන ගාන කෙනාට කිරි ටික පෝවලා, උඩු කිරලිවත් එහා පැත්තට පෙරලෙන්න බැරි එකාට කිරි ටික පෝවලා. ක්‍රමානුකූලව හිමින් හිමින් තමයි පොඩ්ඩක් ධන ගන්න උගන්නලා. පොඩ්ඩක් අතපය උස්ස ගන්න පුළුවන් කාලෙට ආවහම තමයි බත් කවන්න ගන්න. දැන් වැඩේ කරන්නේ අපේ මොකද්ද? කිරිබොනේ උන්ට බත් කවන්න යනවා. හිස්මෝලේ ගිහිල්ලා මැරෙනවා. නේ. මේකට මම එක උදාහරණයක් ඔයගොල්ලන්ට කියන්නම්. ලේසි වෙන්න තව. අපිට ඕන වෙනවා පීනන්න. හොඳේ? පීනන්න ඕන වෙනවා. අපි කරන වැඩක් මම පෙන්වන්නම්. දැන් පීනන්න අපිට ඕනයි කියමු. අපි හිතමු දැන් ස්විමින් pool එකක් ඕනයි කියලා පීනන්නේ. අපි යනවා ස්විමින් pool එක ළඟට. ගිහිල්ලා අර ස්විමින් pool එක බාර වෙ ඉන්න මහත්තයාගෙන් අහනවා මහත්තයා මේකේ දිග කොච්චරක් තියනවාද? දැන් අපි ලියා ගන්නවා නෝට් පොතේ දිග මෙච්චරයි මීටර. පළල කොච්චරක් තියනවාද? ආ පළල මෙච්චරයි. ලියාගත්තා. මේ පැත්තේ ගැඹුර කොච්චරද? ආ අඩි 2යි. ඒකත් ලියාගත්තා. අර පැත්තේ ගැඹුර කොච්චරද? ආ අඩි 8යි. ඒකත් ලියාගත්තා. ඝන කියුබ් කොච්චරක් වතුර තියනවද? ආ මේක. මොනවද දාලා තියෙන ටයි? ඕකත් ලියා. දැන් අපි ළඟ ස්විමින් pool එකේ සියලු දත්ත තියෙනවද නැද්ද? දත්ත තියෙනවා. යනවා ගෙදර. ගිහිල්ලා ඔහොම ඉන්නවා. ආයි එනවා ස්විමින් pool එක ළඟ. මහත්මයා මේකේ දිග කොච්චරද? ලියාගත්තා. මොකද නෝට් ලියන්න අපි හරි අතස්සයිනේ. ඉතින් ලියා ගන්න. ආ මෙච්චරයි. ගැඹුර ආ මේ පැත්තේ මෙච්චරයි. වතුර කොච්චරක් තියෙනවද? ආ මෙච්චරක් තියෙනවා. දැන් තව නෝඩ් දෙකක් තියෙනවා. ආයි ගෙදර යනවා. ආයි එනවා ටික දවසකින්. ආයි අහනවා අරක දිග කොච්චරද? පළල කොච්චරද? දැන් මෙන්න මෙහෙම ගත්තාම ස්විම් pool එක හදපු එකාට වඩා අපි ළඟ තියෙනවා දත්ත. නේද? හරි. කවදාද අපි පීනන්නේ? ස්විම් pool එකේ දත්ත තියෙනවා ඔක්කොම. කවදාද පීනන්නේ? ඈ? ඕ. මේ කපේ පීනන්නේ නැහැ. බහින්න. අන්න හරි. මොකද කරන්න ඕනේ? වතුරට බහින්න. හරි. දැන් මොකද කරන්නේ? කාගෙන් හරි ආන කොහොමද පීනන්නේ? ඔය බහැලා පීනන්නේ. කියනවනේ එතකොට නේ. අයි වතුරට බහින්න බෑ පීනන්න. දුවගෙන දුවගෙන ඇවිල්ලා අඩි අටේ පැත්තෙන් බහිනවා. මොකෝ වෙන්නේ? ඔව්. අඩි අටේ පැත්තෙන් බහිනවා මුලින් මොකක් වෙයිද? එලිම ගිල්ල මැරෙනවනේ. මෙන්න මේ වැඩේ කරනකොට කියනවා කිරිබොනේ උන්ට බත් කවනවා කියලා. මේ අපි බහින්න කැමති කොයි පැත්තෙන්ද? මේ නිවන් දකින්න පටන් ගන්න තියෙන සතර සතිපට්ඨානේ. ආනාපාන සතියේ. සතර ඉර්ධිපාද. පංචීන්ද්‍රිය, පංච බල. අම්ම සත්‍තිස් කියනකොට 37 කියලා ඉවරයි. එච්චරට පාඩම් කළා. සත්‍තිස් කියන්න හම්බෙන්න ඉතුරු ටික කියලා ඉවරයි. එච්චරට අර ස්විමින් pool එකේ දත් අය හැමදාමත් මොකද කරන්නේ පොය දවස්වල ගිහිල්ලා ගහනවා නෝට් එක. අම්මා ගේනවා. ආයි ගන්න ආයි ගේන්න අර ස්විම් pool එකේ දත් ඒ වගේ නෝට් තියනවා එමටයි නේද සත්ත බොජ්ජංග පිළිබඳව නෝට් එකක් තියෙනවා ෆයිල් එකක් විතර සතර ඉර්ධිපාදවල වෙනම තියෙනවා පංච ඉන්ද්‍රිය තව ෆයිල් එකක් තියෙනවා බැරි නම් ෆයිල්ම තියෙනවා 37ක් විතර දැන් වැඩේ තියෙන්නේ පීන ගන්න බෑ තාම නේද එහෙනම් ඇත්තටම පීනන්න දන්න මිනිස්සෙක්ගෙන් නම් ඔයගොල්ලෝ ගිහිල්ලා අහන්නේ ඒ මිනිස්සේ අපිට මුලින්ම උගන්වනවා මොකද්ද? අර අඩි දෙකේ තුනේ පැත්තෙන් බැහැලා මුලින්ම මේක හොඳට බැලන්ස් කරගෙන ඉන්න උගන්වනවා පීනන්න කලින්. අන්න ඔහුට හැකියාවක් තියෙනවා ඒක හොඳට ඉගෙන ගත්තට පස්සේ ඔහු ගිලෙන්නේ නැතුව ඉන්න පුළුවන් වෙනවා. මොකට ගිලෙන්නේ නැතුව ඉන්න පුළුවන්. අන්නේ ගිලෙන්නේ නැතුව ඉන්න පුළුවන් කෙනාට දැන් මොකද කරන්නේ? ක්‍රමානුකූලව ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික පීනන්න උගන්වනවා. එහෙම පුරුදු වෙච්ච කෙනා අර අඩි අටේ පැත්තට ගිහිල්ලා යටටත් ගිහිල්ලා ටයිල් එකත් බලලා ඕන දෙයක් කරලා එන. හානියක් වෙනවද? නෑ. මේ වගේ තමයි බුද්ධ ශාසනය. එහෙනම් තථාගතයන් වහන්සේ මුලින්ම පෙන්නනවා මෙන්න මේකේ නිවන් දකින්න යන කෙනෙක්ට කරන්න ඕන පිළිවෙල මොකද්ද කියලා. අන්නේ පිළිවෙලේ පෙන්නනවා මුලින්ම කල්යාණ මිත්‍ර සේවනයේ සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාර ධම්මානුදම් පටිපදා කියන මේ සතර සෝවාන් අංග වලින් කෙනෙක්ට දර්ශනයෙන් පහ වෙන ටිකක් තියෙනවා. බණ ටික අහලා. අන්නේ දර්ශනයෙන් පහ වෙන ටික පහ වුණාට පස්සේ ඔහුට තියෙනවා ඉන්ද්‍රිය සංවරත්වයක් ගැන සැලකිලිමත් වෙන්න. ඒ ඉන්ද්‍රිය සංවරත්වයේ සැලකිලිමත් වෙන කෙනාට ඊළඟට තියෙනවා තව කාරණයක් සංවරයෙන් සැලකිලිමත් වෙන්න. ඊළඟට තියෙනවා තව කාරණයක් හතරවෙනි කාරණය හැටියට ඉවසීමෙන් සැලකිලිමත් වෙන්න. ඊළඟට තියෙනවා පරිවර්ජයෙන් සැලකිලිමත් වෙන්න. ඊළඟට තියෙනවා විනෝදණයෙන් සැලකිලිමත් වෙන්න. හත්වෙනි කාරණය හැටියට එනවා භාවනාවෙන් පහ කරන්න ඕන ටික. එහෙනම් මුලින්ම දර්ශනයෙන් පහ වෙන ටිකක් තියෙනවා. සංවරයෙන් පහ වෙනවා. ප්‍රත්‍යවේක්ෂාවෙන් පහ වෙනවා. ඉවසීමෙන් පහ වෙනවා. පරිවර්ජයෙන් පහ වෙනවා. විනෝදණයෙන් පහ වෙනවා. භාවනාවෙන් පහ මේක තමයි යන ක්‍රමය. එතකොට දැන් අපි මොකද්ද කරලා තියෙන්නේ? මේ දස්සනේන පහතබ්බ කොටසින් තමයි කෙනෙක්ගේ සත්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ප්‍රහීන වෙලා තුන් සංයෝජනීය ප්‍රහීන වෙලා සෝතාපන්න වෙන්නේ. ඒ හින්දා තථාගතයන් වහන්සේ පෙන්වා දෙනවා සෝතාපන්න ආර්ය ශ්‍රාවකයා මනා ලෙස මේ ඉන්ද්‍රිය වරද්ද ගන්න විදිය දන්නවා ඉන්ද්‍රිය නිවැරදි කරගන්න විදිය දන්නවා. ඉන්ද්‍රිය සංවරත්වයේ පිහිටන්න දන්නවා. ඊළඟට ඔහු ප්‍රත්‍යවේක්ෂා පුරුදු වෙනවා. මෙහෙම ගිහිල්ලා ඔහුගේ හත්වෙනි කාරණේ හැටියට භාවනාවෙන් පහ වෙන්න ඕන ටික පහ කරනවා. එතකොට සෝතාපන්න වෙන්න කලින්ද භාවනා කරන්න තියෙන්නේ සෝතාපන්න වුණාට පස්සේද? ඈ? මොකෝ කරේ අපි? අපේ හිතුමන අපිට හත්වෙනි කාරණේ පළවෙනියට ගන්නවා. හත්වෙනි කාරණේ. ඇයි ඒ? බුදු පියාණන් වහන්සේට වඩා ඥාන අපිට තියෙනවා. නේ? ඊට වඩා ඥාන අපිට තියෙනවානේ. ඒ හින්දා අපි මොක කරන්නේ? අර නූල් බෝලේ ඕන තැනින් අදිනවා වගේ ඔන්න ඒ වඩන්නනේ වඩනකොට ඔය වැඩේ මොකක් හරි බය වෙන්න දෙයක් නැහැ. ඉතින් මොක කරන්නේ? කවි කියනවා වගේ මොනවා හරි කියනවා අන්තිමට ඉතින් සමාධියකුත් වැඩෙනවා. වැඩින් නැත්තිත් නෑ. නැත්තම් ඉතින් කරන්නෙත් නෑනේ. වැඩෙනවා. අන්තෝ ජටා බයි ජටා තමන්ම දන්නේ නැහැ තමන්ට මොකද්ද උනේ කියලා. මේ එහෙනම් බුද්ධ ශාසනයේ තථාගතයන් වහන්සේ අනුපූරක අනුපූරක ප්‍රතිපදා කිව්වා නම් ධම්ම සංගණී ප්‍රකරණයේ පැහැදිලිව විස්තර කරනවා සත්කාය දිට්ඨිය විචිකිච්ඡා සීලබ්බත පරාමාස යන තුන් සංයෝජනයෝ දර්ශනයෙන් පමණමයි පහ වෙන්නේ භාවනාවෙන් පහ වෙන්නෙම නෑ එහෙනම් ඉතුරු සංයෝජන 7 කාමරාග පටික රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිද්‍යාව කියන 7 භාවනාවෙන් පහ දැන් ඕගොල්ලෝ ප්‍රශ්න අහන්න ඕනේ භාවනාවේවද දර්ශනීයවද අහනෝ නම් අහන්න ඕනේ. ඒකයි මේ ටික කිව්වේ භාවනාවේවා අහන්න එපා. ඇයි? ඇහුවට උත්තර දෙන්නෙත් නැහැ. ඇයි? මොන්ටිසෝරි යන්න ඕන එක ඕලෙවල් ප්‍රශ්න අහලා හරියන්නේ නැහැ. ඒ ලෙවල් ප්‍රශ්න අහලා හරියන්නේ නැහැ. මෙතන ඉඳන් ක්‍රමානුකූලව ගෙනියන කෙනාව අර ස්විමින් pool එකේ බැස්ස කෙනාට <coughs> ඔළුව උඩ තියා මේ ගිලෙන්නේ නැතුව තියාගන්න පුළුවන් වගේ සතර අපායේ කවදාකවත් නොයන මට්ටමට උඩ ඉන්න පුළුවන් මට්ටමට ආවට පස්සේ ඊට පස්සේ හිමීට පීනන්න උගන්වන්නේ. පීනන වැඩේ පොඩ්ඩක් පැත්තකින් තියන්න. හැබැයි වැඩේ තියෙන්නේ පීනන්න තමයි ආස. පීනන්න ආස වුණාට වැඩක් නැහැ. අරහෙන් බහිනකොටම ගිලෙනවනම් නේද? අරහෙන් බහිනකොටම ගිලෙනවනම් කොහොමද මුළු පීනන්න උගන්වන්නේ? ඊට ඉස්සෙල්ලා උගන්වන්න එපා මේක. හිතේ සැහැල්ලුවෙන් මේක වැඩේ පටන් ගන්න විදිය. එහෙනම් අන්න ඒ වගේ ක්‍රමානුකූලව ගියොත් මේ වැඩේ කරගන්න පුළුවන්. නැත්තම් නම් ටිකක් අමාරුයි. මොකද හරියට බණ ටික තෝරගෙන නැතුව භාවනා වැඩේ හැබැයි වැඩෙන්නේ බුද්ධ ශාසනයේ භාවනා නෙමෙයි. ඒකයි මේ පෙන්නේ. වැඩේ භාවනා. භාවනා වැඩෙන්නේ නැතු තියෙන්නේ නැහැ. වැඩෙනවා. වැඩේ තින්නේ බුද්ධ ශාසනයටයි තියෙව නෙමෙයි. මම ඉස්සරහට ඉතින් පෙන්න ගන්න යන්න හැම එකකම ලෝකේ තියෙන බඩු භාණ්ඩ වගේම තමයි. ඔරිජිනල් එකක් තියෙනවා ඩුප්ලිකේට් එකක් තියෙනවා. හැම එකකම එහෙමයි. ඔරිජිනල් එකක් තියෙනවා දැන් හරියටම ඔරිජිනල් එක දන්නේ නැති එක ඩුප්ලිකේට් එකට අහු වෙනවම. බඩු බහන්න වගේම තමයි. ඒ වැත් ඒ වගේ නේද? අපි අන්දල කොච්චරනම් මොබයිල් ෆෝන් දෙනවද ඔරිජිනල් කියලා. අපි අරන් එන්නේ නිකන් ඔරිජිනල් කියලා. මේ දැන් නැවෙන් ගෙනාවේ. මේ දැන්. හැබැයි ඔක්කොම ඩුප්ලිකේෂන්. ඒ වගේ තමයි. ඕනම තැනක එහෙම. එහෙනම් මේකත් ඒ වගේම තමයි. හරි. අපි පොඩ්ඩක් ත්‍රිපිටකයේ කරුණු ටිකට චුට්ටක් යමු. මොකද ඕගලන්ට මම කියපු කාරණා ඇත්තම ත්‍රිපිටකය ඇතුලේ තියෙනවද නැද්ද කියන එකත් පෙන්වන්න ඕනේ. මොකද හේතුව එහෙම නැත්තම් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේවා මම කියන මගේ අත්නෝමතික මත කියලා හිතන්නත් පුළුවන් නේද? එහෙම හිතෙන්න පුළුවන් ඒකයි. ලෝ උපත හිමි නිදානේ මොකද්ද කියලා විස්තර කරන මුලින්ම. අංගුත්තර නිකාය 4 පිටුව 97 කම්ම නිදාන සූත්‍රය. මේක මම ඔයගලන්ට දැන් විස්තර කරපු එක තමයි මේ පෙන්වන්නේ. මහණෙනි කර්මයන්ගේ සමුදයට නිදාන තුනයි. කර්මයන්ගේ සමුදය මේ සමුදය කියන්නේ මොකද්ද? යමක් උදා කරගන්න. කර්මය උදා කරගන්න. සමුදයට නිදාන තුනයි. කවර නිදාන කවරෙද්ද කියලා කියන මොකද්ද? කර්මයන්ගේ සමුදයට ලෝභේ නිදානයයි. මොකද්ද නිදාන එක? ලෝභේ නිදානයයි. කර්මයන්ගේ සමුදයට ද්වේෂය නිදානයයි. කර්මයන්ගේ සමුදයට මෝහය නිදානයයි. එහෙනම් කර්මයන්ගේ සමුදයට තුනක් බලපානවා මොනවද? ලෝභයයි, දේශයයි, මෝහයයි. මහණෙනි ලෝභයෙන් අලෝභය නූපදිනේ. ලෝභයෙන් මොකද උපදින්නේ නැත්තේ? උපදින්නේ නැහැ. ලෝභයෙන් ලෝභයම උපදිනේ. මහණෙනි දේශයෙන් අදේශය නූපදිනේය. දේශයෙන් දේශයම උපදී. දේශේ මොකද උපදින්නේ? දේශයම උපදී. මෝහයෙන් අමෝහය නූපදිනේය. මෝහයෙන් මෝහයම උපදිනේ. මානෙනි ලෝභයෙන් උපන් කර්මයෙන් දේශයෙන් උපන් කර්මයෙන් මෝහෙන් උපන් කර්මයෙන් දෙවියන්ට නොපැමිණේ, මිනිස්යෝද නොපැමිණේ, යම් වේදවණු සුගතියකට නොපැමිණේ. බැලිත් මහණෙනි, ලෝභජ කර්මයෙන්, දේශද මොහජ කර්මයෙන් නිරයට පැමිණෙයි, තිරිසන් යෝනියට පැමිණෙයි, പ്രേත විශේෂයට පැමිණෙයි, අනෙක කිසිඳු දුගතියකට පැමිණෙයි. ඔන්න අපිට ලෝභයෙන්, දේශයෙන්, මෝහයෙන් හම්බෙන බෝනස් එක, බෙනිෆිට් එක. එන උපතේ නිදානේ ඔන්න. අර මම ඔයගලන්ට උදේ කියපු කාරණා මම පෙන්වන්නේ මේ. සූත්‍රයේ කම්මනිදාන සූත්‍රය මම කියන එකක් නෙමෙයි සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරන එකක් අංගුත්තර නිකාය 4 කම්මනිදාන සූත්‍රය. එහෙනම් කියනවා ලෝභයක් මුල් කරගන්න තැන අලෝභේ නූපදිනේ. එහෙනම් උපදින්නේම මොකද්ද? ලෝභයම උපදී. දේශයක් ක්‍රියාත්මක වෙන තැන අදේශයේ ක්‍රියාත්මක නොවේ දේශයේම ක්‍රියාත්මක වේ. මෝහය ක්‍රියාත්මක වෙන තැන අමෝහය ක්‍රියාත්මක නොවේ මෝහයම ක්‍රියාත්මක එහෙනම් ලෝභයෙන් දේශයෙන් මෝහෙන් සුගති තැනකට යන්න බෑ කියනවා. දුගති තැනකම තමයි උප්පත්තිය මොනවද? තිරිසම්, പ്രേත, නිර, අනෙකුදු දු. අනෙකුදු දුගති කියන්නේ අසුර නිකාය කියන එකට. එහෙමනම් මෙන්න ඒ පැත්තට යන විදිය. මේක අනිත් පැත්තත් කිව්වා ඔයගලන්ටම. කර්මයන්ගෙන් සමුදයට අලෝභය නිදාණයයි කර්මයන්ගේ සමුදයට ආදේශයේ නිදාණයයි කර්මයන්ගේ සමුදයට අමෝහයේ නිදාණයයි අලෝභයෙන් ලෝභයෙන් උපදිනේ. අලෝභයෙන් මොකද උපදින්නේ නැත්තේ? ලෝභය උපදින්නේ නැහැ. ආදේශයෙන් දේශය ආදේශයෙන් දේශය උපදින්නේ නැහැ. ආදේශයෙන්ම තමයි උපදින්නේ. ඒ වගේම මෝහයෙන් අමෝහයෙන් මෝහය උපදින්නේ නැහැ. අමෝහයම උපදින්නේ. මානනේ අලෝභජ කර්මයෙන් ආදේශජ කර්මයෙන් අමෝහජ කර්මයෙන් නිරේ නොපැමිණේ, තිරිසන් යෝනිය නොපැමිණේ, പ്രേත විශේෂ නොපැමිණේ, අනෙකුදු යම් දුගතියකට නොපැමිණේ. වැලිත් මානෙනි අලෝභජ කර්මයෙන්, අදේශ කර්මයෙන්, අමෝජ කර්මයෙන් දෙවියන්ට පැමිණේ, මිනිස්සුන්ට පැමිණේ, අනෙකුදු යම් සුගතියකටම පැමිණේ. එහෙමනම් ඔබ අප සියලු දෙනාම අද මනුස්ස ලෝකේ උප්පත්තියක් ලැබලා තින්නේ කොහොමද? අලෝභයෙන්, අදේශයෙන්, අමෝහයෙන්. එහෙනම් උදේ සාකච්ඡා කරපු එකත් එක්ක කරපු එක ත්‍රිපිටකයත් එක්ක එකඟද නැද්ද? එකඟයි. එහෙනම් අපි පුළුවන් තරම් ලෝභය වැඩි කරගත්තොත් මොකද වෙන්නේ? ගතිය එසේනම් උප්පත්තිය එසේ. එහෙනම් දේශය වැඩි කරගත්තොත් මොකද වෙන්නේ? උප්පත්තිය දුගතිය. මෝහය වැඩි කරගත්තොත් උප්පත්තිය දුගතිය. අලෝභය වැඩි වුණොත් උප්පත්තිය සුගතිය. අදේශය වැඩි වුණොත් සුගතිය. අමෝහය වැඩි වුණොත් සුගතිය. ඇවිල්ලා තින්නේ කොහෙටද? සුගතියට. හැබැයි දුකෙන් නිදහස්ද? අන්න ඒකට තමයි දැන් සද්ධර්මය ඕනේ. ඒකට තමයි චතුරාර්ය සත්‍ය ඕනේ. එහෙම නැතුව සුගති දුගති වෙන්න නෙමෙයි. ඇයි? ඕන්නම් පින් කළා සුගති වෙන්නත් පුළුවන් ඕන්නම් පව් කළා. එතකොට අපි මේ නිතරම කරන්නේ මොකද්ද? කාලයකට යට යනවා කාලයකට උඩ එනවා ආයි යට යනවා ආයි උඩ එනවා ආයි යට යනවා ආයි උඩ එනවා તો සසර කියන්නේ මොකද්ද යට යනවා උඩ එනවා යට යනවා උඩ එනවා යට යනවා උඩ එනවා දැන් මේක අපි කොච්චර කල් ඇවිල්ලා ඇද්ද 512028ක් බුදුවරු පහු කරගෙන ඇවිල්ලා තියෙනවා තාම බුදුබණ පදේ ඇහිලා නැහැ ඇහුණා අපි සියලු දෙනාම අද මෙතන නෑ. ඉතින් හිතන්න 512028ක් බුදුවරු පහු කරගෙන ඇවිල්ලත් ඇහුනේ නැති එකේ මේ අත්භවයේ මේ ඇහෙන වෙලාවක ප්‍රයෝජනෙ නොගත්තොත් මොකද වෙන්නේ? ඈ එහෙනම් ඔය 512028ක් බුදුවරු පහු කරන වෙලාවෙදිම අපි කරලා තියෙන්නේ මේ ලෝකෙන් ගැලවෙන පැත්තට වැඩල ලෝකේ ඉන්න ඕන වැඩේ. ඉන්න ඕන වැඩ. දැනුත් කරන්න කැමතිම මොකද්ද? දැනුත් කරන්න කැමතිම මොකද්ද? ඉන්න ඕන වැඩ ටික. අයින් වෙන වැඩ ටික. يعني මෙතනින් මිදෙන වැඩ ටික. කරන ටික කම්මැලි නේ. නේද? ඇයි ඒ? පුරුද්දම අරක. රුද්ධ මාර්ගය. එතකොට අන්නේ විදිහට අපි මේ සමහර දේවල් වලට අදහසක් දරාගත්තට පස්සේ ඒ අදහස අපි දිගින් දිගටම දරනවා. ඒක සංඥාවක් බවට පත් වුණාට පස්සේ හරි අමාරුයි ඒක කඩන්න. ලේසි නෑ. නේද? හරි. මම පොඩි උදාහරණයක් කියන්නම්. අර පාරමාරු වෙන තැන තියෙනව නේද? මොනවද ඒ පාරමාරු වෙන තැනට කියන්නේ? මොන ඉරිද? කහ ඉරිද? මොන ඉරිද? මට කියන්නේ කොහේ හරි කාහිරි තියෙනවද? දැන් මොනවද තියෙන්නේ? එහෙනම් කාහිරි කිව්වේ දැක්කද සංඥාව ගත්ත විදිහ. කහයිරි නැතුවත් කහයිරි කියන්නේ. ඒක හොඳ උදාහරණයක් දෙන්නේ. කහයිරි ඇත්තෙත් නෑ. හැබැයි කහයිරි. දැන් කහයිරි යුවත් හම්බෙයි. ඔක කහයිරි නෑ කොහක්. හැබැයි කියන්නේ ඇයි අපිට සංඥාවක් දීලා දීලා දීලා දීලා දීලා දීලා දීලා දීලා ඒකත් එක්කම අනුගත වෙලා වෙලා වෙලා ඉඳලා කහිරෙන් පයින්න පාර. කහිරි නෑ හැබැයි. සුදීරෙන් පැන පැන කියනවා කහිරෙන් පයින්නවලු. කොහොම සංඥා විපල්ලාසයක්ද? ද සුදීරෙන් පැන පැන කහිරෙන් පයින්නකො කොහොම සංඥා විපල්ලාසයක්ද? ඒ පාට පේන්නෙත් නෑනේ. තව කොහෙද වාහන පේන්නේ? නේ. දැක්කද සංඥාවක තියෙන බලවත්කම? ඒ වගේ අපි පාප පැත්තකට සංඥාවක් හැදුවොත් ඔය වගේ මොකද වෙන්නේ? දැන් මේ මේ හදපු එකක් මම පෙන්නුවේ. දැන් ඔය වගේම පාප පැත්තකට අපි සංඥාවක් හැදුවොත් ලෝභ පැත්තටම හදා හදා හිටියොත් මොකද වෙන්නේ? දේශ පැත්තටම, මෝහ පැත්තටම හදා හදා හිටියොත් මොකද වෙන්නේ? ඒ සංඥාම බලවත් වෙනවා. ඒ සංඥාම බලවත් වෙවි බලවත් වෙවි ඒකමයි එන්නේ. ඒකම එන්න එන්න එන්න එන්න අපිට හානි හානියක් වෙනවා මිසක් යහපතක් වෙන්නේ නැහැ නේ. එහෙනම් මෙන්න මේක අනිවාර්යයෙන්ම අපි තෝරගන්න ඕනේ. ඔන්න එහෙනම් ලෝභ දේශ මොහ ගතියෙන් දුගති යනවා. අලෝභ දේශ මොහෙන් සුගති වෙනවා. හැබැයි සුගති කියත් දුගති කියත් දුකෙන් නිදහස් නැත්තම් දැන් දුකෙන් නිදහස් වෙන්න වාරය ඇවිල්ලා තියෙනවා. සුගති වෙලා හම්බෙච්ච එකේ දුකෙන් නිදහස් වෙන්න වාරයක් හම්බෙලා තියෙන එකේ ඒකේ ඵල ප්‍රයෝජනේ නෙලා ගන්න ඕනේ. නේද? ඉතින් මේ වගේ මේ ඕනම කරන ඒවා කියනකොට තමයි පොඩ්ඩක් නිදිමතත් එන්නේ. නේ හරි. ප්‍රශ්න තුනයි ගන්න සාකච්ඡා මාලාවටම. දවස් 10ක් කරත් 15ක් කරත් කොච්චර කරත් ප්‍රශ්න තුනයි ගන්න මුළු සාකච්ඡාවම ඉවර කරන්න. මෙච්චරයි ප්‍රශ්න තුන. නිවන් දැකිය යුත්තේ ඇයි? ඒක එකක්. දෙවෙනි එක තමයි නිවන යනු කුමක්ද? තුන්වෙනි එක නිවන් දකින්නේ කොහොමද? මේ ප්‍රශ්න තුන ඇතිද? තව ප්‍රශ්න ඕනද? දාන්න. දැන් ඇතිද? මොකද හිතෙන්නේ? ඕගොල්ලෝ දෙන්න බය නැතෝ. ඕගොල්ලෝ අදහස් කියන්නේ. ඇතිද මදිද? ඇතිද? හරි. එහෙනම් මගේ හිතපු එකත් හරි. දැන් මට හිතෙනවා මේ තුන දැනගත්තම ඇති කියලා. ඒකයි මම ඕගොල්ලන්ගෙනුත් ඇහුවේ ඇතිද කියලා. දැන් මදි නම් තව කැලලක් දාන්න ඕන හතරෙන්නට ඒකයි. මොකක් හරි මදි කිව්වොත් මට හිතිච්ච එක තමයි මම මේ දාතේ. මට හිතෙනවා මේ තුනෙන් ඇති. හැබැයි මේ තුනෙන් ඇති කියන්නේ ඇයි? අන්න අපිම තීරණය කරනවා හරියට දහම දැකලා ඇයි අපි නිවන් දැකිය යුත්තේ? දහමට අනුව ඇයි නිවන් දකින්න ඕන? හැමෝම මේ දඟලන නිවන් දකින්න නිවන් දකින්න. ඊළඟ ප්‍රශ්නේ තමයි එහෙනම් නිවන් දකින්නවා නම් දැකිය යුත්තේ ඇයි කොට ඊළඟට එන ප්‍රශ්නයක් අපිට එහෙනම් නිවන කියන්නේ මොකද්ද? එහෙනම් අඳුර යතපත ගන්න බෑ. ඇයි? හරියටම නිවන කියන්නේ මොකක්ද එහෙනම්? ඊළඟට ප්‍රශ්නයක් එනවා කොහොමද ඒ නිවන ලබා ගන්න? දැන් නිවන් දකින්න කොහොමද? සර්ව සාධාරණ ප්‍රශ්න තුනක් දැම්මේ. දැන් මෙන්න මේ ප්‍රශ්න තුනට උත්තර අපිට හරියටම හම්බ වුණොත් මේ ප්‍රශ්න තුනට අපිට උත්තර හරියටම හම්බ වුණොත් අර 512000 බුදුවරු පියාණන් වහන්සේලා පහු කරගෙන ඇවිල්ලා ලබා ගන්න බැරි වෙච්ච දේ මේ ගෞතම බුද්ධ ශාසනය ලබාගත් කෙනෙක් බවට පත් වෙනවා. නැත්තම් මොකද වෙන්නේ? මෙතේ බුදුන් දැක නිවන් දකින්න. ඊළඟ වාක්‍ය හදලා තිනවා බය වෙන්න එපා. නේද? වාක්‍ය ලස්සනට හදලා තිනවා. එයි 2500යි ඉවර. තව 2500ක් තියෙනවා. ඒ වුණාට දැන් නිකන් බෑ වගේ. එහෙනම් මෙතේ බුදුන් දැක නිවන් දකින්න. ඔයගලන්ට මම උදේ පෙන්නුවා මේ අත්භවයේ නිවන් දකින්න බැරි වෙනවා නම් බැරි වෙන්නේ කාරණා හයක් විතරයි. ඒ කාරණා හයටම ඕගොල්ලෝ ඇතුළත් නැහැ. එහෙනම් මෙතේ බුදුන් දැකලකන් ඉන්න ඕනද? ඇයි? මෙතේ බුදුන් දැක්කත් මේකම තමයි කරන්න තියෙන්නේ. අය වෙන එකක් නැහැ. සීළු බුදුවරුන්ගේ එකම දේශනාවයි. සියලු බුදුවරු පියාණන් වහන්සේලා දේශනා කරන්නේ චතුරාර්ය සත්‍යය. તો මෛත්‍රී බුදු පියාණන් වහන්සේ එකක් දේශනා කළා. ගෞතම බුදුහාමුදුරුවෝ තව එකක් දේශනා කළා. එහෙම ඉන්නේ නැහැ. එකම දේශනාව කරා. එහෙනම් නිවන් දැකිය යුත්තේ ඇයි? එහෙනම් අපි මේ ප්‍රශ්න තුනට පොඩ්ඩක් උත්තර හොයාගෙන යන්න. නේද? සාධාරණයිද ප්‍රශ්න තුන? සාධාරණයි. හරි. එහෙනම් පළවෙනි ප්‍රශ්නේ ගමු. නිවන් දැකිය යුත්තේ ඇයි? දැන් මේක තමයි මම අර ඔයගොල්ලන්ට කිව්වේ. මොකද්ද සූත්‍රය? මනුස්ස චුති සූත්‍රය. මම කියන්නේ මනුස්ස මරණ සූත්‍රය නෙමෙයි කියලා තියෙන්නේ මනුස්ස චුති සූත්‍රය. මෙන්න මේක තමයි අර කතාව තියෙන්නේ ඕගොල්ලන්ට අර කියපු කතාව. පුරු වෙන්න කියවයි. අපේ ජීවිත කාලේ පළවෙනි වතාවට වෙන්න පුළුවන් ත්‍රිපිටකය කියවයි. තේරෙනව කියනවා බලන්න තේරෙන්නේ නැද්ද කියලා. භාග්‍යතුන් වහන්සේ මේ තරා ගමක ඉන්නවා. මේ අත්‍යවශ්‍යම කාරණේ තමයි මම රතු ඉර ඇඳලා තියෙන්නේ. ඉතින් මෙන්න මෙහෙම අර පස් ටිකක් අරන් අහනවා මේ පස් ටිකද වැඩි මහ පොළොවේ තියෙන පස් ටිකද වැඩි කියලා බුදු පියාණන් වහන්සේ අහනවා මාන භික්ෂුන් වහන්සේලාගෙන්. ඒතර භික්ෂුන් වහන්සේලා උත්තර දෙනවා අර පස් නියපිඩේ තියෙන පස් ටික කලාවෙන් කලාවකටවත් ගන්න බෑ කියලා සසඳන්නවත් බෑ කියනවා. ඊට පස්සේ කියනවා මහණෙනි එසේින්ම යම් කෙනෙක් මිනිසුන් කෙරෙන් චුත වූවා වෙත මිනිසුන් කෙරේ උපදීද ඒ සත්‍යෝ මදය. බොහොම පොඩ්ඩයි. සෝරි. වැලියම් කෙනෙක්, ඒ කියන්නේ මහත් පිරිසක් මිනිසුන් කෙරෙන් චුත වූවාද කොහෙද උපදිනවා කියන්නේ? නිරේ උපදීත්නම් මේ සත්වයෝ ය බොහෝයි. ප්‍රශ්නේ තියෙන්නේ තිරිසන් වෙනවා කියන්නේත් නෑ හොඳේ. එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. තිරිසන් වෙනවා කියන අඩු ගන්න කැම ටිකක් හරි දෙයි gederින්නේ. නේ. දැන් බල්ලේ පූසෙක් වුණොත් අඩු ගන්න කැම ටිකක් හරි දෙයි gederින්න මිනිස්සු. දැන් මෙතන කියන්නේ ඕ නිරේ කර්ම විශ්ය අචින්තය. ඒ හින්දා අපිට කපාටම තේරෙන්නේ නැහැ. නිරේ උපදී ඒ සත්‍යය බොහෝයි කියලා අහනවා. ඒ කවර හේින්දයක්. ඇයි එහෙම වෙන්නේ? මහණෙනි, සිව් අරිසස් නොදුටු බැවින් කවර සිව් අරිසස් දෙයක් දුක්ඛාර සත්‍ය, නිරෝධාර සත්‍ය, සමුදයාර සත්‍ය, නිරෝධාර සත්‍ය, නිරෝධගාමිනී ප්‍රතිපදා ආර සත්‍ය මෙහිලා දුකයයි විනය කටයුතු දුක වැළැක්වීම පමුණවන පිළිවෙතක් ඇද්ද? ඒ වීර වීර්යය කටයුතුයි කියලා කියනවා. එහෙනම් මොකද්ද කියන්නේ මේ චතුරාර්ය සත්‍ය නුදුටු බැවින් මිනිස්සෙකුටත් වෙන ඉරණම කියනවා. චුත වෙන වෙලාවේදී. මේ මිනිස්සෙට වෙනවා. දැන් එහෙනම් මේ ලැබපු අවබෝධය අපි මිනිස්සෙක් කියලා ඉපදිලා වෙලා මේ අවසානයේ ඉන්නේ චුතියක් නම් මේ චතුරාර්ය සත්‍ය අපිට අවබෝධ නොවුනොත් මොකද වෙන්නේ? අපේ ඉරණම අති භයානකද නැද්ද? එහෙමනම් ඒ අති භයානක ඉරණමට අපි උරුමකම් කියනවද? එහෙම නැත්නම් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන මේ සතර අපායෙන්වත් අඩුම තරමින් ගැලවෙනවද? ගැලවෙන්නේ. එහෙනම් ජීවිතේ පරදුවට තබලා මුලින්ම කරන්න ඕනේ මොකද්ද? මගුලක් හොයාගන්න එකද? ගෙයක් හදාගන්න එකද? ඉඩම් කැලලක් හදාගන්න එකද? බැංකුව බැංකුව account එකේ කෝටි දෙකක් විතර දාගන්න එකද? මේකද? මොකද්ද කරන්නේ? මාද ඇතුළු ඔබද ඇතුළු අපි සියලු දෙනා මුලින්ම හොයාගත්තේ මගුල. ඒකයි අවසා අවසනාව. මේ කතා කරන මමත් එහෙමයි. මගුල හොයාගත්තට පස්සේ මේක හම්බුනේ. කලින් හම්බුන්නේ නැහැ. වැඩි දින්නේ හෙව්වේ වැරදි වැරදි ඒවා. ඕගොල්ලොත් එච්චරයි මමත් එච්චරයි මේ කතා කරන්නේ. හැබැයි විශාකාසිතු දේවිය හත් අවුරුද්දෙන් සෝවාන් වෙලයි මගුල හොයාගත්තේ. අපි ඔක්කොම කරලා තියෙන කන පිටු. විසාකාසිත දේවිය හත් අවුරුද්දේ සෝවාන් වෙලා තමයි ස්වාම පුරුෂය හොයාගත්තේ. එතකොට එතුමියගේ සෝවාන් ඵලයට කසාද බැඳපු එක ප්‍රශ්නයක් වුණාද? පළවෙනි ළමයා හදපු එක ප්‍රශ්නයක්ද? දෙවෙනි ළමයා හදපු එක ප්‍රශ්නයක් වෙලාද? තුන්වෙනි එක්කෙනා. දැන් 20ත් කොහෙද හැදුවයි කියනවා. 20 වෙනි කෙනා හදුවත් ප්‍රශ්නයක් වෙලාද? අපිට කීයේ දිනේ ළමයි? වැඩිමුණොත් 3 දෙනයි දැන්. වැඩිමුණොත්. ඉෂාකාට 20ක් ඉඳලා සෝතාපන්න ඵලයට හානියක් වෙලාත් නැහැ. ළමයි 20කුත් හදලා අපිට තුන් දෙනා ඉන්නේ නිවන් දකින්න වෙලාවක් නැහැ බිසි. අන්තෝ ජට බහි ජට. මේ මම මේ කියන දේ සාධාරණද නැද්ද කියලා බලන්න. අපිට බිසි එච්චරට. හැබැයි විෂාකතරම් දන් දෙන්නෙත් නෑ. ඒකයි වැඩි. විෂාකතරම් දන් දුන්නු කෙනෙක් නෑ. ඒතර හැමදාම මේ ගෙදර මොකද කරන්නේ? දානි වියන එකමයි වැඩි. ඉතින් දාහනේ වෙනකොට අමතරව එක්කෙනෙක් නැගිටින නෑ එක්කෙනෙක්ට කිරි දීලි කරනකොට අනිත් එක ආන්න යනවා. එයාට කිරි දීලි වුණා අනිත් එක ආන්න. දැන් මේ විස පොලිමේ කොහොමද? නෑ ළමයි විස අඬනකොට එක්කෙනෙක්ට කවලි ඉවරනකොට අනිත් එක ආන්න කවනවා. දැන් මෙහෙම කවුරු 20කට කවනකොට අපි තුන් දෙනෙකුට කවලා දන්නවනේ රංගේ. දෙන්නෙකුට කවලා. ඒ 20කට වගේ කවනකොට කොහොමද ඇද්ද මොන්ටිසෝරි යනකොට? මොන්ටිසෝරි තිබ්බත් දන්නේ නෑ. වෙනම ස්කූල් සර්විස් එකක් ඒ කාලේ නැතුව ඇති එහෙම දන්නේ නැහැ. හැබැයි ඒත් මම මේ පෙන්වන්නේ අර සෝතාපන්න ඵලයට හානියක් වෙලා නැහැ නේද? එහෙම කරපු විජාකාසිටු දේවියට වෙච්චර වැඩ කරන්න පුළුවන් වුණා නම් ඇයි අපිට බැරි? මගේ ප්‍රශ්නේ එච්චරයි. ඒක ගැන කියෝ කිය ඉඳලා වැඩක් නැහැ. එතුමිය නිවන් දැකලා ඉවරයි. මම පෙන්වන්නේ ඇයි එහෙම පුළුවන් කෙනාටත් අර සෝතාපන්න ඵලයටත් හානි නොවි ඒ වැඩ ටික කරගන්න පුළුවන් වුණා නම් ඔබ අප සියලු දෙනා දැන් ඒ වැඩ ටික කරලා ඉවරයි. ඒ කියන්නේ කසාද බැඳලා ඉවරයි, ළමයි හදලා ඉවරයි, රස්සාවට ඒ ටික තී ඉවරයි. එහෙනම් මේකට අවස්ථාව නැහැ කිව්වොත් ඒක නිකන් පදනම් විරහිතයි ඒකයි. ඒ ප්‍රකාශයේම පදනම් විරහිතයි. අපිට ඌමනාවක් නැති වෙන්න පුළුවන්. වෙලාවක් නැතිකම නෙමෙයි. ඌමනාවක්. ඒ හින්දා අර සුපුරුදු වාක්‍ය කියන කොරණ දෙයක් නෑ. ඉතින් හදාගත්ත මොකක්ද අර කියන්නේ මේ මේ ගහගත්ත බෙරිය තමයි. ඉතින් ගහන්න දෙයක් නෑ. ඔන්නේ යනවා. ඉතින් කොරණ දෙයක්වත් නෑ කියලා යනවා. මොනෝ කරන්නේ? ඉතින් මෙතේ බුදුන් දැකවත් නිවන් දකින්න. නේද? මෙතේ බුදුන් හම්බුනාම ආයි කසාදයක් කරගෙන. එයායි මොකෝ වෙන්නේ? ඔය ඊට පස්සේ බුදුහාමුදුරන්ගේ නම මම දන්නේ නැහැ. කොහොමද අති දීර්ඝ බුදුවරයෙක් නැති කාලයක් තියෙන්නේ. ඉතින් ඒ හින්දා ඒ ගැන හිතලවත් වැඩක් නැහැ. ඒ හින්දා මෙන්න මේක ලැබිච්ච අවස්ථාවේ උපරිම ප්‍රයෝජනය ගන්න. මේ ලැබිච්ච අවස්ථාවේ. බැරි වෙන්නේ නැහැ. තමන්ගේ පැත්තෙන් තියෙන්න ඕනේ සපෝට් එකක්. තමන්ගේ පැත්තෙන් උත්සාහයක් වීර්යයක් ඕනේ. මේක මල් වට්ටිය තියලා දෙන්නේ නැහැ බය වෙන්න එපා. ඒ ඇයි මම එහෙම කියන්නේ? තථාගතයන් වහන්සේ දෙනවා. බලන්න උන්වහන්සේ කියන දේ. බෝසතාණන් වහන්සේ හැටියට ඉන්නකොට උන්වහන්සේ මහා උත්තරීතර ප්‍රාර්ථනයක් කරනවා. මොකක්ද ඒ ප්‍රාර්ථනය? මමද දුකෙන් නිදහස් වී සියලු ලෝක සියලු සත්‍යයන්ම දුකෙන් මුදෝමි. මමද නිදහස් වී සියලු ලෝක සියලු සත්‍යයන්ම දුකෙන් මුදෝමි. ප්‍රාර්ථනේ උත්තර උතුම්ද නැද්ද? උතුම්ද නැද්ද? ප්‍රාර්ථනීය ඉෂ්ට වුණාද නැද්ද? ප්‍රාර්ථනීය ඉෂ්ට වුණාද නැද්ද? මොකද හිතේ? ඉෂ්ට උනේ නැහැ. ඇයි ඉෂ්ට උනේ නැත්තේ? අන්න හරි. මේ අපි ඉන්නේ හරියට හරි. ආයි වැඩි එහෙම හොයන්න ඕනේ නැහැ. මේ අපි ඉන්නේ තාම. හැබැයි බුදු වෙලා උන්නාසේ මොකද්ද කියන්නේ? මට ඔබලව ඊතර කරන්න බෑ. මම ඊතර වෙන මග කියන්නම්. ඊතර වෙන එක ඔබලගේ වැඩක්. එහෙනම් බුදු වෙන්න කලින් උන්වහන්සේ ගත්ත පාරමිතාව තමයි මමද නිදාසින් සීල ලෝක සිරුරක්ටම මුදෝවි. හැබැයි බුදු වෙලා කියනවා මට ඔබලව මුදවන්න බෑ. මම මුදවන මිදෙන ක්‍රමය පෙන්වන්නම්. මිදෙන එක ඔබලගේ වැඩක්. එහෙම කියපු බුදු පියාණන් වහන්සේ එහෙම කිව්වනම් මං කිව්වොත් ඔය 350ම නිවන් දක්කනවා කියලා. පුළුවන්ද කරන්නේ? බෑ. නිවන් දකින්න එක ඕගොල්ලන්ගේ වැඩක්. මම පෙන්නන කාරණේ පෙන්නන්න. ඊට අනුකූලව හිතන්න ඕනේ කවුද? තම තමා. නේද? තම තමන් තමයි හිතන්න ඕනේ. මේ කියන දේ ඇත්තද? ඔන්න බලන්න. දැන් බලන්න ඕනේ මොකද්ද? අර ඉස්සෙල්ලා කිව්වා වගේ තමන්ම බලන්න ඇත්තටම ලෝභයක් ආපු වෙලාවට අපිට අලෝභය එනවද කියලා බලන්න. නෑ. දේශයක් ආපු වෙලාවට ආදේශය එන්නේ නෑ. මුලා වෙච්ච වෙලාවක අමෝහය එන්නේ නෑ. ඉතින් මේක ඇත්තටම එනවනේ මෙහෙම අපිට. ඉතින් මේක දිගින් දිගටම දිගින් දිගට මෙහෙම මෙහෙම එන්න ගත්තොත් අපිට මොකද්ද වෙන අත් වෙන්නේ ඉරණම? අන්න දුගතියකට යනව නිසා සුගතියට යන්නේ අන්න අපි තුලම අපි දකිනවා. අපින්නේ මේක දකින්න ඕනේ. රටවටේ මිනිස්සුන්ගෙන් නෙමෙයි නේද? අන්න ඒක බලන්න. ඊළඟට දේවචුති සූත්‍රය. මම සූත්‍ර දෙකයිනේ ඔයගලන්ට පෙන්නේ. මේකේ ගොඩාක් තියෙනවා. මම අවශ්‍යම දෙක ගත්තේ ඇයි? මනුස්සතලයේ කියනකොට මනුස්සයන්ගේ කරන් කිව්වහම ඉවරයිනේ. දිව්‍යතලේ යන්න කැමැත්තක් තියෙන හින්දා මේකත් ගත්තේ. ඕ නැත්තම් මේක ගන්නෙත් නැහැ. ඉන්න තැන පෙන්නවා. යන්න කැමති කට්ටිය ඉන්නෝනේ ගොඩක් එතනත් පෙන්නනවා. අර වගේම කියනවා. මහණෙනි අර වගේම උදාහරණ අරන් කියනවා දෙව්ලොවින් චුත වූවොත් දෙව්ලොව උපදින සත්වයෝ මදය වැලිත්‍ය කියන්නේ වැලියම් සත්ව කියන්නේ මහා පිරිසක් කෙනෙක් දෙව්ලොවෙන් චුතව නිරේ උපදින. මේ කට්ටිය හිතන් ඉන්න මෙහෙම එකක්. කොහොමද? දෙව්ලොවින් චුත වෙලා මනුස්ස වෙලා මනුස්සයා අර තිරිසන් වෙලා තිරිසන් අනුපිළිවෙලට යනවා කියන්නේ. ඇයි මේ මෙහෙම වෙන්නේ? මනුස්ස ලෝකයක හිටපු කෙනෙක් තමයි දිව්‍ය තලයකට යන්නේ. ඒතර මනුස්ස තලයේ තියෙන සුඛ විපාක ටිකත් ඉවර කරලා දිව්‍ය තලයේ තියෙන සුඛ විපාක ටිකත් ඔක්කොම ඉවර කරාට පස්සේ ඉතුරු වෙන්නේ මොනවද? ඔය දුක් විපාක ටික විඳින්න. දැන් දුක් විපාක ටික විඳින්න සුගති තැනක උප්පත්ති ලබන්න බෑ. ඉතින් දුක් විපාක ටික විඳින්න නම් කොහෙද උප්පත්ති ලබන්න ඕන? දුගතියේම තමයි. හරියට මෙන්න මේ වගේ. පොඩි උදාහරණයක් කියන්න. මම උදාහරණ කියන්න ඕන තේරුම් ගන්න. පඩි හම්බ වෙනවා. පඩි හම්බ වෙනකොට අර සුපර් මාකට් එකට ගිහලා කරත්තේ පිරෙන්න ගේනවා. අර බඩු ගේන්නේ, තල්ලු කරගෙන නේද? කියලා ගේන්නේ මොනවද? අර බෙල් පේපර් අර තින් අර ලොකු අර මල් මිස් වගේ ලොකු જાතියක් අර ලස්සනට. ඒ ඒවා ගෝවා මල්, චෝකලට් නේද? තොපි ඒ වගේ හොඳ හොඳ ඒවා ගෙනල්ලා බටර්, චීස් ඔක්කොම ගේන. ඒ අතර ඉතින් වැටකොළු, පතෝල මේ ඒවා කරවිල ඒවත් ගේන. කොහොම ගෙනල්ලා අර ෆ්‍රිජ් එකේ දානවා. දාලා ෆ්‍රිජ් එක අරිනවා උද කන්න බොන්නේ. අන්නවට මුලින්ම ගන්න මොන වගේ වයි? මේ අතටක් ගාලා අහුවෙන්නේ මොන වගේ වයි? දැන් ඒ අරක ඇතුලේ මනවඩන් ටික හොයාගන්න. නේ බෙල් පේපර් එහෙම දකින්නකොට කොහමද? චා. ඒක නම් හදන්න පුළුවන්. හොඳ ලස්සනට හදන්න ඕන. සලාද කොළ ටික තියලා ලස්සනට හදා ගන්න. නේ. ওই ටික ඔක්කොම හොඳ හොඳ ඒවා ටික කාලේ ඉවර වෙනවා දැන්. දැන් හොඳ මේවා ටික ඔක්කොම කාලේ ඉවරයි දැන්. කාලේ ඉවරනාට පස්සේ මොනවද තියෙන්නේ? වැටකොළු, පතෝල, බෝංචි වල ඇට හැලිච්ච ඒවා. නේද? ඔව් චොකලට් නෑ බුල්ටෝ වගේ ඒවා. අර තියෙන බුල්ට පොඩි ඒවා. නාරම්බි ඒවා තියෙන්නේ. දැන් මොකෝ ඊට විසි කරන්නද? ඇයි හොඳ ටික කාලේ ඉවරයි ඔක්කොම. මෙහෙත් ගිහින් මොකෝ කරන්නේ? හොඳ ටික ඔක්කොම ඉවර කරනවා. ඉවර කායු කාලේ ඉවරනකොට වැඩේ ඉවරයි. දැන් ඉතින් අර පතෝල වැටකොළු වගේ මොකෝ වෙන්නේ? අර ඒ ටික බුක් තින්න අර හිට යන්න වෙනවා. ඒ වැටකොළු පතෝල නෙමෙයි හම්බෙන්නේ. මම උදාහරණයක් කිව්වේ. අන්න ඒ වගේ තමයි. ඒතර අපි දැන් මෙතනත් පුණ්‍ය පුණ්‍ය වාසනාව ඉවර කළා තමයි අර හිට යන්නේ. ඒතර මෙහෙ පුණ්‍ය වාසනාව ඉවර කරලා යනහන්න මෙහෙට එන්නත් බෑ. ඒ මෙහෙ ඉවර කරලා යන්නේ දැන් හම්බෙච්ච එකේ. මෙහෙත් ඉවර කරලා යනවා. අරේ ගිහිල්ලා එහෙත් ඉවර කරනවා. දැන් ඊට පස්සේ ඉතුරු වෙච්ච ටිකක් තියෙන වෙන දිහාවක. ඇයි එහෙට ගියේ නෑනේ තාම. ඒ හින්දා දැන් යනවා එහෙට ගිහින් ඒ ටික භුක්ති විඳින්න. මෙන්න අපි යන දැන් තේරෙනවද මෙතන ඇයි බුදු පියාණන් වහන්සේ නිතරම අතරින් චුත වෙලා නිරයට යනවා කියන්නේ කියලා. ඇයි අර සුගති ටික ඔක්කොම ඉවර කරනවා සුද්ධ පැත්ත. ඉවර කළා ඉවර කළා යටට යන්න. යන්න ඕන තැනට පාර හදාගන්න. එහෙනම් දැන් මේකට උත්තරේ හරිද? පළවෙනි ප්‍රශ්නේ උත්තරේ යන්තම් හරි නේද? හරි. දැන් ඉතින් නිවන් දකින්න ඕනේ ඇයි? යන්නේ නමන්නේ මේ කරන වැඩ ටිකේ. එච්චරයි ආයි. මේ යන කරන වැඩ ටිකේ යන්නේ නමන්නේ මොකද හේතුව? Tamange හිතම දන්නවා වැඩිපුර වෙන්නේ ලෝභය, දේශයයි, මෝහයයි කියලා. නේද? මේකට තව තව උදාහරණයක් මම ඕන්නම් කියන්නම්. ඉතින් මේවා මේ ත්‍රිපිටකය ඇතුළේම තියෙන සාක්ෂි හැටියට තියෙන එක. තථාගතයන් වහන්සේගෙන් අහනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. මේ ලෝකේ ව්‍යාපාරිකයෝ හතර ගොල්ලන් බිහි වෙලා තිනවා. ව්‍යාපාරික කරන අය ඉන්නවනම් අහගන්න. හොඳේ. සියලු දෙනාටම තමයි කියන්නේ. ව්‍යාපාරික කරන්න බලාපොරොත්තු වෙන ඉන්න අයත් අහගන්න. සාරිපුත්ත මහරහතන් වහන්සේ ආන ව්‍යාපාරිකව හතර ගොල්ලක් මේ බිහි වෙලා ඉන්නවා. කියලා කියන කොහොමද මේ හතර ගොල්ලෝ කියන්නේ. සමහර කට්ටියට ලැබීම පොඩ්ඩක්වත් නැහැ. ලැබීම ඇත්තෙම නැහැ. තව කට්ටියකට ලැබීම බොහොම පොඩ්ඩයි. තව කට්ටියකට ලැබීම හිතන විදිහටම තියෙනවා. තවත් කට්ටියක් ලැබීම හිතන විදියටත් වඩා වැඩියෙන් තියෙනවා. මෙන්න මේම ව්‍යාපාරිකව හතර ගොල්ලක් ඉන්නවා කියලා කියනවා. ඇයි මෙහෙම වෙලා තින්නේ කියලා අහනවා. ඒතර කෙටිම උත්තරේ දිනවා දීලා තියෙන විදියට තමයි ලැබෙන්නේ කියලා. කෙටිම උත්තරේ. කියලා මේක මෙන්න මේ වගේ වැඩක් වෙනවා. දැන් කොහොමද මේක වෙන්නේ කියලා. අපි හිතමු ඔය එන්නේ පන්සල් වල කටින වගේ එනවනේ. නේද? දැන් තමන්ගේ හිත තමයි දැන් බලන්න යන්නේ. හොඳේ? කටින වගේ එනකොට හරි මොන හරි පින්කමක් කරනවා දානයක් කියලා. දානය කරනකොට අපි මොකද කරන්නේ? කවුරු හරි කෙනෙක් මූලිකත්වය අරගෙන ඕම අරගෙන හරි හරි. අපි දානය දෙමු මෙහෙම. කොහොමද දෙන්නේ? බජ්ජාති හතරක් දෙන්න ඕනේ. හරි? වෑංජන ಜಾති මෙච්චරක් දෙන්න ඕනේ. මෙහෙම කියලා දානය කරනවා ඉහලින් කතා කරනවා. හෙන්න ලොකුවට කෑකෝ ගහලා වැඩේ පටන් ගන්නවා. අන්න දානේ ලඟ වෙනකොට මොකෝ කරන්නේ? හිමීට ලිස්සල යනවා. කෑකෝ ගහලා වැඩේ කරලා ඔක්කොම කරලා මෙහෙම කරකල හිමීට ඉස්සල මෙන්න මේ වගේ කියනවා ව්‍යාපාරයක් පටන් ගන්නවා කෑකෝ ගහලා අරව කරලා අනබෙර ගහලා ඔක්කොම කරලා පටන් ගන්නවා ලැබීම මාත්‍රයක්වත් නැහැ. ඇයි අර කෑකෝ ගහලා දානයක් දෙන්න ඔක්කොම කරලා කරලා තින්නේ හිමීට කර ඇරලා ගිහින්. මේ කර ඇරලා යන්නේ ලෝභයෙන්ද අලෝභයෙන්ද? නොලැබීමටම මුලයි. හේතුඵලයට සිද්ධ වෙන්නේ. නොලැබීමටම මුලයි. ඊළඟට තව කට්ටියක් ඉන්නවා. අර වගේම කියනවා නෑ නෑ අපි ඔහොම දාන්නේ දෙමු බජ්ජාති හතරයි මෙහෙම මේව වෑංජන මෙච්චරයි පිරිකර දෙන්න ඕනේ අරව දෙන්න ඕනේ මේව දෙන්න ඕනේ කියලා ලොකුවට කෑකෝ ගහනවා. කෑකෝ ගහලා ඉනවා කියනවා අනේ හාමුදුරන්ට බත් දෙකක් ಜಾති දෙකක් දුන්නම හොඳටම ඇති. ඊට වඩා ඕනේ නෑ. එළවලු ಜಾති එළවලු ಜಾති හතරක් හොඳටම ඇති. මමනේ කියන්නේ උඹලා අහපල්ලා මං කියන්නේ. එළවලු ಜಾති හතරක් හොඳටම ඇති. ඩෙසර්ට් අපෝ කිරි විතරක් ගෙනිච්චාම ඇති. මේ බල පිස්සුද මේ මොනවද මේ බටලප්පන් හදාගෙන අරව හදාගෙන මේව හදාගෙන යන්නේ කිරි විතරක් ගෙනිච්චාම මද ඒක જાතියක් උන්වහන්සේලාට ඇති පිරිකර ඔය ඔක්කොටම එකට පිරිකරක් දුන්නාම ඇත ඔය මොන මොහටියක් දීලා දානවා පටන් ගත්තේ වැඩේ කොහමද බජ්ජාති හතරයි වෑංජන මෙච්චරයි අච්චරයි මෙච්චරයි කියලා කෑ ගහලා දානේ හැල්ලු කරා හැල්ලු කරන්නේ ලෝභයෙන්ද අලෝභයෙන්ද අන්න ව්‍යාපාරයක් පටන් ගන්නව අර වගේ කෑකෝ ගහලා අරව කරලා මේව කරලා ඔක්කොම කරලා මොකද වෙන්නේ ලැබීම බොහෝම චුට්ටයි. ඇයි චුට්ටක් උනේ? චුට්ටක් හරි දීලා තියෙනවනේ. චුට්ටක් හරි දීලා තියෙනවා. දීලා තියෙන හින්දා ලැබුණා. තව කට්ටියක් ඉන්නවා. අර වගේම දානේ කතා කරනවා. අර විදිහටම කතා කරලා කියනවා නෑ නෑ. බජ්ජාති හතරක් දෙනවා කියනවා හතරම දෙන්නවා. පෑන්ජන පහණන් කිව්ව පහම දෙන්නවා. හැම හාමුදුරු කෙනෙකුටම ස්වාමින් වහන්සේ නුඹට අටපිරිකරක් දෙනවා කියනවා ඒක දෙන්න ඕනේ. හැම මුදල් පරිස්කාර පූජාවක් දෙනවා කියනවා ඒව දෙන්න ඕනේ. අපි ඩෙසර්ට් ಜಾති තුනක් දෙනවා කියනවා ඒව දෙනවා. කිව්ව විදිහටම දාණය දෙන්න. අර දාණය ඒ විදිහටම කිව්ව විදිහට චිත්ත ප්‍රසාදෙත් නෙමෙයි. අර වගේම බිස්නස් එකක් කරනවා ලැබීම හිතපු විදිහටම ලැබෙනවා. ඇයි? අලෝභය ලැබීමට මුලයි. තව කට්ටියක් ඉන්නවා අපි මෙහෙම තමයි දාණය දෙන්න පොරොන්දු වෙන්නේ. පොරොන්දු වෙලා ඔක්කොම කරලා කියනවා නෑ. මං එදා පොරොන්දුනේ විදිහට තමයි. හැබැයි ඊටත් වඩා වැඩි යමක් මට අද කරන්න පුළුවන්. ඊට වඩා වැඩි යමක් මට අද කරන්න පුළුවන්. ඒ හින්දා මම ඊට වඩා පන්සලේ තව ලයිට්ස් මොන හරි නැත්නම් ඒවත් දාලා දීලා වෙන මොන හරි අඩුපාඩුවක් තියෙනවා නම් ඒවත් හොයලා දීලා මම ඒව පොරොන්දුන්නේ තමයි. දානෙට පොරොන්දුනේ අච්චරයි. හැබැයි වැඩි යමකුණුත් කරලා දෙන ආහම්දුනේ මේක තියාගන්න ලයිට් බිලටත් තියාගන්න මේක වතුර බිලටත් තියාගන්න ඔබ වහන්සේලාගේ මේ මම දාණය සඳහා ලක්ෂයක් වෙන් කරා ලක්ෂයෙන් මට දාණයට ගිය ආහම්දුරනේ රුපියල් 75000යි මේ 25000ම සාසනය උදෙසා තියාගන්න. කියලා වැඩි යමකුත් පූජා කරා. අන්න මොකද උනේ? අර වගේ බිස්නස් එක ලාභයක් යම් බලාපොරොත්තු වෙනවා. හිතුවටත් වඩා ලාභය වැඩි කියනවා සාරිපුත්තේනි මෙන්න මේ විදිහටයි ව්‍යාපාරිකයෝ හතර ගොල්ලක් ලෝකේ විද්‍යාමාන වෙලා ඉන්නේ. අලෝභය ලැබීමට දැන් මොකෝ කරන්නේ? දැන් ලැබෙන්නේ නැහැ කියලා නැහෙන් ඇඬුවොත් මොකෝ වෙන්නේ? දැන් හේතුඵල තේරුම් ගන්න. ඇයි ලැබෙන්නේ නැත්තේ? දීලා නැහැ. එච්චරයි. දැන් ඒක කුණෙහිකමට තවත් තියාගෙන හිටියෝ. ඔව් තවත් නෑ. තවත් නෑ මේ. ඒකයි වැඩි තියෙන්නේ. ඒ මොකද වෙන්නේ අපිට? අන්න අර වගේ ලෝභයෙන් වැඩ කරන්න කරන්න කරන්න දුගතිය උරුම වෙනවා මිසක් දුගතියකට යන්න වෙන්නේ නෑ. එහෙනම් දැන් නිවන් දකින්න දැන් තේනවද ඔයගොල්ලන්ට මේ හැම වෙලාවෙම දාන පාරමිතාවෙන් පටන් ගන්නයි කියලා. අයියර අලෝභය කියන හිත පහල කරගන්න තමයි දම්පැන් පූජා කළ යුතුයමයි කියන්නේ. ඒකෙන් තමයි අලෝභ හිත ක්‍රියාත්මක වෙන්නේ. අත බය නැතුව අත දිගහැරලා දෙනවා. හැබැයි දීලා සිවුරක් දුන්නා විකුණ ගන්නවත් දන්නෙත් නැහැ මොනව කරනවත් දන්නෙත් නැහැ අඳිනවත් දන්නෙත් නැහැ සිවුර කොණෙන් අල්ලගෙන ඉන්නේ. ඔව්. නේ දුන්න නම් දුන්නා. අපිට අයිති නැහැනේ පූජා කරාට පස්සේ සාසනය උදසා පූජා කරලා. පූජා කරන්න බුදු පසේ බුදු ආර්ය මහා සංඝරත්නයෙන් එන ඒ ආර්ය මහා සංඝරත්නයේටම මේ චීවරය පූජා වේවා කියලා. ඉතින් ඒක දීලි වෙලා ආයි කොණෙන් අල්ලගෙන ඉන්න ඔය අඳිනවද කියලා බලන්න. ඉතිකෝ ලෝ අලෝභේද ලෝභේද? ඔ ලෝභේ ආයි. ඒක ලෝභේ. තියන්නේ වගේ තේරුම් ගන්න. ඒ දාන පාරමිතාවෙන් පටන් ගන්න ඔන්න ඔය හේතුව හරිනම්. අපි අලෝභ හිත ක්‍රියාත්මක වෙන්නේ. හරි. දෙවෙනි ප්‍රශ්නේ ගමු. නිවන යන කුමක්ද? මොකද හිතෙන්නේ? මේ ප්‍රශ්නෙට මම ඕගොල්ලන්ගෙන් උත්තරයක් අහනවා. මයික් එකක් තියෙනවනේ. නිවන යනු කුමක්ද? ඈ? නිවන යනු කුමක්ද? මගේ ප්‍රශ්නේ. නැවත ඉපදෙන්නේ නැති වීම. සංසාරයෙන් එතර වෙන එක. තව නිවන යනු කුමක්ද? කොච්චර නිවන? වෙනව නේද අපි? නිවන යනු කුමක්ද කියලා ඇහුවමත් උත්තරයක් නෑ අපිට. නෑ අපි යන්නේ නිවන් දකින්නනේ. අන්න මොකද? ආ ගිනි ගන්නෙ නැතුව ඉන්න. අන්න හරි. ගිනි ගන්නෙ කොයි වෙලාවටද? ඈ? සියල්ල දුක හට ගන්න තැන නිවා ගන්නවා. අනැති කර ගන්නවා. හරි. මගේ කෙලිම ප්‍රශ්නේ තියෙන්නේ නිවන යන කුමක්ද? මම ඕගලන්ට කිව්වා නේද? මේක හරියට දන්නේ අන්න නිවෙනවා. අන්න හරි. නිවෙනවා. දැක්කනේ වැඩි දඟලන්න ඕනේ නැහැ. ඇතුළේ තියෙනවා නිවන, නිවෙන්න ඕන. හරි. දැන් අර අම්මා කිව්වා නේද මොකද්ද මේ ඉපදීම නැති කරනවා කියලා. දැන් ඉපදෙන එක තියෙන්නේ මැරෙනකොටනේ. දැන් ගිනි ගන්නේ කොයි වෙලාවෙ? ජීවත් වෙලා ඉන්නකොටද මැරෙනකොටද? දැන් නිවෙන්න ඕනේ කොයි වෙලාවෙ? ආ. නැත්තම් වෙන්නේ අර නිවන් සැප ලැබේවා කියන්නේ. පෝස්ටරේ. මරණ දැන්වීම ගහන්නේ. ඉන්නකම් ගිනියරම් නිවන් සැප ලැබේවා. ඉන්නකම් ගිනි අරගෙන ඉන්න. දැන් බුදුහාමුදුරුවෝ කියන්නේ මැරලා නිවන් දකින්න එකක්ද ඉන්නකොට නිවෙන එකක්ද? તો නිවන් දකින්න ඉන්නකොටද මැරලා? ඉන්නකොට නිවන් දකින්න ඕනේ. දැන් බුදුහාමුදුරුවෝ බුදු පියාණන් වහන්සේ නිවන් දැක්කේ පරිනිර්වාණයෙන් පස්සේද බුද්ධත්වයට ලැබු වෙලාවේ. දැන් අපි නිවන් දකින්න ඉන්නේ කොයි වෙලාවටද? අන්න හරි මලාට පස්සේ. ඉතින් පෝස්ටරේ ගහගෙන ලෑස්ති කරගෙන ඉන්නවා. මේ අපරාධේ සල්ලි. ඇයි ඒ? ඉන්නකම් ගිනි අරන් ගිනි අරන් ගිනි අරන් නිවන් සැප ලැබේවා කියලා කියනකොට පෝස්ටරෙන් වෙනවනම් අසංකේය කල්පලක්ෂ ගානක් පෙරම් පුරන්න ඕනේ නැහැ බුදු පියාණන් වහන්සේ නම බුදු වෙන්නේ. එහෙනම් ලෞතුරා බුදු පියාණන් වහන්සේ නිවන විශ්සර කරන්නේ මේ ගිනි ගන්න හිත උඹලා මේ මොහොතේ නිවා ගන්නilla කියලා. ඒක මලාට පස්සේ වෙන එකක් නෙමෙයි. ඉන්නකන් ගිනි අරන්නම් කොහොමත් යන්නේ ගිනි අපායෙම තමයි. ආයේ නිවිල්ලක් නැහැ. හැබැයි ඉන්නකොට නිවෙන්න පුළුවන් නම් කොහොමත් නිවෙනවම තමයි. ඉන්නකොට නිවෙන්න දන්නවම. නේද? එහෙනම් නිවන කියන්නේ නිවීමක් නම් නිවීම අපි තුල මොකද වෙන්න ඕනේ? දකින්න නිවන අපි තුල දකින්න තමන්ට තමන් නිවෙන බව තේරෙන්න දැන් කාගෙන්ද මේක අහන්නේ සර් මං නිවිලද තමන් දන්නේ ඇයි තමන් දන්නේ ගිනි ගන්න බව හොඳටම දන්නේ කවුද තමන් නේද හැබැයි සමාහට ගිනි ගන්නේව අනිත්යට පේනවා නිවෙන එක පේන්නේ නැහැ වැඩි නේද? අම්මා කියන්නේ සමහර අම්මෝ පුතේ අද තාත්තා ළඟට යන්න එපා. ගිනි අරන් ඉන්නේ. යකා වැහිලා ඉන්නේ යන්න එපා. දැන් මොනවක්වත් අහන්න. පොඩ්ඩක් හිටහන් නිවෙනකම්. කියනවනේ. එහෙම කියනවනේ. ඒ කියන්නේ ගිනි ගන්න එක පේනවා ටිකක් පිටට. හැබැයි නිවිලා ඉන්න එක පේන සමහර අය ඉන්නවා නිවුනහම රොත්තු දෙන්නේත් නැහැ. මොකෝ ඉවෙන්ද වගේ කේන්ති ගන්න නැත්තේ. ඇයි පුරුද්දම කේන්ති අරන්. අර අර කේන්ති ගත්තාම මොකක් හරි කියලා තමයි පුරුදු. දැන් එහෙම පුරුදු වෙලා පුරුදු වෙලා පුරුදු වෙලා දැන් අර මිනිස්සු මොකක් කියන්නේ නැහැ. කියන්නේ නැති වෙනකොට මෙහන් නිකන් ඉන්න බෑ. මොකෝ ওই වෙන්ද වගේ කේන්ති ගන්න නැති. දැන් මං නිවිලා වගේ කිව්වොත් නිවිලා කිව්වොත් එහෙම තවත් බයි. ඒ වරුත් නෑනේ. ඒ වරුත්වර පුරුදු කරන විදිය. අන්න ඒ. එහෙනම් අපි බලමු ඇත්තටම මේ නිවන කියන්නේ මොකද්ද කියන එක. නිවන් දකින්නේ කොහොමද කියන එකත් ඕන. ප්‍රශ්න එකකට හරි දෙකකට තාම උත්තර හොයාගන්න ඕන. සූත්‍රේ නම සම්මා සමාධි සූත්‍රය. මහණෙනි තොපට නිවනත් නිවන් මගක් දෙසමි. මොකද්ද? නිවනත් නිවන් මගක්. දැන් මගේ මාතෘකාව තිබ්බේ මොකද්ද? නිවන කියන්නේ මොකද්ද එසේනම් අසාව. මහණෙනි නිවන කවරේද යක්? දැන් නිවන කවරේද යක් කියලා කියන්නේ. රාගක්ෂයක්, දේශක්ෂයක්, මෝහක්ෂයක් වේද මහණෙනි මේ නිවනයයි කියනු ලැබේ. මොකද්ද? නිවනයයි කියනු ලැබේ. දැන් මේ ප්‍රශ්නේ තමයි අපිට උත්තරේ ඕනේ. මම අහන්නේ නිවන කියන්නේ මොකද්ද කියලා. එහෙනම් රාගක්ෂයක්, දේශක්ෂයක්, මෝහක්ෂයක්. කියන්නේ රාගෙන්, දේශයෙන්, මෝහෙන් අයින් වෙන්න. එහෙමනම් අපි ගිනි ගන්නව ඇත්තේ මොකෙන්ද? දැන් රාග රාගයේ ගින්නක්, දේශයේ ගින්නක්, මෝහයේ ගින්නක්. එගිනි නිවීම නිවනයි. එහෙනම් අපේ මොකද්ද වෙන්න ඕන? දැන් රාගයෙන් ගිනිගන්නේ මැරිලාද ඉන්නකොටද? දේශයෙන් ගිනිගන්නේ මැරිලාද ඉන්නකොටද? මෝහයෙන් ගිනිගන්නේ ඉන්නකොටද මලාට පස්සේද? එහෙනම් ඉන්නකොට නම් රාගයෙන් ගිනිගන්නේ, ඉන්නකොට නම් දේශයෙන් ගිනිගන්නේ, ඉන්නකොට නම් මෝහයෙන් ගිනිගන්නේ. නිවෙන්න ඕනෙත් කොයි වෙලාවෙද? ජීවත් වෙලා ඉන්නකොට. නේද? ඒ හින්දා අර පෝස්ටරේ ගහන සල්ලි ටික දාන්න පින් කැටයකට. අර නිවන් සැප ලැබේවා කියන එක. නේ? මොකද අපි හුරු කරලා තියෙන්නේ මොකක්ද දන්නවද? මේකට මම ඕන උදාහරණයක් කියන්නම් තව. දැන් මේ දහමක් මොනවාක්වත් දන්නේ නැතුව උදේ පාන්දර ගෙදර දොර අරිනවා. පාන්දර පහමාට හයට විතර. හයට විතර දොර අරිනකොට ඉස්සරහා තියෙන පොල් ගස් දෙකේ පෝස්ටරයක් ගහලා තියෙනවා සුදු පාට බැනරයක් ගහලා තියෙනවා නිවන් සැප ලැබේවා කියන. දොර අරිනකොට මොකෝ හිතෙන්නේ? අර සුදු පාට මරණ ගහන්නේ මලගෙවල් වල. අන්න ඒ විදිහට සුදු පාට රෙද්දක ගේ දොරකොඩ මෙහෙම ගහලා තිනවා දොර අරිනකොටම නිවන් සැප ලැබේවා කියලා. දැන් මොකක් වගේ හිතේ? අන්න බය වෙනවා. අන්න උත්තරයව ගන්නට බය වෙනවා. ඇයි බය වෙන්නේ? අම්මයි. අපි දන්නේ නිවන් සැප ලැබේවා කිව්වම මලා කිව්වා වගේ. එතෙන්ට තමයි අපිව තල්ලු කරලා තියෙන්නේ. නිකන් නොකිය කියලා තියෙන්නේ මැරියන් කිව්වා වගේ කියලා. දැන් මොකෝ කරන්නේ ඉතින්? මේ ගහපු එක හොයාගන්න ඕනේ කොහොම හරි මුට වටිනවද මේ වගේ එකක් ගහන්න මෙතන ගෙනල්ලා අසුබ මෙච්චර මේ අසුබව දෙයක් ගහනවද මේ උදේ පාන්දර ඇවිල්ලා මේකක් දැක්කනේ මම කියලා දැන් මොකෝ වෙන්නේ හිතම ගිනි අරන් හරියට දන්නවනම් ගිහලා හොයාගෙන වඳින්න ඕනේ නිවන් සැප ලැබේවානේ තියෙන්නේ ඔයිට වඩා දෙන්න ප්‍රාර්ථනාවක් තියෙනවද නෑනේ නේද හැබැයි අර අපි අරන් තින්නේ කොහොමද දිට්ටිය ඇයි තාප්පවල ඔක්කොම නිවන් දැක්කයි කොහෙද ඉන්නේ ඔය තාප්පවල නින්නේ. අර සෝම් පිට්ටනිය ළඟ තාප්පේ නින්නේ ඔක්කොම නිවන් දැක කට්ටිය. නිවන් සැප ලැබේවා, නිවන් සැප ලැබේවා, නිවන් සැප ලැබේවා. ඇත්තටම ගැහුවා මොකද කරන්නේ? කරන්න දෙයක් නැති වුණාට ගහනවා පෝස්ටරයක්. ඇයි මූ ඈක ඉන්නකන් ගිනිගත් විදිය දන්නවනේ. ගහන්න බෑනේ ගිනි ගනින් කියලා. ඒ හිඳ ගහනවා. නිවන් සැප ලැබේවා. එහෙනම් අපි මේ තථාගතයන් වහන්සේ නමක් මේ ලෝකේ පහළ වෙලා දේශනා කරන්නේ ඉන්නකොට නිවෙන්න මිසක් මලාට පස්සේ නිවෙන්න නෙමෙයි. ඉන්නකොට නිවෙන මිනිස්සයා මැරෙනකොට කොහොමද නිවෙන්නේ? නැද්ද? ඉන්නකම් ගිනි අරන් ගිනි අරන් මලාට පස්සේ මේක වෙන්නේ නැහැ. ඒක තමයි හැටි. හරි. අපි ඊළඟට තියෙන මේ නිවන් මඟ කවරේද යත් ඒක අපි ඊළඟට ගමු. පස්සේ ආ මෙන්න මෙතන නිවන් මඟ කවරේද යත් සම්මා සමාධිය වඩයි. එහෙනම් නිවන් මඟ කියලා විස්තර කරන්නේ මොකද්ද? සම්මා සමාධිය. සම්මා සමාධිය තමයි නිවන් මඟ. දැන් ප්‍රශ්නයක් තියෙනවා සම්මා දිට්ඨියට එන්නේ නැතුව සම්මා සමාධියට එන්නේ කොහොමද? ඈ? දැන් මොකද්ද මෙතන කියන්නේ? නිවන් මඟ කවරේදයක් මහණෙනි විවේක නිසිත විරාග නිසිත නිරෝධ නිසිත ඇසුරු කර නිවනට නැඹුරු සම්මා සමාධිය වඩයි. දැන් සම්මා සමාධිය වඩන්න නම් පුළුවන්ද? ඇයි? සම්මා සමාධිය කියන වචනේ මොකේ තියෙන්නේ? ආර්ය අෂ්ටාංගික මාර්ගය. තථාගතයන් වහන්සේ පෙන්වා දෙනවා පුබ්බාංගම කියන සූත්‍රයේ. අර ලස්සන උපමාවක් කියන්නේ. මහණෙනි උදාවන හිරුට අරුණලු නැගීම පෙළ පූර්ව නිමිත්තයි. අරුණලු නැගීම පූර්ව නිමිත්තයි මොකටද උදාවන හිරුට. ඒ කියන්නේ හිරු එන්න කලින් අපි දන්නවා මොකද්ද? අරුණලු නැගෙන. මෙන්න මේ උදාහරණය උපමාව කියලා කියනවා මහණෙනි එපරිද්දෙන් ඔය විදිහටම කුසල ධර්මයක් වඩන්න සම්මා දිට්ඨිය පූර්වාංගම විය යුතුයි. මොකක් වඩන්නද? කුසල ධර්මයක් වඩන්න සම්මා දිට්ඨිය පූර්වාංගම විය යුතුයි. කියලා මේකේ කියනවා සම්මා දිට්ඨිය ඇත්තහුන්ට සම්මා සංකප්පය පොහොණේ වේ. සම්මා වාචා පොහොණේ වේ. සම්මා කම්මන් සම්මා ආජීව සම්මා වායාම සම්මා සති පොහොණේ වෙයි. සම්මා සතිය ඇත්තහුන්ට සම්මා සමාධිය පොහොණේ වේ. එතකොට දැන් මෙතන පෙන්වනවා නිවන් මාර්ග කවරිය සම්මා සමාධිය. මේවට කියනවා මාත්‍රිකා පාළිය කියලා. දැන් අපි මොකෝ කරේ? අම්මා සම්මා සමාධිය නිවඩන්නේ කිව්වේ. හරි. පටන් ගමු ආරෂ්ඨාංගික මාර්ගයේ කෙලවරෙන්. දැන් වාඩි වුණා. දැන් වඩනවා. සම්මා සමාධිය නිවඩන්නේ කිව්වේ. සම්මා දිට්ඨිය. ඒක පස්සේ ලැබෙයි. ඒක ඔය පස්සේ ලැබෙයි මේක වඩාගෙන යන්න. එහෙමනේ ගත්තේ නේද? දැන් බුදුහාඳුර මොකද්ද කියලා තින්නේ? සම්මා දිට්ඨිය ඇත්තහුන්ටයි සම්මා සමාධිය වැඩෙන්නේ කියනවා. ඒ සම්මා දිට්ඨිය නැත්තහුන්ට සම්මා සමාධියක් නැහැ. දැන් අපි සම්මා සමාධිය වඩන්න ගියොත් සම්මා දිට්ඨිය නැතුව මොකද්ද කරන්නේ? අන්න තථාගතයන් වහන්සේ කිව්වා දස්සනේන පහතබ්බ කොටසක් නැතුව භාවනානේන පහතබ්බ කොටස කරන්න බැහැ කියලා. දස්සනේන කොටසට තමයි අයිති මොකද්ද සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨියටපත් වෙච්ච කෙනා තමයි සම්මා සමාධිය වඩන්නේ. එතකොට මාර්ගය හරි. හැබැයි සම්මා දිට්ඨියක් නැතුව සම්මා සමාධිය වඩනවා කිව්වොත් අර පුබ්බාංගම සූත්‍රයේට පරස්පරද නැද්ද? පරස්පරයි. ඇයි සම්මා දිට්ඨිය නැතුව පුළුවන් වෙන්න ඕනේ එහෙමනම්. එහෙනම් හරි අපේ මාතෘකාව තිබ්බේ නිවන කවරේද? මොකද නිවන කියන්නේ? රාගක්කය නිබ්බාන දෙයක්යෝ නිබ්බාන මෝහක්යෝ නිබ්බාන. එහෙනම් නිවනට වෙන අර්ථකථන දෙන්න පුළුවන්ද? ඈ? නෑ සමහර අය කියනවා නිවන ගැන මොනවත් නෑ. බුදුහාමුදුරේ එහෙමද කියලාද? තථාගතයන් වහන්සේ නමක් දෙන අර්ථකථන වලට එහා ගිහිල්ලා අර්ථකථන අපිට දෙන්න බෑ. ඒවා අපේ හිතෝ හිතලු බවටපත් වෙනවා. එහෙනම් අපේ නිවන් දකින්නවා කියන්නේ මොකද්ද? අපි තුල නිවෙනවා කියන්නේ මොකද්ද? රාගයෙන් නිදහස් වෙනවා, දේශයෙන් නිදහස් වෙනවා, මෝහයෙන් නිදහස් වෙනවා. මෙන්න මෙවැනි අර්ථකථනයක් නිවනක් කැරෙන්න වෙන නිවනක් කතා කරන්නේ නැහැ. දැන් නිවන කියන්නේ මොකද්ද ඇහුවොත්? නැවත ඉපදීමක් නැහැ කිව්වොත්. හරිද උත්තරේ? දැන් නිවන කියන්නේ නැවත ඉපදීමක් නැහැ කියලා කිව්වොත් උත්තරේ හරිද කියලා මං අහන්නේ. වැරදි. තථාගතයන් වහන්සේ දීපු අර්ථකථන වලටම යන්න ඕනේ අපි. අපිට ඕන ඕන අර්ථකථන ගන්න බෑ. අන්න අපිටම තේරෙනවා එහෙනම් එහෙනම් අපි නිවන කියන්නේ රාගයෙන්, දේශයෙන්, මෝහයෙන් තොර එකක් නම් අපි ගිනිගන්නේ රාගයෙන්. අපි නෝ රාගය අපිට තේරෙන්නේ නැහැ කියලා පොඩ්ඩක්. දේ රාගයයි මෝහයයි. හැබැයි දේශයෙන් ගිනිගන්න බව හොඳට තේරෙනවද නැද්ද? තරහ ගියාම දේශයෙන් ගිනිගන්න බව හොඳට තේරෙනව නේද? ඒ වෙලාවට අපේ හිත නිවිලද? ගිනි අරන්. ඒ වෙලාවට නිවන අපෙන් දුරස් වෙලාද නැද්ද? දුරස් වෙලා දේශේ ලං වෙලා. දැන් අපි කොහෙටද ලං වෙලා ඉන්නේ මේ? සුගතියටද දුගතියටද? අන්න දුගතියට ලං වෙනවා. දේශයෙන් ගිනි අරන්. නිවිලා නැහැ. ගිනි අරන්. හැබැයි අපේ කැමැත්ත තියෙන්නේ කොහෙ යන්නද? ඔව්. හැබැයි ගිනි අරන් තියෙන දේශයෙන්. වෙයිද මේක? වෙන්නේ නැහැ. ඊළඟ තව සූත්‍රයක් තියෙනවා අසංකත සූත්‍රය. ඒත් සංයුක්ත නිකායමයි. මානෙනේ නිවනත් නිවන් මඟ දෙසම නිවන කවරේදයක්. මේ දෙක තුන තැන් දෙක තුනකින් පෙන්වන්නේ ඇයි? එකම දෙයක් විවිධාකාරයෙන් විස්තර කරනකොට ඔයගලට පෙන්වන්නේ. නිවන කවරේදයක් රාගක්ෂය, දේශක්ෂය, මෝහක්ෂයක් වේද? මහණෙනි මේ නිවනයි කියලා ලැබේ. නිවන් මඟ කවරේදයක් මෙතන කියනවා සමතය නිවන් මඟයි. කලින් සූත්‍රයේ කිව්වේ සම්මා සමාධිය නිවන් මඟයි. මෙතන කියනවා දැන් ওই දෙක එකක් වෙන්න ඕනද දෙකක් වෙන්න ඕනද? නියම මඟ දෙකක් නැහැ. හැබැයි තැන් දෙකේ කියලා තියෙන දෙවිධයකට. දැන් මේක අපි දන්නේ නැත්නම් අපි මොකද කරන්නේ? ආ සමතය එක සම්මා සමාධිය තව එක කියලා අපි ගන්නවා. එහෙනම් මෙතන සමතය කියලා පෙන්වනවා තථාගතයන් වහන්සේ මොකද්ද? නීවරණ සමතවන අර්ථයෙන් සමතයයි. එහෙනම් නීවරණත් එක්ක තමයි අපි රාගයෙන් ගිනිගන්නේ, දේශයෙන් ගිනිගන්නේ, මෝහයෙන් ගිනිගන්නේ. එහෙනම් රාගයෙන්, දේශයෙන්, මෝහයෙන් ගිනිගන්න හිත සමත කරගත යුතුයි. අන්නේ සමතේටම කියනවා සම්මා සමාධිය කියලා. නීවරණ සමත වෙන්නේ. එහෙනම් අපි නීවරණ වලත් එක තමයි අන්න මේ මේ මෙතන තමයි අපිට ඕන වෙන්නේ තථාගතයන් වහන්සේ දේශනා කරනවා කෙනෙක්ට කවදාවත් මේ මං කියන්නේ කණෙන් අහලා මේක තෝරගන්නේ කියලා. අන්න එතෙන්දි කියන තථාගතයන් වහන්සේ පෙන්වා දෙනවා ඒ තථාගතයන් වහන්සේලාගේ සාමුක්සංගිත දේශනාවක් වෙද්ද මේ බුද්ධ දේශනාවක් අහන් අහන් ගන්න එන්න මොහොතේදී අර දාන කතා සීල කතා සග්ග කතා කාමයාදී නෙක්ඛම්මේ කියන මෙන්න මේ වැඩපිළිවෙලත් එක්ක යනකොට මොකද වෙන්නේ බුද්ධ දේශනාවක් විග්‍රහ කරන තැනකදී Tamanට විනීවරණ මොහොතක් ලැබෙනවා අන්නේ විනීවරණ මොහොතේදී දේශනා කරන්නා වූ පරත්‍ය තමන්ට මනා ලෙස වැටහෙනවා වැටහෙන්න නම් තථාගතයන් වහන්සේ කියනවා කන් යොමු කරගෙනම ඉන්න ඕන කියලා. බැරි වෙලාවක්වත් කන් යොමු කරගෙන ඉන්න ඕන එක එහෙම එහෙ වටපිට බලලා ආරවා කරලා මේවා කරලා නිදිමරගාතේ හිටියට වෙන්නෙම නෑ. සුතමේ ඥානය ලැබෙන්නේ බණ ටික අහලමයි ඒ හින්දා තමයි කන් යොමු කරගෙනම ඉන්න කිව්වේ. මෙතන ශබ්දය තමයි අතිශය වැදගත් වෙන්නේ. ඔන්න ඔය ශබ්දය නිකුත් කරන්න නිකුත් කරන්න නම් අනිවාර්යයෙන්ම ඒ විනීවරණ මොහොත හදාලා දෙන්න බෑ කවදාවත් පොතපතකින්. මොකද විනීවරණ මොහොතක් හදලා දෙන්න චිත්ත ශක්තියක් ඕන. චිත්ත ශක්තියක් ඕන හන්ද තමයි කවදාකවත් පොතපතක් බලලා කෙනෙක්ට සෝවාන් වෙන්න බැරි. අර සුත්තමේ ඥානය ලැබෙන්න කණෙන් බණ ටික අහගන්න ඒ ශක්තිය ඕන වෙනවා. එතකොට සිද්ධ වෙනවා මේක මම පස්සේ විස්තර කරලා දෙන්නම්. ඔයගලන්ට අනන්තර සමානතර කියලා ප්‍රත්‍ය දෙකක් සිද්ධ වෙනවා. අන්නේ ප්‍රත්‍ය දෙක සිද්ධ වෙන්න කල්යාණ මිත්‍රයෙක් ඕනමයි කිව්වේ ඒකයි. කල්යාණ මිත්‍රයා කියන එකට පොතපත දාලත් නැහැ, CD එක දාලත් නැහැ, YouTube දාලත් නැහැ, මොකක්වත් දාලා නැහැ. කල්යාණ මිත්‍රයා කියන්නේ ඍජුව කතා කරන එක විතරයි. face to face. ඒක නැතුව අර ශක්තිය නිකුත් වෙන්නේ නැහැ. අන්න ඕගොල්ලෝ දැන් කල්පනා කරන්න ඕගොල්ලෝ රෙකෝඩින් එකක් ආයි නැවත නැවත අහනකොට කොහෙන්ද ශක්තිය පිට වෙන්නේ? කොහොමද ශක්තිය පිට වෙන්නේ? රෙකෝඩ් කරපු එකක් අහනකොට. ශක්තිය පිට වෙන ක්‍රමයක් නැහැ. ශක්තිය පිට වෙන චිත්ත ශක්තියක් ඕනේ හිතක් ඕනේ. හිතක් නැතුව රෙකෝඩින් රෙකෝඩින් එකකින් ශක්තියක් නිකුත් කරන්න බෑ. අන්නේ චිත්ත ශක්තිය වෙනවා අර විනීවරණ මොහොත හැදෙන්න. ඒ විනීවරණ මොහොතේදී තමයි කියන දේ හරියටම තේරෙන්නේ. මම තථාගතයන් වහන්සේ කියනවා විනීවරණ මොහතකදී පමණමයි ඒ උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධයේ කෙනෙක්ට අවබෝධ වෙන්නේ ඒ හින්දායි තමයි ඔයගොල්ලන්ට මුලින්ම නිවේදනයක් දුන්නේ කිසි කෙනෙක් තව කෙනෙකුට බාධා කරන්න එපා මොබයිල් ඕෆ් කරගන්න ඒ ඒ නිවේදන ටික දුන්නේ ඔන්න ඕකයි කෙනෙක්ට කොයි වෙලාවෙ විනීවරණ මොහොත හම්බ වෙනවද කියන්න අපි දන්නේ නැහැ හැබැයි ඒ තමත් තමනුත් නීවරණයක් උදා කරගෙන අනුන්ටත් නීවරණයක් උදා කරලා දෙන පරිසරය හදලා දුන්නා නම් ඒකේ විපාකය විඳින්න වෙනවාමයි. තමන්ගේ නිවන් මඟ ඈත් වෙනවා. ඒකයි මේ වගේ බාහිර බාහිර බලපෑම් මොනවත් නැති තැනක් තෝරගෙන මෙහෙම ධර්මයක් දේශනා කරන්නේ. බාහිර බලපෑම් එක්ක මේක හරි අමාරුයි. අපිට බාධා වැඩි. කොච්චර මුදල් ගියත් මොනෝ ගියත් මේ ඔක්කොගෙම ඕගලන්ට බාහිරට සම්පූර්ණයෙන්ම අවධානය යන්න තියෙන අවස්ථාව අඩු කරලා එහෙම කරන්න හේතුවක් ඇති. මේක අර ටියුෂන් කඩ වගේ හැමතැනම කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒකට සුදුසු වෙන්න ඕනේ කරන්න. නේද? නැත්තම් කරන්න බෑ ඒක අමාරුයි. ඒ අවස්ථාව ලැබෙන්න ඕනේ. ඒ හින්දා හැම වෙලාවෙම පෙන්වන්නේ මෙන්න මේ සමතය. එහෙනම් නීවරණ සමත වෙන්න ඕනේ. එහෙනම් නීවරණ සමත වෙන වෙලාවකම තමයි අපේ මොකද්ද? සතර අපාගත වෙන රාගය, සතර අපාගත වෙන දේශය, සතර අපාගත වෙන මෝහය ප්‍රහීන වෙන්නේ විනීවරණ මොහතකදී පමණමයි. වෙන මොහතක වෙන්නේ නැහැ. වෙන්නේ නැත්තේයි මෙන්න මේ හේතුව හන්දා. මම පොඩි උදාහරණයක් කියන්නම්. බොරුවක ඉන්නකොට බොරුව පේනවද? මොකද හිතේ? බොරුවක ජීවත් වෙනකොට බොරුව පේනවද කියලා අහන්නේ. පේනවද? පේන්නේ නැහැ. බොරුවක ජීවත් වෙනකොට සත්‍ය පේනවද? අපි බොරුවක ජීවත් වෙනකොට අපි බොරුව කියලා දන්නේ නැහැ. අපි බොරුවක ජීවත් වෙනකොට අපිට බොරුව පේනවද කියලා අහන්නේ. බොරුවක ජීවත් වෙනකොට සත්‍ය පේනවද? ඒ පේන්නේ නැහැ. සත්‍යක ජීවත් වෙනකොට බොරුව පේනවද? සත්‍යක ජීවත් වෙනකොට සත්‍ය පේනවද? පේනවනේ. අවිද්‍යාවක ඉන්නකොට විද්‍යාව අවිද්‍යාවක ඉන්නකොට අවිද්‍යාව පේනවනේ. අවිද්‍යාව වෙනකොට විද්‍යාව පේනවනේ. විද්‍යාවක ඉන්නකොට අවිද්‍යාව පේනවා. විද්‍යාවක ඉන්නකොට විද්‍යාව පේනවා. එහෙමනම් අපි නීවරණයක ඉන්නකොට සත්‍ය පේනවා. සත්‍ය පේන්නේ. නීවරණයකට නිවන මොකදලා තියෙන්නේ? වැහිලා තියෙන්නේ. නිවන වැහිලා. විනීවරණ කියන්නේ ඒ වැහෙන ටික ආවරණේ අයින් වෙනවා. ආවරණේ අයින් වෙච්ච වෙලාවේ තමයි කියන දේ මනා ලෙස වැටහෙන්නේ. එතකොට මම චතුරාර්ය සත්‍යේ අත්‍යවශ්‍යම කාරණේ කියන වෙලාවේ නිින්ද ගියොත් මොකෝ වෙන්නේ? ඉන්නේ විනීවරණද නීවරණද? මොකද වෙන්නේ? වැඩක් නෑ. මම මේ දවස්සේ පැය ගාණක් කතා කරත් සමහරලාට කොයි වෙලාවක හරි කියන විනාඩි 5 වෙන්න පුළුවන් අතිශයම වැදගත් කෑල්ල කියවෙන. ඒක හිත හිත කියන්න බෑ. ඒ වෙලාවේ අපිට නිින්ද ගියෝ. අර දවසම වැඩක්. ඒකයි තථාගතයන් වහන්සේ කියන්නේ විනීවරණ මොහතකදී පමණමයි චතුරාර්ය සත්‍ය තේරෙන්නේ. වෙන කිසිදු වෙලාවක තේරෙන්නේ එහෙමනම් මට කියන්න මේක වටපිට බල බල අරව කොර කොර මේව කොර කොර කරන්න තියෙන වැඩ ටික ඔක්කොම ඔල්ලුවේ තියාගෙන මනස්ගත ලෝකයක ජීවත් වෙවි චතුරාර්ය සත්‍ය තේරෙන්නේ තේරෙන්නේ නැහැ. අවංකවම තමන් හිතා ගන්න මම මේකෙන් ගොඩ යන්න ඕන. ඒ සත්‍ය දහමම මට වැටහෙවා. ඒ විනීවරණ මොහොත මට උදා වේවා. මේ අත්භවයේ ලැබපු එකෙන් මං කොහොම හරි මෙතනින් නිදහස් වෙන්න. මේ ලැබිච්ච අවස්ථාව මට දීලා තියෙන අනුන්ත් එක්ක යන කොටාගෙන අනුන්ගේ ඕපදු පොහොය හොය කේලම් කී කී ওই ටික බල බල ඉන්න නෙමෙයි. මෙතනින් ගැලවෙන්නයි මට මේ අවස්ථාව දීලා තියෙන්නේ. අනුන්ගේ වැරදි හොයන්න යන්න එපා. වැරදි කරන අය කරගත්තාද? මෙතනින් ගැලවෙමු මේ ආපු පිරිස. නේද? ඒ හින්දා විනීවරණ මොහොතක් තථාගතයන් වහන්සේ පෙන්වා දෙනවා අර කණ කැස් බෑව විය සිදුරෙන් අහස බලනවා වගේ ඒ විනීවරණ මොහොත හම්බ වෙන්නේ තථාගතයන් වහන්සේ කියනවා අර මගේ නියපිඩේ තියෙන පස් ප්‍රමාණයට පමණයි. අන් සියල්ලටම නීවරණ මොහොත උදා වෙනවා කියලා. තථාගතයන් වහන්සේ එක්තරා ගමකට වඩින යොදුන් 22ක් බණ කියන්නේ දුර කතර ගෙවාගෙන පයින් වඩින්න. ගිහිල්ලා මේ බණ මඩුවේ තථාගතයන් වහන්සේ වැඩ ඉන්නවා තථාගතයන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ මිනිස්සු ගොඩාක් ඉන්නවා. මිනිස්සු සින් කසකුසු ගාන ඔක්කොම ඉන්නවා. මේ මේ ඉන්න වෙලාවකදී එක්තරා ගොවි මහත්තයෙක් තමන්ගේ කුඹුරේ තියෙන සියලු වැඩ ටික ඉවර කළා. ඒ නගුල්ලේව මේ ඔක්කොම පැත්තකින් තියලා මඩ හොදගෙන ඔක්කොම කරගෙන ඇවිල්ලා අර වැඩත් ඉතින් අහවර හන්දා එනවා පන්සල පැත්තේ. ඇවිල්ලා වාඩි වෙනවා. වාඩි වෙච්ච ගමන් තථාගතයන් වහන්සේ බණ පටන් ගන්නවා. ලා බණ දේශනා විවර කරනවා. එනකොට ආනන්ද හාමුදුරුවෝ අහනවා තථාගතයන් වහන්සේ අච්චර වෙලාවක් ගිහිල්ලා නිහඬව ඉඳලා අර ඒක මිනිස්සෙක් ආවට පස්සේ තමයි ගොවි මහත්තයෙක් ආවට පස්සේ තමයි ඔබ වහන්සේ දේශනාව කරන්න පටන් ගත්තේ. ඒ ඇයි කියලා අහනවා. තථාගතයන් වහන්සේ කියනවා ඔතන හිටපු සියලු සියලු ජනතාව අතරින් ඒ විනීවරණ මොහොත උදා වුණේ ඔය ගොවියට විතරයි. මම යොදුන් 22ක් දුරු කතර ගෙනාගෙන ආවේ ඔය ගොවියට බණ කියන්න විතරයි කියන්නේ. බුද්ධ දේශනාව ඔන්න ඔහොමයි. එතකොට අර බණ මඩුවේ හිටපු සියලු දෙනාට මොහොතාවේ නැහැ. එතකන් තථාගතයන් වහන්සේට මේ හැකියාව තියෙන ඉන්ද්‍රිය පරෝපත්ත ඥාණය තියෙන හින්දා අපිට ඒ හැකියාව නැහැ. ඒක සාරිපුත්ත මහරහතන් වහන්සේටත් නැහැ. ඉන්ද්‍රිය පරෝපත්ත ඥාණය තියෙන තථාගතයන් වහන්සේ නමකට පමණමයි ෂඩ්ඩා සාධාරණ ඥානය. ඉන්ද්‍රියන් වැඩිලා තියෙන විද්‍යානුව හරියටම විස්තර කරනවා. ඉතින් ඒ හින්දා බොහොම පරිස්සමෙන් අපි සංසාරේම මේ අනුන්ට බාධා කරලා එක එක අංචි ඇදලා අරව කොල්ලා තියෙන හන්ද තමයි මේ ඔක්කොම අපිට නැති උනේ. දැන්වත් ඒ විනාශය කරගන්න එපා. මේ අවංක භාවයෙන් අපිට ඕනේ අපිට ගොඩ යන්න. සත්භාවයෙන් මේ කරන්නේ ඒකට උපකාරයක් විතරයි. ඒකේ ඵල ප්‍රයෝජනේ ඔයගොල්ලෝ නෙලා ගන්න. Taman ගොඩ ගියොත් Tamanට ඔච්චර. මේ ඒ බෙනිෆිට් එක මටද? මම බුද්ධ ශාසනය වෙනුවෙන් දෙයක් කරනවා. ඕගොල්ලෝ ඒක ඒ ඵල ප්‍රයෝජන නෙලා ගන්න. නෙලාගෙන මෙතනින් ගැලවේ. ආයි මේකේ කරක් ගහන්න පුළුවන් එකක් නෙමෙයි. තව ඕගොල්ලන්ට ඉස්සරහට යනකොට තේරෙයි. පතාගතයන් වහන්සේ පෙන්වන සෝතාපන්න ආර ශ්‍රාවකෙක් වුණාට පස්සේ හැරිලවත් මේ කාම ලෝකේ දිහා බලන්න එපා. එච්චරට මේක තුච්චයි නින්දිතයි ලාමකයි කියනවා. ඉන්න සුදුසු තැනක් නෙමෙයි කියන්නේ. ඉන්න සුදුසු නම් බුදුහාමුදුර අපිට ඉන්න කියන. ඒ මිදෙන්න කිව්වේ. ඉන්න සුදුසු නැති හන් තමයි. එක්කෙනෙක් නිවන් මාකට උපකාර කරනකොට 100ක් ඉන්නව කකුලෙන් අදින්නේ. ඒකයි නිවන් හැටි. නේ. ඕගලන්ට ජීවිතේ වැඩියෙන්ම හම්බෙන්නේ සසරෙන් එතර කරන්න හම්බෙච්ච යාළු මිත්‍රයෝද සසරෙම බඳන්න, සසරෙම හිර කරන්න, සසරෙටම අංචි අදින්න කරපු අයද වැඩිපුර හම්බෙන්නේ. හම්බෙලා තියෙන්නේ. සසරෙම ඉන්න ඒක තමයි වැඩිපුර හම්බෙන්නේ. ඒක තමයි ලෝකේ හැටි. එහෙමනම් මෙන්න මේ සමතය අතිශය වැදගත් සමතය කිව්වේ නීවරණ සමත වන අර්ථයෙන් සමතයයි. එහෙනම් නිවනත් නිවන. එහෙනම් නිවන කිව්වේ මොකද්ද? රාගක්කයෝ, දේශක්කයෝ, මෝහක්කයෝ. එහෙනම් නිවන් දැකිය යුත්තේයි කියන ප්‍රශ්නේ උත්තරෙත් හරි. නිවන යනු කුමක්ද කියන එකට උත්තරෙත් හරි. දැන් ඍජු උත්තර තියෙනවා. දැන් ඊළඟ දවසේ එක ආයෙ වහම නිවන කියන්නේ මොකද්ද කියලා ආයෙ වටේ අල්ලන්න යන්න එපා. හොඳේ? ආ කෙලිම ඍජු උත්තරේ තියෙන්න ඕන. මම උත්තරේ තියෙන තැනත් එක්කමයි පෙන්නුවේ. කෙලිම රාගක්ෂය දෙයක්ය මොහක්ය. නැත්තම් තේරෙන භාෂාවෙන් රාගෙන් නිදහස් විය යුතුයි, දේශයෙන් නිදහස් විය යුතුයි, මෝහෙන් නිදහස් විය යුතුයි. එහෙනම් අපේ නිවන වැහෙන්නේ මොකද්ද කියලා තේරගන්න රාගෙන් වැහෙනවා, දේශයෙන් වැහෙනවා, මෝහෙන් වැහෙනවා. නේද? එහෙම නැතුව වෙන අර්ථකථන දෙන්න බෑ නිවන. ඊළඟට තුන්වෙනි එක ඉතින් ටික මොකද වෙන්නේ? නිවන් දකින්නේ කොහොමද? අර ප්‍රශ්න දෙකට නම් උත්තර දෙන්න පැය භාගයක් ඇති. මේකට උත්තර දෙන්න. මේකට උත්තර දෙන්න තමයි ඊටු දවස් 9ම ඕනේ. අරකට උත්තර දෙන්න දවසක් ගියෙත් නෑ පැය භාගයයි. අර ප්‍රශ්න දෙකට. හැබැයි මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න. ටිකක් සරලම නෑ. හිමීට යන්න ඕනේ අර ස්විම් pool එකට හිමීන් බැහැලා ඔළුව උඩ තියාගෙන නේද ඊට පස්සේ හිමීට අත් දෙක උඩට අරගෙන හිමීට කකුල් දෙක ගහලා පොඩ්ඩක් බැලන්ස් කරගන්න හුරු වෙලා ටිකෙන් ටික ටිකෙන් ටික තමයි අර පැත්තේ පීනන්න වෙන්නේ නැත්තම් අඩි 8 පැත්තේ බැස්සොත් කෙලින්ම ටයිල් බලන්නම තමයි හම්බෙන්නේ ඔළුව වැදිලා උඩට එන්න එන්නේ ඔළුව නැතුව නේද එහෙම යන්න පුළුවන් එකක් නෙමෙයි මේක නේද? තථාගතයන් වහන්සේ වැඩි තානාපාන සතියේ හිඳ අපිත් පටන් ගමු ඒකෙන්. වැඩේ හරියි. එතකොට ඉතින් එయ్యේ. ඒක පටන් අරන් තියෙන්නේ ස්වයං ඥාන අවබෝධයෙන් යන උත්මය. මේ ලෝකේ පාරමිතා තියෙනවා ස්වයං ඥාන අවබෝධයෙන් යනවා පාරමිතාවක් තියෙනවා ශාවක පාරමිතාවක් කියලා දෙකක් තියෙනවා. ස්වයං ඥාන අවබෝධයෙන් තමයි සම්මා සම්බුදු පියාණන් වහන්සේලාත් පච්චේක බුද්ධත් කියන මේ උත්මයෝ දෙන්න නිවන් දකින්නේ ස්වඥාන අවබෝධයෙන් කාගෙන්වත් පිහිටක් ඕන නැහැ. හැබැයි ශ්‍රාවක පාරමිතාවෙන් යන සියලුම දෙනා අරියත් වෙන්න එන සියලුම උත්මයෝ උත්තමාවියෝ අනිවාර්යයෙන්ම කාගෙන් හරි පිහිටක් ඕනම්මයි. මහා ප්‍රඥාවන්තයා වෙච්ච සාරිපුත්ත මහරහතන් වහන්සේටත් අස්සජි මහරහතන් වහන්සේ පිහිට වුණා. මහා ප්‍රඥාවන්තයා වෙච්ච සාරිපුත්ත හාමුදුරන්ට බැරි වුණා තනියම සෝවාන් වෙන්න. පුළුවන් වුණාද? බැරි වුණා අස්සජි හාමුදුරුව තනියම පිහිට වෙන්නම වුණා. අපි ගියොත් තනියෙන් සෝවාන් වෙන්නේ. මොකෝ හිතේ? අපි තනියෙන් සෝවාන් වෙන්න ගියොත් මොකෝ හිතේ? ඈ? මොකට හිතන් ඉන්නව සමහර අය කියනවනේ සෝවාන් එලියක් ගියා වගේ. විදුලි කෙටුවා වගේ මට. ආ සෝවාන්. හරි. ආ සෝවාන්. එකපාරට කැරකිලා කැරකිලා බිම් වැටෙනවා වගේ සෝවාන්. එහෙම කියනවා. සහතිකක් දෙනවා. මේ මොන වුණාද මන් දන්නේ උන් හිටි දැන් අමතු වුණා සෝවාන්. සෝවාන් කෙනා දැනගන්නේ මොකද්ද කියලා මම පස්සේ පෙන්නන්න යනකොට ඔය කියන එකක්වත් වෙන්නේ නැහැ සෝවාන්. ඔය මනස්ගත තියෙන්නේ. සෝවාන් වෙනකොට දැනගන්න එකම දෙයයි දුක හටගන්න විදියයි දුකෙන් නිදහස් වෙන්නේ. ඔච්චරයි දැනගන්න. ඔච්චරයි නෝන්. ඊළඟට තමයි තව තව දුකෙන් නිදහස් වෙවි යන්නේ. ඇයි නිදහස් වෙන්න පුළුවන් වෙන්නේ? හට ගන්න විදිය දන්නවා, නිරෝධ කරගන්න විදිය දන්නවා. ඔය දෙක දැනගත්තාට පස්සේ ඒක තමයි ප්‍රැක්ටිස් කරන්නේ. ආයි තව මොකද්ද ප්‍රැක්ටිස් කරන්න තියෙන්නේ? මොකද අපි කරන වැඩේ චතුරාර්ය සත්‍යට එකඟ වෙන්න ඕනේ. දුක්ඛ ආර්ය සත්‍ය, සමුදය ආර්ය සත්‍ය, නිරෝධ ආර්ය සත්‍ය, මාර්ග ආර්ය සත්‍ය. ඕකට ගැලපෙන්නේ බෑ. නේ? දැන් චතුරාර්ය සත්‍ය තියෙනවද කැරකිලා වැටෙනවා කියලා මොකක් හරි? චතුරාර්ය සත්‍ය තියෙනවද මට විදුලි කෙටුවා වගේ වුණා සෝවාන. එහෙම ඒවා තියෙනවා චතුරාර්ය සත්‍ය. චතුරාර්ය සත්‍ය තියෙන්නේ දුක්ඛ සත්‍යයි, සමුදය සත්‍යයි, නිරෝධ සත්‍යයි, මාර්ග සත්‍යයි. දැන් ওই හතරෙන් හැරෙන්න වෙන එකකින් බෑනේ. එහෙනම් මේකට දුක සම්බන්ධ වෙන්නත් ඕනේ, නිරෝධය සම්බන්ධ වෙන්නත් ඕනේ. එහෙම නැතුව ලයිට්පත් වුණා, නිකන් එලි වැටුණා. ආ හරි දැන් සෝවාන්. හරි. නැත්තම් තව එකක් හදනවා මොකද? ආ ප්‍රථම අධ්‍යානයේ වැඩුණා සෝවාන්. ද්විතීක අධ්‍යානයේ වැඩුණා සකදාගාමී. තුතික ධානය වැඩුණා අනාගාමී. චතුත්ථ ධානය වැඩුණා අරිහත්. ඉවරයි. එහෙමද නිවන විස්තර කරලා තියෙන්නේ? රාගක්ෂය දේශක්ෂය මොහක්ෂය කියලා. රාගෙන් දේශයෙන් මොකෙන්? නේද? එහෙනම් මේක හොඳට තේරුම් අරගෙන යන්න වෙන ගමන. හරි නිවන් දකින්නේ කොහොමද? මහා චත්තාරික සූත්‍රය. තමාතුකා ටිකක් ඩක් ගැඹුරට යන්න වෙනවා. මානෙනි මිච්ඡා දිට්ඨිය කවරේද යත්. මොකද්ද? මිච්ඡා දිට්ඨිය මොකද්ද කියලා කියන්නේ. දුන් දේ විපාක නැත. මොන හරි යමක් දුන්නොත් ඒකට විපාකයක් නැහැ කියලා හිතන් ඉන්නේ. ලජද ලදුවේ විපාක නැත. ඒ කියන්නේ යම් කිසි දෙයක් මේ අපි යදින් අන්‍ය විපාක නැත. පුදන ලදුවේ විපාක නැත. නේද? දැන් ඔය සමහරලාට ඔය එක එක යාග හෝම පුද පූජා කටයුතු පුදනව නේද? ඒවැ මොනවද? විපාක නෑ ඒවැ. ඒවැ මොනවත් වෙන්නේ නෑ. කිසි දෙයක් අර. හරි. විපාක නැත. එලාට කියන මොකද්ද? සුකෘස දුෂ්කృత කර්මයන්ගේ ඵල විපාක නැත. ඒ කියන්නේ හොඳ දෙයක් කරොත් හොඳ දෙයක් නරක දෙයක් කරොත් නරක දෙයක් කියලා එහෙම ඵල විපාක කියලා જાතියක් නැහැ. මෙලොවක් නැත. පරලොවක් නැත. හරි ඊට පස්සේ මොකද තියෙන්නේ? කියන්නේ මෙලොවක් නැත, පරලොවක් නැත. මව්පියන් කෙරෙහි යම් සම්මා ප්‍රතිපත්තියින් එන මවක් නැත. පියා නැත. මව් කියලා කෙනෙක් නැහැ, පියා කියලා කෙනෙක් නැහැ. ඕපපාතිකය සත්‍යෝ නැත. ලොව යම් කෙනෙක් ලොවත් පරලොවත් විශිෂ්ට ඥාණයෙන් යුතුව දැන ප්‍රත්‍යක්ෂ කොට දැන ප්‍රකාශ කෙරේද එබඳු සම්මග්ග සම්්‍යාගත සම්‍යක් ප්‍රතිපත්‍ය තියෙන ශ්‍රමණ බ්‍රාහ්මණියෝ නැත. මෙන්න මෙහෙම කවුරුවත් නැහැ. මෙන්න මේ 10ට යමෙක් යටත් වෙනවනම් ඔහුට කියනවා නියත මිච්ඡාදිට්ඨිකේ කෙවත් දසවස්තුක මිච්ඡාදිට්ඨිකේ කියලා. ඒ කියන්නේ මොනවද නැත්තේ? දුන් දේ විපාක නැහැ. දුන් දේ විපාක නැහැ. ඒ හින්දා අපි කාටවත් සලකන්න ඕන විපාක නැහැ. එහෙම ඉන්නවා. එහෙම ඉන්නේ නැත්තම් මෙහෙම කියන්නේ නැහැ නේ බුදුහාමුදුරුවෝ. මෙහෙම ඉන්නවා. ඒ වගේම ඔය එක එක පුදන වැඩවලින් වැඩක් නැහැ. ඔය යදිනවා. ඒවා නැතිව තේරුමක් නැහැ. ඒවා වැඩක් නැහැ ඒවා. එහෙම දේවල් නැහැ ලෝකේ. මේ බොරු කරන්නේ තනි කර. නේද? හොඳ දෙයක් කරොත් හොඳක් නරක දෙයක් නරක ඒව කතා නැහැ. ඉතින් විශේෂයෙන් මෙහෙම පරලොවක් මෙතනින් එහා මොකක්වත් නැහැ. එලොවක් මෙලොවක් පරලොවක් මොකක්වත් නැහැ. බලන්න. මව කියලා කෙනෙක් නැහැ විශේෂත්වයක්. ඇයි? එයාගේ ළඟ තියෙන්නේ සතර මහා භූත. මෙයා ළඟ තියෙන්නේ සතර මහා භූත. ওই දෙකම එකයි. දැන් ওই දෙකම සතර මහා භූත නම් සතර මහා භූත දෙකම මරලා දානවා කවුරු හරි. දැන් තම ගෙදර ඉන්න පුතේ. එහා පැත්තේ ලොකු අම්මගේ තියෙන්නේ සතර මහා භූත. තමන්ගේ අම්මා ළඟ තියෙන්නේ සතර මහා භූත. දැන් මේ දෙන්නම ඝාතනය කරොත් මොකක් වෙයි? සතර මහා භූතනේ අවුලක් නැහැ. දෙකේම තියෙන සතර මහා භූතනේ. එතකොට එකකට එක වගේද දෙකටම එක වගේද රිටර්න් එක මොකක් හරි එකක් ආනන්තර්යයි එකක් පාප කර්මයයි හැබැයි මේවා දන්නේ නැති හන්දා ඌව කෝවත් එකයි ඉතින් සතර මහ භූතනේ ඔක්කොම නේද පියා කියලා අලුත් විශේෂ දෙයක් නැහැ ඔක්කොම එකයි මේවා අපි ඔක්කොම එකයි එයාගෙත් යන්නේ එකම හුස්ම අපෙත් යන්නේ එකම හුස්ම ඔක්කොම එකයි ඒ විශේෂත්වයක් නැහැ එහෙනම් ඔහුට අම්මා කියන කෙනා ගණන් ගන්නේවත් නැහැ. විශේෂත්වයක් නැහැ කිසිම. මාවක් නැහැ පියෙක්. ඊළඟට මොකද්ද? ඕපපාතික සත්තු නැහැ. ඕපපාතිකව යමෙක් බිහි වෙන්නේ නැහැ. ඊළඟට අවසාන එක මොකද්ද? හොඳ මේක 10 වෙනි එක. නිවන් දහම දේශනා කරන උත්මය මේ ලෝකේ නැහැ. මේ අනිත්ව කෙසේ වෙතත් මේ 10 වෙනි කාරණේ ඉන්නව ගොඩක් අය. දන්නේ නැතුණාට. නේද? හැමෝම කියන්නේ මොකද? ඔය කිව්වට දැන් නිවන් දකින්න බෑ. ඔය ඔක්කොම කන්න හදාගත්තේ ඔය තියෙන්නේ. ඇති වැඩක් තියෙනව නෙමෙයි ඔක්කොම. මෙන්න මේ අපි කාලා ඇඳලා බීලා හිටියොත් අපි එච්චරයි. ඔන්න ඔයන් ඇති වැඩක් නෑ. ඔය මේකකින් පස්සේ මොකක්වත් වෙන එකක් නෙවෙයි. මාලාට පස්සේ ඔක්කොම ඉවරයි. වන් මෑන් ෂෝ එකක් තියෙන්නේ. මෙතනින් ඉවරයි. මෙතනින් ගේම් එක ක්ලෝස්. කොහෙන් හරි ඉපදුනේ කොහමද? ඒවා මට වැඩක් නෑ. ඉපදිලා තිනවා මෙතනින් ගේම් එක ක්ලෝස් ඉවරයි. ඉතින් අයියා අම්මලා ඉන්නවද තාත්තලා ඉන්නවද හොඳ දෙයට හොඳ ඒවා හම්බ වෙනවද නරක දෙයට නරක ඒවා හම්බ වෙනවද නිවන් මඟ ඕව වැඩක් නැහැ මෙතන ඉවරයි වැඩේ මෙන්න මේ දික්තියෙන් මේකට කියනවා දස වස්තුක මිච්ඡා දික්තිය මේක අතිදරුණු මේක සෙල්ලම් එකක් නෙමෙයි නේද හැබැයි මේ දස වස්තුක මිත්‍යා දික්තියේ ඉන්න කෙනෙක් සමහර වෙලාවට නිවන් මගට එන්නත් පුළුවන්. එන්නේ නෑම කියන්න බෑ. ඇයි ඒ? මතකද ඔයගොල්ලන්ට මං කිව්වා නිවන් දකින්න බැරි කාරණා තියෙන්නේ 6යි. 6ේ තිබ්බේ මොනවද? මිච්ඡා දිට්ඨිය තිබ්බද? අර මව මරලා නෑ මරලා නම් තාත්තා මරලා නම් බුදුන් ඇගේ ලේ හොලවන රාතන් වහන්සේ මරලා නම් සංඝ ભેදය කරලා නම් කෙලතොළු වෙලා ඉපදිලා තියෙනව නම් බෑ. එතන මිච්ඡා දිට්ඨිය කිව්වද? එතන මිච්ඡා දිට්ඨිය කිව්වේ නෑ. හැබැයි මිච්ඡා දිට්ඨියෙන් එන කෙනෙක්ටත් කොයි වෙලාවේ හේතු ආසනාව කැරකෙයිද දන්නේ. එහෙම වෙන්න පුළුවන්. දැන් මෙහෙම එකක හිටියා කියලා අපිට එකපාරටම ඇඟිල්ල දික් කළා කියන්න බෑ. ඔහුට නිවන් දකින්න බෑ කියලා. මොකද එහෙම කියන්න තරම් අපිට ඉන්ද්‍රියපරෝපත ඥානයක් නැහැ. ඒ හින්දා හරි පරිස්සමෙන් තව කෙනෙකුට ඇඟිල්ල දික් කරන්න වෙනවා. දැන් අඟුලිමාල මරමර යනකොට නිවන් දකින්න හේතු තිබ්බද? පළවෙනි කෙනා මරනකොට. හැබැයි හේතු වාසනා ටික ආවනේ. එයාට නේ? අන්න ඒ වගේ. එහෙනම් මේකට කියනවා දසවස්තුක මිච්ඡා දිට්ඨිය. දැන් මෙන්න මේකේ තියෙන වැදගත් දේ මොකද්ද? ඔය මං ඉස්සෙල්ලා කිව්වේ මහාචත්තාරික සූත්‍රය. මේ කතා කරන්නේ එකම කාරණයක් විභංග ප්‍රකරණය. මෙන්න මේක අතිශය වැදගත්. අර වගේම. මොකද්ද කියන්නේ? අර මිච්ඡා දිට්ඨියම කියනවා. දුන් දේ විපාක නැහැ. බුදුන ඒවා විපාක නැහැ. පරලොවක් නැහැ එලොවක් නැහැ සම්මාදිට්ඨියටපත් වෙච්ච කවුරුවක්වත් නැහැ අම්මා අම්මා කියලා කෙනෙක් නැහැ තාත්තා කියලා කෙනෙක් නැහැ අර 10ම කියනවා කියලා ඔන්නෝකට කියනවා මොකද්ද උත්තේජ මිච්ඡා දිට්ඨිය මේකට මොකද්ද කියන්නේ උත්තේජ මිච්ඡා දිට්ඨිය මේ දසවස්තුක මිත්‍යා දිට්ඨිය කියන නමක් තමයි උත්තේජ මිත්‍යා දිට්ඨිය. මෙන්න මේ උත්තේජ මිත්‍යා දිට්ඨිය කියන්නේ මොකක්ද කියලා කියනවා දැන්. ඊළඟට බලන්න මොකද්ද කියන්නේ කියලා. එහි කාම තණ්හාවක් කාම තෘෂ්ණාව කවරේ දෙයක්. කාම ධාතු සංයුක්ත වූ රාගයෙන් බලවත් රාගයෙන් චිත්තයගේ බලවත් රාගයක් වේද මේ කාම තණ්හාවයි කියනු ලැබේ. ඒ කාම තණ්හාව. ඊළඟට කියනවා රූප ධාතු අරූප ධාතු මුල් කරගත්ත ඒකට කියනවා භව තණ්හාව කියලා. අවසානයේ කියනවා උත්තේජිගත වූ රාගයක් දේශයක් ඇද්ද මේක විභව තණ්හායයි කියනු ලැබේ. එහෙනම් දසවස්තුක මිත්‍යා දිට්ඨියට කියන තව නම මොකද්ද? විභව තණ්හා. ධම්මචක්කපවත්තන සූත්‍රයේ කියනෝ නේද? කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන. එහෙනම් මේ විභව තණ්හාව කියලා තින්නේ මොකකටද අනිත් පැත්තේ? දසවස්තුක මිත්‍යා දිට්ඨියට. දැක්කද? මහා චාත්‍යාරික සූත්‍රයේ විස්තර කරන්නේ උත්තේජ දිට්ඨිය කියලා විතරයි. මේ මේ මේ දසවස්තුක මිත්‍යා දිට්ඨිය කියලා විතරයි. මේ විභංග ප්‍රකරණේ විස්තර කරනවා ඒ මිච්ඡා දසවස්තුක මිච්ඡා දිට්ඨිය anu උත්තේජ දිට්ඨියයි උත්තේජ දිට්ඨිය anu විභව තණ්හාවයි එහෙනම් මේක අර තණ්හා තුනේ කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියන තුනෙන් විභව තණ්හාව කියන එක අතු අති දරුණුද නැද්ද අති දරුණේ විභව තණ්හාව කියන එක මේ විභව තණ්හාව අති දරුණු යම් කිසි කෙනෙකුට මේ විභව තණ්හාවෙන් අයින් වුණත් එයා අයින් වුණත් එයාට හැබැයි කාම තණ්හායි භව තණ්හායි ඉවර නැහැ. හරිනේ? හරි. මට කියන්න මෙන්න මේ දසවස්තුක මිච්ඡාදිට්ඨියේ හිටියද කෝසල මල්ලිකා. මොකද හිතෙන්නේ? දම්පැන් දුන්නේ ඇයි? කර්ම විපාක පිළිගන්න හන්දද නැති හන්දද? හොඳ දෙයක් කරොත් හොඳ දෙයක් ලැබෙන හන්ද නේද? ඈ? ඒතකොට දම්පැන් පූජා කරා නේද මේ කෝසල මල්ලිකා? ඒතර ඒව කරේ දානේ ආනිසංස තියෙන බව දන්න හන්ද නේද? ඒතර මාව පියා ඒ වගේ ප්‍රශ්න තිබ්බද? නෑ නේද? ඒතර ශ්‍රමණ උත්තමේ වැඩ ඉන්නවා කියලා දන්නේ නැහැ කියලාද? වැඩ ඉන්නවා කියලා නේද? දැන් දුන්නානේ. එහෙනම් කෝසල මල්ලිකා විභව තණ්හාවේ හිටියද? ඈ? හිටියේ නෑ. හැබැයි විභව තණ්හාවේ නොහිටියත් සතර අපාගත වුණා. විභව තණ්හාවේ නොහිටියත් සතර අපාගත වුණා. එහෙනම් අපිටත් මේක නැති වෙන්න පුළුවන්. හැබැයි අර කාම තණ්හාවේ තියෙනවා සතර අපාගත වෙන්නේ ටිකක්. අන්න ඒක ප්‍රහිණ වුණා නම් තමයි කෙනෙක් සෝතාපන්නයි කියන්නේ. අපි බලමු ඒකත් දැන්. හරි. මට කියන්න දැන් විභව තණ්හාව ගැන මොන හරි ප්‍රශ්න තියෙනවද? ඉතුරුකට යන්න කලින් කාම තණ්හාවේ බව ඒ පැත්තට යන්න කලින් අපි විභව තණ්හාව ගැන ප්‍රශ්න තියෙනවාද? දැන් ඕගොල්ලෝ පින්දහම් කරනව නේද? දම්පැන් පූජා කරනව නේද? දැන් ඒව කරන්නේ ඇත්තටම ඒ මොන හරි අපි බෝධි පූජා හරි කරනව නේද? ඒ කරන්නේ ඒවෙන් ප්‍රතිඵලයක් තියෙන හන්ද කියලා දන්නවද නැති හන්ද කියලා දන්නවද? හරි. අපි හිතමු යම් කෙනෙක් කොහේ හරි ගිහිල්ලා දේවාලයකට හරි කොහේ හරි ගිහිල්ලා පූජා වට්ටියක් හරි තියෙනවා. ඒ තියන්නේ ඒවෙන් ප්‍රතිඵලයක් තියෙන හන්දද නැති හන්දද? දැන් ඕවා එකක්වත් ඕනේ නැහැ කිව්වොත් මොකෝ වෙන්නේ? ඒව කරලා නිවන් දකින්නවද නැද්ද කියන එක වෙනම කතාවක්. ඒක වෙනම. හැබැයි ඒක කළා නිවන් දකින්නේ තමයි. හැබැයි ඒවැ ප්‍රතිඵලයක් නැහැ කිව්වොත් මොකකටද අයිති වෙන්නේ? මිච්ඡා දිට්ඨිය. දසවස්තුක මිච්ඡා දිට්ඨිය. නිකන් එකක් නෙමෙයි. දසවස්තුක මිච්ඡා දිට්ඨිය. සාමාන්‍ය මිච්ඡා දිට්ඨියක් නෙමෙයි. හරි. අපි ඊළඟ එකෙන් ගමු. එතකොට මෙහි අර සම්මා දිට්ඨිය කවරේදයක් කියලා ඊළඟට කියන්නේ. මෙන්න මෙතන තමයි දැන් අපිට වැදගත්. දැන් මුලින්ම විස්තර කරේ මොකද්ද? මිච්ඡා දිට්ඨිය. අර මහාචත්තාරික සූත්‍රය. දැන් කියනවා මොකද්ද? සම්මා දිට්ඨිය. මහණෙනි සම්මා දිට්ඨිය දෙපරිදි කොට කියන්නේ. කොහොමද කියන්නේ? දෙපරිදි කොට කියන්නේ. දෙවිධයකට කියන්නේ. මොකද්ද කියන්නේ? මහණෙනි සාස්ත්‍රව වූ හොඳට බලාගන්න කියන එක ශාස්ත්‍රවෝ පුඤ්ඤාභිගය වූ උපදිසංගත විපාක දෙන සම්මා දිට්ඨියක් ඇත. මොකද්ද දෙන්නේ? ශාස්ත්‍රව වූ පුඤ්ඤාභි වූ උපදී විපාක දෙන සම්මා දිට්ඨියක් ඇත. මහණෙනි ආර්ය වූ අනාශ්‍රව වූ ලෝකෝත්තර සම්මා දිට්ඨියක් ඇත. එහෙමනම් සම්මා දිට්ඨිය එකයිද දෙකයිද? සම්මා දිට්ඨි දෙකයි. සම්මා දිට්ඨි දෙක නම් සම්මා කම්මන්ත මේ මේ සම්මා සංකප්ප දෙකයි. සම්මා වාචා එකක්ද දෙකක්ද? දෙකක්. මෙහෙම ගිහිල්ලා සම්මා සමාධිය ඈ එකක්ද දෙකක්ද? දෙකක්. මහණෙනි නිවනත් නිවන් මගත් කියන්නේ නිවන් මඟ කවරේදයක් සම්මා සමාධියයි. සම්මා සමාධි දෙකයි. බැරි වෙලාවක්වත් වඩන්නේ වැරදි සම්මා සමාධිය නම් අපි හිතනව නිවන් මඟ කියලා හැබැයි නිවන් මඟ නෙමෙයි. අන්න ප්‍රශ්නේ නැතන. ඇයි සම්මාදිට්ඨිය දෙකයි. සම්මාදිට්ඨිය දෙක නම් සම්මා සංකප්ප දෙකයි. සම්මා වාචා දෙකයි. සම්මා ආජීව දෙකයි. සම්මා කම්මන්ත දෙකයි. සම්මා සති දෙකයි. සම්මා සමාධි දෙකයි. එහෙනම් අතන පළෙන්ම මුලින්ම පෙන්වුවා ඔයගලන්ට නිවනත් නිවන් මගක් කියන එකට නිවන් මග යනු සම්මා සමාධියයි. ඒතර සම්මා සමාධි දෙකක් තියෙනවා නම් බැරි වෙලාවක්වත් අපි නිවන් මග කියලා හිතාගෙන අර මේ පළවෙනි එක කිව්වා මොකද උපදි විපාක දෙන ලෞකික වූ සම්මාදිට්ඨියක් තියෙනවා. ඒ වගේම ලෝකෝත්තර සම්මාදිට්ඨියක් තියෙනවා. එහෙනම් ලෞකික සම්මාදිට්ඨියකින් පුළුවන් වෙනවා මොකක් කරන්නද? සුගතිගාමි තැන්වල උප්පත්තිගෙන දෙන පුණ්‍ය වාසනාවට ලැබෙන උප්පත්තිගෙන දෙන තැන්වල හැබැයි නිවන් දකින්නවද? නිවන් දකින්නේ නැහැ. නිවන් දකින්න නම් මොකක්ද ඕනේ? ආර්ය වූ අරක තියෙන්නේ මොකද්ද? සාස්ත්‍ර වූ. මේකේ තියෙන්නේ ආර්ය වූ අනාස්ත්‍ර වූ. එන ආශ්‍රව වලින් අයින් වෙන්න ඕන. අන්න අපිට තියෙනවා මොනවද ආශ්‍රව? කාම ආශ්‍රව, භව ආශ්‍රව, අවිද්‍යාශ්‍රව කියලා තියෙනවා. එතකොට මට කියන්න අර අවිද්‍යාව මුල් කරගෙන මනාප ටිකයි අමනාප ටිකයි දෙපැත්තට වෙන් කරගත්ත ගමන් ආශ්‍රවද නැද්ද? අර දාන ඉවරනත් එක්කම පටන් ගන්නවට කිව්වේ මන වඩන ටිකක් තියෙනවා මන වඩන්නේ නැති ටිකක් කියලා වෙන් කරගන්නවා වෙන් කරගන්නේ මොකෙන්ද අවිද්‍යාවෙන් වෙන් කරගන්නවා අවිද්‍යාවෙන් වෙන් කරගෙන මේ මන වඩන ඒවා ටික අපෙන් දුරස් වෙනකොට අපිට ආශ්‍රව ගොඩ නැගෙනවා ඒ වගේම මන වඩන්නේ නැති ඒවා ලං වෙනකොටත් මොකද වෙන්නේ ආශ්‍රව ගොඩ එහෙනම් ඒ ගොඩ නැගෙන අවස්ථාවල ගොඩ නැගෙන්නේම අවිද්‍යාශ්‍රව මුල් කරගෙන එහෙනම් ඒක අනාශ්‍රවද ආශ්‍රව සාශ්‍රව එකක්ද ඒක ශාස්ත්‍රව එකක්. ඒක ශාස්ත්‍රව. ඒ කියන්නේ ලෝකෝත්තර පැත්ත නෙමෙයි. එහෙනම් ඊළඟ එක මොකද්ද? ආර්ය වූ. එහෙනම් ලෝකෝත්තර සම්මාදිට්ඨියට විතරයි ආර්ය වචනේ තියෙන්නේ. එහෙනම් තථාගතයන් වහන්සේ කෙනෙක් පාරමිතා පුරලා පුරලා පුරලා බෝසතරන් වහන්සේ හැටියට මේ ලෝකේ අසංකේය කල්පලක්ෂ ගණන් පෙරම් පුල්ලා පෙරම් පුල්ලා පෙරම් පුල්ලා බුද්ධත්වයටපත් වෙන්නේ මේ ආර්ය වචනේ විස්තර කරන්නේ. මම සෙල්ලම් වචනයක් නෙමෙයි. දැක්කද? ආර්ය වූ එහෙනම් අනිත් ඔක්කොම මොනවද? ඔක්කොම අනාර්ය. එහෙනම් අනාර්ය වූ සම්මා සමාධි තියෙනවද නැද්ද? මේ අනාර්ය වූ සමාධි තියෙනවද නැද්ද? තියෙනවා. ඒ වගේම ආර්ය සමාධි තියෙනවද නැද්ද? දැන් මේක අපි තෝරගත්තේ නැත්තම් අපි වඩන්නේ මොකද්ද කියලා දන්නවද? ඔහේ වඩනවා. දැන් මොකද වෙන්නේ? අපිම දන්නේ මොනවද කරන්නේ කියලා. දැන් අමාරුව වැටෙනවද නැද්ද? අමාරුව. ඉක්මන් වෙන්න එපා. කලබල වෙන්න එපා. හිමීට යම්. නේද? අද මේක ඉක්මන් වුණා කියලා හෙට හරියත් වෙනව නෙමෙයි. හිමීට තෝරගන්න. ඒ දඩ බඩ ගාලා අරකට බැස්සයි කියලා පීනන්න බෑ. කොහොම පුරුදු වෙන්න ඕන අතන ඉඳන් හිමීට. පුරුදුලා තමයි පීනන්න වෙන්නේ. නැත්තම් කරන්න බෑ මේක. එහෙනම් සම්මාදිට්ඨිය දෙකයි. නේද? එකක් ලෞකිකයි සුඛ විහරණ සහිතයි. ඒකනේ පුඤ්ඤාභි කියලා කියන්නේ. ඒක පුඤ්ඤාභි සුඛ විහරණ සහිතයි. අන්නේ පුඤ්ඤාභි ඒවත් එක්ක අපිට එහෙනම් පුණ්‍ය වාසනා ලැබෙනවා කිව්වේ ඒකයි. දැන් මට කියන්න මේ ආරෂ්ඨාංග අපි මේ අද manussතලයට ඇවිල්ලා තින්නේ දසවස්තුක මිත්‍යාදිට්ඨිය මුල් කරගෙනද ශාස්ත්‍ර වූ පුණ්‍යාභූ උපදීපාක දෙන සම්මාදිට්ඨිය මුල් කරගෙනද ආර්ය වූ අනාස වූ ලෝකෝත්තර සම්මාදිට්ඨිය මුල් කරගෙනද අන්න ඒක තමයි අලෝභයෙන් ආදේශයෙන් අමෝහෙන් එන්නේ. පැක. පැහැදිලිවම මෙන් කරන්නේ ඒකයි. නැත්තම් අපි මොහේ නිකන් කරනවා අපිම දන්නේ මොකද්ද කරන්නේ කියලා. මම මේ සාකච්ඡා වෙලාව තාම 4යි. 4:45 වෙනකොට අනිවාර්යෙන් නතර කරනවා. බය වෙන්න එපා. බස් වල යන අයට පාට යන්න. ඒ හින්දා මේ මම දන්නේ නැහැ ඉතින් මට මොනවත් කියන්න බෑ. හැබැයි අ මම දන්නේ නැහැ ඉතින් පයින් ගියත් කවන්නේ අහගෙන. බස් නැතුව. මට කියන්න තියෙන්නේ නම් එච්චරයි. මොකද හේතුව මේ අපිට ගොඩ යන්න තියෙන තැනින් කොහොම හරි ගොඩ යන්න උත්සාහ කරන්න. ඔయిత වඩා ඕන තරම් අපි කිලෝමීටර ගණන් ගිහින් තියෙන තොරන් බලන්න. බලපු එක තොරණක්වත් නෑ අන්තිමට. නේද? දාන්සල් වල පැය ගණන් හිටගෙන පූලිං වල ඉඳලා තියෙනවා. කන්න. කන්න නෑ වගේ. අනේ හොඳයි නරක නෙමෙයි. නමුත් මේ නිවන් දකින දහමකට එහෙම අතරමඟදී මේවා කරගන්නවා. මොකද මේවා එහෙම මේ එතනින් චුට්ටයි මෙතනින් චුට්ටයි වේයෝ කාලා වගේ කරන්න පුළුවන් ඒවා නෙමෙයි. ඒකයි මේ කියන්නේ. මොකද ඕගොල්ලෝ සියලු දෙනාටම වඩා වැඩිම කාලයක් යන්නේ මට යන්න. කොළඹටම යන්න බෑ. කොළඹිනුත් තව කිලෝමීටර් 20ක් යන්න බෑ. ඔගොල්ලෝ සියලු දෙනාට වඩා යන්නේ මේ සංවිධානය කරන කට්ටියටයි අපිටයි මටයි යන්නේ. ඒ ඕගොල්ලෝ ඔක්කොමත් ගියාට පස්සේ තමයි අපි මෙතනින් යන්න ඕනේ. නේද? එහෙනම් දහම දහම විදියටම ගන්න. මගේ ප්‍රශ්නේ මේ විසඳ ගන්න. මගේ ප්‍රශ්නේ විසඳගෙනයි මේ ගොඩ යන්න හදන්නේ. කලබල වෙන්න එපා. මේ කියන්නේ බය වෙන්න එපා. සද්ධාවෙන් මේක ධම්මේ යන්න ධම්මේ රත්තරි බය වෙන්න එපා. අතරමං කරන්නේ නැහැ කෙනෙක්ව. නැති බස් එක හරි හම්බ වෙයි. මිනිස්සේ ගෙදරට ගිහිල්ලා හරි දායි. බය වෙන්න එපා. අනියත බියවල් ඇති කරගන්න එපා. ලැබෙයි ඒක කොහොමද? සත්භාවයෙන් ගන්න එච්චර. මම මේ නිවන් දකින්න වැඩේ කරගන්නේ. අමාය වෙන අරමුණකට නෙමෙයි. මෙන්න මේකට. එහෙනම් මෙන්න මේකේ කියනවා මොකද්ද? අර විපාක මොකද්ද කියලා කියන්නේ? අර පුණ්‍ය විපාක දෙන සම්මාදිට්ඨිය මොකද්ද කියලා කියලා. මොකද්ද කියන්නේ? අර ලෞකික එක. දැන් කියනවා මොකද්ද? අරකේ දුන් දේ විපාක ඇත. අරකේ අනිත් පැත්ත කියනවා. දුන් දේ විපාක ඇත. යදද ලදුවේ විපාක ඇත. ඒ කියන්නේ මේ යදින දේවල් වල විපාක තියෙනවා. පුදන ලදුවේ විපාක ඇත. සුස්කෘත දුෂ්කෘත කර්මයන්ගේ විපාක ඇත මෙලොවක් ඇත පරලොවක් ඇත මව් ඇත පියා ඇත ඕපපාතික සත්වය ඇත මෙලොව යම් කිසි කෙනෙක් විශිෂ්ට ඥාණයෙන් යුතුව ප්‍රත්‍යක්ෂ කොට දැන ප්‍රකාශ කෙරෙද්ද ඒ බඳු සම්මයාගත සම්මා ප්‍රතිපත ශ්‍රමණ බ්‍රාහ්මණියෝ ඇත එහෙමනම් අර දසවස්තුක මිත්‍යා දිට්ඨියේ අනිත් පැත්ත මොකද්ද ලෝකෝත්තර සම්මා දිට්ඨියද ලෞකික සම්මා දිට්ඨියද ඒ ලෞකික එකද? ලෞකික සම්මා දිට්ඨිය. ඒ කියන්නේ අර පැත්ත ගන්නව නෑ කියලා මේ පැත්ත ගන්නව තියෙනවා කියන. ඔය දෙකෙන්ම නිවන් දකින්නයි. ඈ? එකකට කියනවා උත්තේජ දිට්ඨිය, එකකට කියනවා සාස්වත දිට්ඨිය. මතකද මං කිව්වා සද්ධර්මය සියලු දෘෂ්ටීන්ගේ ප්‍රහාණය පිණිසයි කියන්නේ. උත්තේජ දිෂ්ටියට සාපේක්ෂව සාස්වත දිට්ඨිය හොඳයි. ඇයි? ගුතිගාමි වෙන්න පුළුවන්. නේද? උත්තේජ දිට්ඨියෙන් කොහොමද? හැබැයි ලෝකෝත්තර සම්මා දිට්ඨියට සාපේක්ෂව සාස්වත දිට්ඨියක් මිච්ඡා දිට්ඨියද නැද්ද? ලෝකෝත්තර සම්මාදිට්ඨියට සාපේක්ෂව ලෞකික සම්මාදිට්ඨියත් මිත්‍යාදිට්ඨියද නැද්ද? ඒ හින්දා තමයි කිව්වේ ලෝකෝත්තර සම්මාදිට්ඨියටපත් වෙන කෙනාට මිත්‍යාදිට්ඨිය සහ මුලින් ඉවරයි කියලා. දසවස්තුක මිත්‍යාදිට්ඨියත් ඉවරයි. මේකත් ඉවරයි. ඔහු ලෝකෝත්තර සම්මාදිට්ඨියටපත් වෙනවා. හැබැයි ලෝකයට සාපේක්ෂව ගත්තොත් උත්තේජ දිට්ඨියට වඩා අර මේ දසවස්තුක මිත්‍යා දිට්ඨියට වඩා ලෞකික සම්මා දිට්ඨිය හොඳද නැද්ද? ලෝකයට සාපේක්ෂව. හොඳයිනේ. ලෝකයට සාපේක්ෂව හොඳයි. නිවනට සාපේක්ෂව කෝකද හොඳ? නෑ නිවනට සාපේක්ෂව මේ දෙකෙන් කෝකද හොඳ කියලා අහන්නේ. ඒ කියන්නේ දසවස්තුක මිත්‍යා දිට්ඨියයි ලෞකික සම්මා දිට්ඨියයි. ඔව්. නිවනට සාපේක්ෂව කෝකද හොඳ ওই දෙකෙන්? ওই දෙකම වැඩන්නේ. නෑ නිවනට සාපේක්ෂව. කියන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨියට සාපේක්ෂව. දැන් ලෝකෙට සාපේක්ෂව දසවස්තුක මිත්‍යාදිට්ඨියට වඩා ලෞකික සම්මාදිට්ඨිය හොඳයි. ඒක තේරෙනවනේ. ලෝකෝත්තර සම්මාදිට්ඨියට සාපේක්ෂව ලෞකික සම්මාදිට්ඨිය හොඳද? ඒකත් වැඩක් නෑනේ ඇයි දැන්? ඒකෙන් තමයි මේ මිනිස්සෙක් කියලා ඉපදිලා තියෙන්නේ. ඒක හරි. දැන් හැබැයි අපි දුකෙන් නිදහස්ද? දුකෙන් නිදහස් වෙන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨියටපත් වුණාම විතරයි. ඒතර ලෝකෝත්තර සම්මාදිට්ඨියටපත් වෙච්ච ආර්ය ශ්‍රාවකයා පින්දහම් කරන්නේ නැද්ද ඒ උනාට? පින්දහම් කරන හොඳේ. ඇයි? මේවා අනිවාර්යයෙන්ම අපිට අවශ්‍ය වෙන්නේ. හැබැයි ਉਹ ලෝකෝත්තර සම්මාදිට්ඨියටපත් වෙනවා. එහෙනම් මේක කියන මොකද්ද? මහරෙනි ආර්ය වූ අනාශ්‍රව වූ බලන්න මේ දෙකේ වෙනස දැන් ඔන්න මම ලෞකික සම්මාදිට්ඨිය ලෝකෝත්තර සම්මාදිට්ඨිය එකට ගන්නවා ආර්ය වූ අනාශ්‍රව වූ ලෝකෝත්තර මාර්ගත් වූ සම්මාදිට්ඨිය කවරේ දෙයක් මහණෙනි ආර්ය සිත් ඇති මොන සිත් ඇතිද ඒ ආර්ය සිත් පහළ වෙන්නේ කොයි වෙලාවට පස්සේද ලෝකෝත්තර සම්මාදිට්ඨියටපත් වුණාට පස්සේ එතකන් එන්නේ නැහැ ආර්ය සිත් ඇති අනාශ්‍රව සිත් ඇති ආර්ය මාර්ග සමන්විත වූ ආර්ය මාර්ගයේ වඩනවුන්ගේ යම් ප්‍රඥාවක් පංචේ ප්‍රඥා ඉන්ද්‍රිය ප්‍රඥා බලයක් ධම්මවිජය බොජ්ජංගයක් සම්මා දිට්ඨි මාර්ගයක් ඇද්ද මේ ලෝකෝත්තර සම්මා දිට්ඨියයි කියනු ලැබේ. එහෙනම් මෙන්න මේකේ මොකද්ද වෙනස? අරකේ මේකේ වෙනස? අරකේ තියෙන්නේ දුම් දේ විපාක තියෙනවා, ඒ ප්‍රතිඵල තියෙනවා, හොඳ දෙයට හොඳ දේ නරක දෙයට නරක දේ පෙරලා පරලොවක් තියෙනවා මෙලොවක් තියෙනවා ශ්‍රමණ බ්‍රාහ්මණයෙක් ඉන්නවා මාව කියලා කෙනෙක් ඉන්නවා අම්මා කියලා කෙනෙක් ඉන්නවා මෙතන මොකද කියන්නේ ඔහුගේ මොකද වෙන්නේ ප්‍රඥාවක් මුල් කරගෙන ප්‍රඥා ඉන්ද්‍රිය වැඩෙන්න ගන්න ප්‍රඥා ඉන්ද්‍රිය වැඩෙන කෙනා ප්‍රඥා බල බවට පත් වෙනවා අන්න ඒකත් එක්ක ධම්මවිජය සම්මුජ්ජංගේ ලෝකේ දරණ ස්වභාවය හරියටම දරණ ස්වභාවයේ විදියට අඳුර ගන්න. දැන් මට කියන්න අපි ලෝකේ දරන්න ඕනේ නැති දේවල් දරනවද නැද්ද? ඈ? දරනවා. දරන්න ඕනේ නැති දේවල් දරුවහම මොකෝ වෙන්නේ? දරා ගන්න පුළුවන්ද බැරිද? දරා ගන්න බෑනේ. ඒ දරා ගන්න බැරි වෙන්නේ දරන්න ඕනේ නැති දේවල් දරන හන්ද. කොහොමද දරන්නේ? මන වඩන ටික අයින් නොවේවා. මන වඩන්නේ නැති ටික ලං නොවේවා. ඔන්න දරන විදිය. දැන් අර ටික දුරස් වෙනකොට දරන්න පුළුවන්ද? දරන්න බෑ. අර ටික ලං වෙනකොට දරන්න පුළුවන්ද? දරන්න බෑ. මොකටදපත් වෙන්නේ? අසහනයට. එහෙනම් ප්‍රඥා ඉන්ද්‍රිය තියෙනවද? ප්‍රඥා ඉන්ද්‍රිය නැති හන්ද තමයි දරන්න ඕනේ නැති දේ දරාගෙන කොහොමද දරාගත්තේ? අවිද්‍යාවෙන් දරාගෙන ඉන්නවා මේ ටික මනවඩනවා මේ ටික මනවඩන්නේ නැහැ මනවඩන ටික අයින් වෙන්න බෑ මනවඩන්නේ නැති ටික ලං වෙන්න බෑ ඔන්න ඔය දිට්ටියේ ඉන්නවා ඒ දිට්ටියේ ඉන්න කෙනාට මොකද වෙන්නේ අර ටික අයින් වෙනකොට දරා ගන්න බෑ දුක එනවා මේ ටික ලං වෙනකොට දරා ගන්න බෑ දුක එනවා දරන්න ඕනේ නැතිව දරපු හන්ද අන්න ප්‍රඥාවෙන් තේරුම් ගන්නවා මොකද්ද ප්‍රඥා ඉන්ද්‍රියක් මුල් කරගෙන දරන්න ඕන දේ දරන්න ඕන විදියක් දරන්න ඕන නැති දේවල් දරන්න ඕන නැති විදියක් ධම්ම විජය බොජ්ජංගේ හරියට තේරෙන්න ගන්න. දැක්කද අරගෙන නැති එකක් මේකේ තියෙනව නේද? මේ දෙක එක වෙන්නේ නැහැ කවදාවත්. ඒතර මෙන්න මේ සම්මාදිට්ඨිය ලෝකෝත්තර සම්මාදිට්ඨියට පත්වෙච්ච ආර ශ්‍රාවකයාට තමන්ගේ ප්‍රශ්නෙට ඇත්තටම උත්තරේ හම්බ වෙනවද නැද්ද? අන්නේ උත්තරේ හම්බ වෙනකොට ඔහු නිතරම උත්සාහ කරන්නේ දරන්න ඕන දේවල් දරන්න ඕනේ නැති දේවල් දරාගෙන ඉන්නද දරන්න ඕනේ නැති දේවල් පහ කරලා අයින් කරන්න. එතකොට මොකද වෙන්නේ ඊට? දරා ගන්න බැරි වෙනවද? පොළවේ පස් කරන්න වෙනවද? පහ බොන්න වෙනවද? අඬන්න වෙනවද? දොඩන්න වෙනවද? ඈ? එහෙම වෙන්නේ ඇයි? හොඳට කල්පනා කරන්න ඇයි කියලා? දරන්න ඕනේ නැති දේවල් දරාගෙන ඉන්නේ. ඉතින් අන්තිමට එන්නේ මොකද? දරා ගන්න බෑ. බුදු අම්මෝ මාව දාලා යන්න එපා. මං කොහොම ජීවත් වෙන්නේ? යන්න එපා මාත් පයින්න. පයින් නැති වුණාට. පොළවේ පස් කරනවා. වහන්න එපා පෙට්ටිය. වහන්න නම් දෙන්නේ නැහැ කෙට්ටවත්. ආ තියාගනින් කිව්වොත් එහෙම. තනි රඟපෑමක් කරන්නේ. ආයි පයි පා වහන්න මේ වහන්න එපයි කියන මෙහෙම තියාගන්නලු ඔන්න ඔය කුණු ගගා හරි කමන්නේ ඔහොම තීද්දෙන් එනවා. ඇරලා තියමු. නෑ නෑ වහපල්ල ඉක්මනට කියන ඊළඟට. හොඳ වෙලාවට කවුරුත් අහන්නේ නැත්තේ වෙලාවේ. නැද්ද? දැන් දරන්න ඕනේවද දරන්නේ දරන්න ඕනේ නැතිවද? අර වෙලාවේ. දරන්න ඕනේ නැති දේවල් දරා ගන්නවා. දැන් මොකද වෙන්නේ? ඉන්න බෑ. පස් කනවා, පැලපෙනවා. අඬනවා, දොඩනවා නේ. ඇයි ඒ? මන වඩන ටික අයින් වෙලා යනවා. මන වඩන රූපය අයින් වුණා. අනේ මන වඩන සද්දය ඇහෙන්නේ නැහැ දැන්. මන වඩන ටිකනේ මට කන්න හදලා දුන්නේ. ඒ ටික හදලා දෙන්න කවුරුත් නැහැ. නේද? මන වඩන ස්පර්ශ මට ලැබුණා. දැන් ඒ ටික නෑ අදින් පස්සේ. දැන් ඉතින් අමාරුයි අයින් වෙනවා. ඉතින් මොකද වෙන්නේ? රූපයක් අපෙන් අයින් වෙන එක එකක් මනව රූපයක් අයින් වෙලා කියලා හිතාගෙන ඉන්න එක තව එකක්. ඇයි මනවඩ අවිද්‍යාවෙන් තීරණයක් අරගෙන තමයි මොකද්ද කරලා තින්නේ? මේ ටික මන වඩනවා මේ ටික මන වඩන්නේ නැහැ කියලා දෙපැත්තට මොකද කරගත්තේ අපි? වෙන් කරගත්තා. ඉතින් වෙන් කරගත්ත වෙන් කරගත්ත ගමන් දරන්න ඕන විදිහට දැන් දරාගෙන ඉන්නේ. මේක වෙන් කරගත්ත ගමන් අපි දරන්න ඕන විදිහට දරනවද? නෑනේ. දරන්න ඕනේ නැති විදිහට තමයි දරාගෙන ඉන්නේ. දැන් ඒතර මොකද වෙන්නේ අපිට? දරා ගන්න බෑ. මොකක් හරි වෙච්ච ගමන්. බලන්න විහිින්නේ දිල්ලම් කන. ඈ? විහිින් ඉල්ලම් කන එකක් නේ තියෙන්නේ. ඉතින් බුදුහාමුදුර අපිට මොක්කුද කියලා තියෙන්නේ? පිස්සෝ නේද? ඈ? ඔව් පිස්සු තමයි. තාටියක් එහාට යනකොට තමයි පිස්සුව තේරෙන්නේ. තාම පොඩ පිස්සුව තාම හොඳටම තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. පොඩ එහාට යනකොට තමයි මේ පිස්සුව තේරෙන්නේ. පැටියක් සතියක් විතර යනකොට හෙට ලබන සතිය නම් කොහොම කොහොම පිස්සුව තේරෙනවා. බය වෙන්න එපා. මේ <laughs> ඒක පේන්න තමයි මේ වටපිටාව හදාගෙන එන්නේ. ඒතකොට මෙන්න ලෝකෝත්තර සම්මා දිට්ඨිය. දැන් මේකට තමයි අපිපත් වෙන්නේ. වෙන එකක් නෙමෙයි. ඒතකොට අද අපි මිනිස්සෙක් කියලා මේ ඉපදිලා තින්නේ මොකෙන්ද? අර ලෞකික සම්මාදිට්ඨිය. ඒ හින්දා තමයි අපි පින්දහම් කරනවා. මෙන්න මේ වැඩ ටික කරනවා. මෙන්න මේ වැඩ ටික කරනකොට අපිට වෙන වාසියක් තියෙනවා. මේ ලෞකික සම්මාදිට්ඨිය. ලෞකික සම්මාදිට්ඨිය ඉන්න අය මොකද කරන්නේ? ඉන්න හැම කෙනෙක්ම දම්පැන් පූජා කරනවා, ස්වාමින් වහන්සේලාට සලකනවා, වේර විහාරවල් හදලා දෙනවා, ඒවැ අඩුපාඩුකම් හොයලා බලනවා, අම්මා තාත්තට සලකනවා, මේ කටයුතු ටික කරනවා මනාල ලෙස.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 හොඳට බලන්න මේ මොකද්ද කියන්නේ කියලා. ඕක වඳිනකොට දුවගෙන ඉන්නේ පොඩ්ඩක් බලන්න. මොකද්ද කියන්නේ? සිල්වන්ත උත්තමයන් උදෙසා අභිවාදන සීලිස්ස ඒ සිල්වන්ත උත්තමයන් උදෙසා දම්පැන් පූජා කරනවා. අන්නේ පූජා කිරීමේ හේතුයේ ඵල හැටියට අභිවාදන සීලිස්ස නිච්ඡං වඩ්ඩා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ. හතරක් වඩා ගන්න ඕන කරන පසුතලය හම්බෙන්නේ. චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ. ලෝකේ හතරයි තියෙන අපිට වඩා ගන්න චතුරාර්ය සත්‍ය. අන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය වඩා ගන්න මොනවද අපිට ලැබෙන්නේ? ආයු ලැබෙනවා. වර්ණ ලැබෙනවා. ආයු වර්ණ. සැප ලැබෙනවා. ආයු වර්ණ සැප බල ලැබෙනවා. ආයු වර්ණ සැප බල ඒක ඇල්ල කොහෙන්ද කිව්වේ? ඒ ප්‍රඥා ගැල්ල කොහෙන්ද කිව්වේ? චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයවන්නෝ සුකම් බලන් කිව්වට පස්සේ ප්‍රඥා ගැල්ල කොහෙන්ද කිව්වේ? මතක තියාගන්න ගාතාවල නැතිව කියන්න බෑ. වෙලා තින්නේ අපි ඔහේ කියලා පුරුදුයි. ඒ හින්දා නිකන් කවිය කියවන වගේ කියවගෙන ආයවන්නෝ සුකම් බලන් ප්‍රඥා. ඕ ප්‍රඥාවක් නෑ ඒක. බැරි නම් බුදුහාමුදුරු කියපු නැති කෑලි අපි කියමු. ඔව් පුරුද්දට කියලා අර කහයිර වගේ තමයි. ඔව් සුදු ඉරි තියෙන්නේ කහයිරි දී කියන්නේ. ඒ වගේ. එහෙම යන්න බෑ මේකේ. ආයු වර්ණ සැප බල හතරයි තියෙන්නේ. දැන් ඕනේ ඒක ඇල විස්තර කරලා දෙන්න. ආයු ලැබෙනවා. ආයුෂ ලැබෙනවා. මෙන්න මේ ආයුෂ කොහොමද ලැබෙන්නේ? අපි යම් කිසි කෙනෙක් ඉන්නවා අවුරුදු 100ක් ජීවත් වෙනවා. නැත්නම් 120ක් ජීවත් වෙනවා. හරි? අපි කියනවා මොකද්ද? මාර වාසනාවන්ත මිනිස්සෙක්. අවුරුදු 120ක් ජීවත් වුණානේ. කොච්චර දෙයක්ද නේ? හැබැයි දහම් මාත්‍රයක් නැහැ. පාන්සලක් පැත්තේ යන්නේ මොකවත් නැහැ. කිසි දෙයක් නැහැ. දහමක් කියන්නේ මොනවත් නැහැ. අවුරුදු 100ක් ජීවත් වෙනවා. අපි ওই මනුස්සයර කියන්නේ වාසනාවන්ත මරණයක්ද අවාසනාවන්ත මරණයක්ද? වාසනාවන්ත මරණයක්. මේ බණ වලට බණ ටික අහගෙන හොඳට අහගත්ත සාමාන්‍ය ළමයෙක් ඉන්නවා අවුරුදු 15ක 20ක විතර. මේ ළමයා හොඳට මේ බණ ටික තෝරගත්තා. සුතුවතාර ශ්‍රාවකෙක් බවටත් පත් වෙලා මේ දයන් ටිකත් වඩාගෙන ඔක්කොම නිවන් මාගත් වඩන ගමන් ඉද්දැද්දි හදිසියෙ මිය පරලව යනවා. එයාගේ ආයෙච්චරයි. මේ ළමයාගේ මරණය අපි කියන්නේ මොකක් කියලාද? වාසනාවන්ත මරණද අවාසනාවන්ත? ඈ? අවාසනාවන්ත මරණය. ධර්මයේ ඉදිරියේ ඇත්තටම වාසනාවන්ත මරණය හම්බුනේ කාටද? අවාසනාවන්ත මරණය හම්බුනේ කාටද? පාල්ල වෙලමයට ආයු තිබුණා ධර්මය අවබෝධය කරගෙන මිය පරලව යන්න. අන්න ආයු ලැබිලා තියෙනවා. අරයට ආයු අවුරුදු 120ක් හම්බුණත් වැඩක් නැහැ. ධර්මය අවබෝධ කරගෙන ආයු ඉවර කරන්න ඕන තැනට නෙමෙයි පින්දහම් ටික කරලා ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් ආයු මදි. ආයු නැහැ. අන්න ආයු ලැබෙනවා. ඒ වගේම ලැබෙනවා මොකද්ද? වර්ණ. හිතේ ප්‍රබෝධය. අලසකම නැහැ. දෙපාරන්න නැගිලා බණ අද දහම් සාකච්ඡාව තියෙනවා යන්න ඕනේ නිදිමත ගතිය නැහැ මොනවත් නැහැ ප්‍රබෝධයෙන් බණ ටික අහන්න ලැබෙනවා ආයි වර්ණ හිත ප්‍රබෝධමත් වෙනවා ඇයි එහෙම වෙන්නේ ප්‍රබෝධයෙන් තමයි ප්‍රසාදයෙන් යුතුව තමයි දම්පැන් පූජා කරලා තියෙන්නේ ප්‍රසාදයෙන් කරා නම් ප්‍රසාද හිතක් පහළ වෙනවා ධර්මයේ තෝරගන්න ඒව කරලා තියෙන ඥාන සංප්‍රයුක්තව අලෝභයෙන් අදේශයෙන් අමෝහයෙන් එහෙනම් මනා ලෙස ධහම වටහා ගන්න ඕන කරන තැනට පසුතලය හැදිලා තියෙනවා. ආයු වර්ණ. එහෙනම් ඊළඟට ලැබෙනවා සැප. කොහොමද මේ සැප ලැබෙන්නේ? ඕනම කෙනෙක් මේ ලෝකේ හොයන්නේ සැපම තමයි. දුක නෙමෙයි සැප හොයන්නේ. හැබැයි සැප හොයන්න යන ලෝක සත්‍යය දකින්නවා මොකද්ද? අපිත් හොයනවා හොයනවා හොයනවා හොයනවා උදේ පාන්දර ඉඳන් රැ වෙනකන්. හැබැයි අපිට හැම වෙලාවෙම හිතට ගොඩනැගෙන්නේ කනස්සල්ලක් දුකක් අසහනයක් පීඩනයක් එන ඇත්තටම මේවෙන් නිදහස් වෙච්ච සැපක් තියෙනවා නම් මොකද්ද සැප කියලා අන්න හොයන්න ඕන කරන මානසිකත් එනවා මොකද අර නිවන් සැප උදෙසාම තමයි අර දම්පැන් පූජා කරලා තියෙන්නේ ආයු වර්ණ සැප අවසාන කියනවා බල මෙන්න මේ බල තමයි ගොඩක් අයට අඩු වෙන්නේ අද උදේ නැගිටිනවා දාම් සාකච්ඡාවට යන්න. අනේ පොඩ්ඩක් වහිනවා. ලබන සතියේම යනවා. බල නැහැ. එයා පැත්තේ මල ගියක්ලු. ඒ හින්දා පොඩ්ඩක් ඉතින් ගියෙත් නැත්තම් හොඳ නෑනේ. තරහ වෙයි. ඒ හින්දා බල නැහැ. ගන්නවා කකුල පස්සට. හ්ම්. කා ගියාට පස්සේ හවස එක බස් එකයි තියෙන්නේ. ඒකත් ඉතින් හතරමාට එනවා. මට පයින් එන්න වෙයිද ගන්න. බල නැහැ. ඉවරයි. බලහින්. ඇයි? බලේ දෙව්වේ දම්පැන් පූජා කරලා චිත්ත ප්‍රසාදයෙන් ඒක කරන්නේ නෙමෙයි ලෝකේ යමක් ලබා ගන්න තමයි බලය යොදවලා තියෙන්නේ වැඩිම. අනුන්ට හිංගි හිංසා කරලා අරවා කොල්ල මේවා කොල්ල. ඉතින් ඒ හින්දා බලය අහින්. අර තමන්ගේ අම්මා හරි තාත්තා හරි සිල් ගන්න යනකොට අනේ අම්මේ අම්මා ඔතන ගියත් ඉතින් කරන්නේ නිදි කිරා වැට මෙන්න මේ මගේ දරුවෙක් බලාගෙන ඉන්න අද මේ මටත් වැඩක් තියෙනවා කියලා අර අම්මා යන බලයට හරස් කපලා බලය අයින් කළා දැම්මා. දැන් තමන් නිවන් දකින්න යන හදනකොට බලය මේනෝ නැති වෙන්නේ. ඒ කියන්නේ බලය අර පැත්තට එන්නේ නැහැ. ඒ වැලක්කුවා නම් වැලක්කුවා. ලබා දුන්නොත් ලබා දෙනවා වැලක්කුවොත් වැලක්කුවා. කැරකෙනව කැරකෙන්නේ මේ විදිහට තමයි. බල නැහැ. හැබැයි අන්න අර විදිහට දම්පැන් පූජා කරලා ඒ ටික හරියට කටයුතු කරලා තියෙන කෙනාට මොකද වෙන්නේ? බල නැහැ. මම අද යනවයි වයස නෙමෙයි හිම්බිරිස්සාව නෙමෙයි උණ කැස හැම්බුවත් ලෝකේ උණ කැස කියන්නේ මේ සාමාන්‍ය ලෙඩ ඒවා මේට වඩා අන්ත දුක් විඳින ලෙඩ තියෙනවා. එහෙම ලෙඩක් හැදිච්ච නැති මොයේ මොහතක මගේ ඉන්ද්‍රියන් ටික හොඳට යහපත්ව තියෙන වෙලාවේ මම කොහොම හරි ගිහිල්ලා මේක අවබෝධ කරගන්නවා කියන බලය ගන්නවා අතට. ඒ බලය අත්‍ය වැදගත් වෙනවා. තමාට ගෙදර ඔක්කොමලා මේකට විරුද්ධ වෙනව වෙන්න පුළුවන් නෑ. කවුරු විරුද්ධ වුණත් මම මගේ නිවන් මඟ වඩන්න යනවා. ඒ නිවන් මඟ වඩා ගන්න ආපු මට ගෙදර නෑ. මම නිවන් මඟ වඩා ගන්න. ඇවිල්ලා තියෙනවා. අන්න බලය ගන්නවා අතට. නේද? දැන් පේනවද? මම බලය කියනකොට නැගිටලා යන්නේ. මේ බලය ගැන කියනකොට මේ gedara දුවන්නේ කට්ටිය. දැන් කොහෙටද බලය ඔය? මම කියන් තින්දේ කියනවා කෙලින්. දැන් කොහෙටද ඔය බලය? gedara දුවන්නේ. මෙතන දාස ඉන්නේ කොහෙද? gedara. කොහෙටද බලය තියෙන්නේ? නිවනටද gedarටද? කරන් දෙයක් නැහැ. ඉන්නේ 10 දෙනාට 10 දෙනාට හරි කියන්නේ. ඒ බලේ තියෙන අය තමයි ඉන්නේ. බලේ නැති අය කොහොමද? මේ එන විදිහ කියන්නේ. මොකද නිවන් මාර්ග මේ ටයිම් කරලා කරන්න බෑ. ටයිම් ෂෙඩියුල් කරලා. අර ටීවී එකේ කියනවා ඔන්න පැන්ඩෝල් පෙත්ත බොන්න නතර කරනවා. ආ හොඳයි හෝර්ලිස් එක බොන්න නතර. සම්මාදිටියට පත් වෙන හෝර්ලිස් එක බොන්න එක ඇඩ් එකේ. එහෙම කියන්න බෑ නිවන් මාර්ග. නේද? නිවන් මාර්ග නිවන් මාර්ග. ඒක වෙනයි. ඒක ඍජුයි. කියන්න තියෙන ටි කියලා යවන්න. නැත්තම් කරන්න බෑ මේක. අමාරු ඒකයි. කඩේ පොලේ යනවා වගේ එකක් නෙමෙයි. බය වෙන්න එපා මං කිව්වනේ මෙච්චර. ආම හතරමාරය වෙලා ඔෆිසර්නොත් යන්නේ පහටනේ යකෝ. නේද? ඔෆිසර්ලත් යන්නේ පහටනේ. තොරම්බල් යන්නේ රෑ 12ට. ඔය යන්නේ කිසි කරදරයක් නෑ කූඩු බල්ලා නේද? ඒ යන්න බෑ. මේ තමන් මේ කෑ ගහන්නේ තමන්ගේ නිවන් මඟ වෙන්නේ. ඒ හින්දා ඒකේ ඵල ප්‍රයෝජනේ නෙලා ගන්න. ඉතින් මෙන්න මෙතනදී ආයු වර්ණ සැප බල ලැබෙනවා. අන්නේ ආයු වර්ණ සැප බල ලැබෙනකොට මොකද වෙන්නේ? චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයු වර්ණෝ සුකම් බලං. අන්නේ සුකම් බලං ලැබිලා මොකද වෙන්නේ? කවදාවත් සතර අපාගත නොවන සග්ග සම්පatti මේවච. ඒ කියන්නේ සුගතිගාමි තැන්වල පමණක් උප්පත්ති ලබන්න හේතු ලැබෙනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වඩ්ඩා පචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පatti මොකද ආයුරාරෝග්‍ය සම්පatti අන්නේ ඒ අර ටිකේ හේතුයේ ඵලය හැටියට මේ මොකද්ද මට තියෙන රෝගය කියලා දැනගන්නවා මොකද්ද මේ රෝගය අපිට මේ කායික යම්කිසි දුක් පීඩා ටිකක් එනවා ඒවා බොහොම අල්පයි හැබැයි මේ ඊට වඩා අති භයානක වූ සංසාර රෝගයක් තියෙනවා ඒ මහා රෝගෙට බෙහෙතක් හොයාගන්න ඕනේ. ඒ මහා රෝගෙට බෙහෙතක් හොයාගත්තේ නැතුණා නැතිව මේ හැදෙන ලෙඩ දුක්ඛන්දරා ටිකේ මිය පරලෝ ගියා කියලා මම මහා රෝගෙන් මම නිදහස් වෙන්නේ නැහැ. අන්නේ මහා රෝගෙට බෙහෙත් ටික හම්බෙලා තිනවා. ආයුරා රෝග්‍ය ලැබිලා තිනවා. යමෙක් ආරෝග්‍ය දකිද නිවන දකි යමෙක් නිවන දකිද ආරෝග්‍ය දකි. රෝගය දැක්කා රෝගයට බෙහෙත දැක්කා. ආයුරා රෝග්‍ය සම්පත්තිය දැක්කා. ඒ ආයුරා රෝග්‍ය සම්පත්තිය දැක්කහම මොකද උනේ? කවදාකවත් දුගතිගාමි වෙන්නේ නැහැ සුගතිගාමි වෙනවා සග්ග සම්පatti මේවච සුගතිගාමි තැනක විතරයි උප්පත්තිය ලබන්නේ කවදාකවත් දුගතිගාමි වෙන්නේ නැහැ අන්නේ සුගතිගාමි තැනක උප්පත්තිය ලැබුවත් දැන් මොකද උහුට අත් වෙන්නේ අතෝ නිබ්බාන සම්පatti නිබ්බාන සම්පත්තියම ලැබෙන්න හේතු වාසනා ලැබෙනවා හේතු වාසනා ටික හරි ගිහින් තියෙනවා මොකද්ද මෙන්න මේ බාණෙන් නිදහස් වෙලා උතුම් වූ නිර්වාණ අවබෝධය පිණිසම නිර්වාණ සුවයම අත්පත් කරගන්න සියල්ල ලැබිලා තියෙනවා. ඔන්න අපිට පෙර පිනහන්ද ලැබෙන විදිහ. බලය අතිශය වැදගත්. ඒක අතිශයෙන් වැදගත් එක බලය. ඒ වගේම වර්ණ. චිත්ත ප්‍රසාරිතව දම්පැන් පූජා කරන්න. නිර්වාණ අවබෝධය පිණිසම දම්පැන් පූජා කරන්න. මගේ ආ ලෝභ හිතම දුරු වේවා කියන අදහසින් කරන්නේ. වෙන යමක් බලාපොරොත්තුෙන් පූජා කරන්න එපා. ඒක පූජා කරොත් පූජා කරා එතනින් ඉවර කරන්න. එතකොට මොකද අපිට වෙන්නේ? ඒවට පසුතල හැදි හැදි තව තව එයි. මේක අවබෝධ වුණා කියලා දම්පෙන් පූජා කරන්නේ නැතුව ඉන්නේ නැහැ. ඒවා කරනවා. ඒ උත්තරමයන් උදෙසා සලකන්නේ. ඒ ස්වාමින් වහන්සේලා මේනින් වහන්සේලා උදෙසා සලකන්නේ. ඒවැ අඩුපාඩුකම්. ඒ ස්වාමින් වහන්සේලාගේ සිල් හොයන්න යන්න එපා. මේ මේනින් වහන්සේලාගේ සිල් හොයන්න යන්න එපා. මොකද්ද? බුදුපසේ බුදු ආර්ය මහා සංඝරත්නය උදෙසාම මේ පිරිකර පූජාව පූජා වේවා. මේ දම්පැන් පූජා වේවා. මේ ආරාමේ පූජා වේවා. දෙන ඕන එකක් පූජා කරන්න බුද්ධ ප්‍රමුඛාර්ය මහා සංඝරත්නය උදෙසා පූජා කරන්න. එවිට ඒකේ ප්‍රතිඵලය වැඩි. තථාගතයන් වහන්සේටත් එක්තරා වෙලාවක විශාකා උපාසිකාව පිරිකර පූජා කරන වෙලාවේ බුදුහාමුදුරන්ට පූජා කරන්න එනවා. බුදුහාමුදුර කියනවා ආර්ය මහා සංඝරත්නය උදෙසා පූජා කරන්නේ. බුද්ධ ප්‍රමුඛ ආර්ය මහා සංඝරත්නය. නෑ මට ඔබ වහන්සේටමයි පූජා කරන්නේ. ආයි කියනවා බුද්ධ ප්‍රමුඛ ආර්ය මහා සංඝරත්නයට පූජා කරන්න. නෑ මට ඔබ වහන්සේටමයි පූජා කරන්නේ. බුද්ධ ප්‍රමුඛ ආර්ය මහා සංඝරත්නයට පූජා කරන්න. විශාකා එවිටයි ආනිසංස වැඩි. එවිටයි ආනිසංස වැඩි කියන්නේ. ඇයි අර? බුදු පසේ බුදු මහරහතන් වහන්සේගෙන් පැවතෙන ආර්ය මහා සංඝරත්නය උදෙසාම පූජා කරනවා. ඒකේ ආනිසංසය වැඩි. අන්නේ ආනිසංසය අපිට මොකද වෙන්නේ? නිවන් අවබෝධය කරගන්න පසුතලයේ තියෙන බාධා දුරු වෙලා තව තව තව තව පසුතලේ හැදේ. අපිටම තේරෙනව නේද අපේ සමහරලාට බලය අඩු වෙනා තිබ්බා කියලා. නේද? බලය අඩු වෙලා තිබ්බා. දැන් මෙතන ඉන්න පුරුෂත් ඉන්නවා ගොඩාක් අය කතා කරන්නේ. කවදද නුවර කරන්නේ? කවදද නුවර කරන්නේ? කවදද නුවර කරන්නේ කියලා අවුරුද්දෙන් දෙකක් තිස්සේ තුනක් තිස්සේ අහනවා. සමාල්ලාට නුවර කරන්න එනකොට නෑ. ඒ කියන්නේ මොකද? බලේ නෑ. කරන්න එනකොට නෑ. මේ කරන්න දෙයක් නෑ. මොකද මේ ටික මම අලුතෙන් සම්පූර්ණයෙන්ම ලැබෙන සතිය කරන්නේ නෑ. එකෙන් යම් කොටසක් ගන්නවා. අනිත් ටික යන්න ඕන විදිහට තමයි යන්නේ. එහෙනම් ලෝකෝත්තර සම්මාදිට්ඨියයි ආර්යෂ්ට මේ මේ ලෞකික සම්මා දිට්ඨිය. එහෙනම් අර ලෞකික සම්මා දිට්ඨිය ඉඳගෙන අපි ඒ කරපු දම්පැන් පූජා කරලා ඒ කරපු වැඩ ටිකේ මොකද වෙලා තින්නේ අපිට? වෙන්නේ. කවදාරි හේතු වාසන හැදෙන්නේ. අන්න අර ආයු වර්ණ සැප බල කියන හතර මුල් කරගෙන ධර්මතාවය විසින් කල්යාණ මිත්‍රයෙක් හම්බ වෙනවා මොකටද? තමන්ගේ ලෝකෝත්තර සම්මා දිට්ඨියට අදාළ ප්‍රඥා ඉන්ද්‍රිය වැඩෙන්නේ. ඒකයි ලෞකික ලෝකෝත්තර සම්මා දිට්ඨියට ප්‍රඥා ඉන්ද්‍රිය දාලා තියෙන්නේ. සම්මා දිට්ඨිය ප්‍රඥාවට යන්නේ ඔන්න ඔය හන්දා. අන්න ඒ අර අර හතරෙන් තමයි තමන්ගේ ප්‍රඥා ඉන්ද්‍රිය වර්ධනය කරගන්න ලැබෙන්නේ. එහෙනම් අපි උප්පත්තියෙන් ගේන්නේ මොනවද? ආයු වර්ණ සැප බල විතරයි. ප්‍රඥාව ගේන්නේ නැහැ උප්පත්තිය. හැබැයි ඒ ආයු වර්ණ සැප බල වලින් තමයි ධර්මතාවය ක්‍රියාත්මක වෙනවා. කොයි ලෝකේ කොහේ හිටියත් මොන රටක හිටියත් කොහේ හිටියත් කල්යාණ මිත්‍රයෙක් හම්බ වෙනවා. අන්න ඒ කල්යාණ මිත්‍රය අසු දැන ගන්නවා ධර්ම ඉදිරියේ තමන්ගේ ප්‍රඥාව පාර වෙනවා කොහොමද? හට ගන්නවා නම් හටගත්තේ දුකක්. නිරුද්ධ කරා නම් නිරුද්ධ කරේ දුකක්. අයං උච්චති සම්මා දිට්ඨියයි සම්මා දිට්ඨියනෝ ප්‍රඥා ඉන්ද්‍රියයි. ආය වෙන එකක් නැහැ. දකින්න එකම දේ. වෙන එකක් දකින්න. ඒත් චතුරාර්ය සත්‍යම තමයි ඒ දකින්නේ. මෙන්න මේක අතිශය වැදගත්. මේ කොටස බලා ගන්න. ආර්යාවෙනි අරියට මග කිසි ප්‍රත්‍යයෙන් කරන ලද්දේ වේද? චුල්ල වේදල සූත්‍රයේ ධම්මදින්න අතරණින් වහන්සේගේ දේශනාවක්. ඇවත් ඒ කියන්නේ මේ විශාකායනි කියන්නේ තමන්ගේ ගිහි වතේ හිටපු ස්වාමි පුරුෂයා. ඒ කියන්නේ බිරිඳ තමයි අනාගාමී ඵලය පූර්ණ කරලා උත්තරීතර බුද්ධ චීවරය දරාගෙන අරියත් ඵලය පූර්ණ කරනවා උන්වහන්සේගේ නම ධම්මතිර ධම්මදින්නා තෙරණින් වහන්සේ. તો ධම්මදින්නා තෙරණින් වහන්සේ තමයි මේ චුල්ල වේදල සූත්‍රය දේශනා කරන්නේ. එතකොට මෙහෙණින් වහන්සේ කෙනෙක් දේශනා කරපු ත්‍රිපිටකය ඇතුලේ තියෙන එකම දේශනාව. මෙහෙණින් වහන්සේ කෙනෙක් දේශනා කරු සම්පූර්ණ පොඩි පොඩි ඒවා නෙමෙයි සම්පූර්ණ දේශනාවක් කරපු එකම දේශනාව මෙන්න මේ චුල්ල වේදල්ල සූත්‍රය. ධම්මදින්න තෙරණින් වහන්සේ මේ දේශනාව කරන්නේ තමන්ගේ ගිහි වතේ හිටපු ස්වාමි පුරුෂයාට විශාකා කියන ස්වාමි පුරුෂයාට කරන්නේ. කළා මෙන්න මෙතන ධ්‍යානවා මෙයා ප්‍රශ්නයක් ආර්යාවෙනි. ඒ කියන්නේ විශාක උපාසකව අහනවා අරියට මග කිසි ප්‍රත්‍යයකින් කරන ලද්දේ වේද? ඇවත් විශාකයෙනි. එන ධම්මදින අතරින් වහන්සේ උත්තර දෙනවා මොකද්ද? ඇවත් විශාකයෙනි අරියට මග කිසි ප්‍රත්‍යයකින් කරන ලද්ද වෙයි. අරියටම ප්‍රත්‍යයෙන් කරන ලද්ද. ඊළඟට අහනවා මේ විශාක උපාසකයා අහනවා ආර්යාවෙනි ආර්ය ශ්‍රාංගික මාර්ගය. හොඳට අහගන්න කියන දේ ආර්ය අෂ්ටාංගික මාර්ගය විසින් ත්‍රිවිධ ස්කන්ධයෝ ත්‍රිවිධ ස්කන්ධයෝ සංග්‍රහ කොට දක්නා ලද්දාහු හුද ඒ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් මොකද්ද අහන්නේ ත්‍රිවිධ ස්කන්ධය වැඩෙනවද කියලා අහනවා එහෙම නැත්නම් ත්‍රිවිධ ස්කන්ධය තුලින් ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙනවද කියලා අහනවා එයා අහනවා ප්‍රශ්නයක් ත්‍රිවිධ ස්කන්ධය තුලින් ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙනවද? එහෙම නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් ත්‍රිවිධ ස්කන්ධය වැඩෙනවද කියලා අහනවා. දෙපැත්තට අහන්න. ත්‍රිවිධ ස්කන්ධය තුලින් ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙනවද? ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් ත්‍රිවිධ ස්කන්ධය වැඩෙනවද කියලා අහනවා. ඊළඟට කියනවා ඇවත් විශාකයෙන්. ධම්මදින්න අතරින් වහන්සේ කියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විසින් ත්‍රිවිධ ස්කන්ධය සංරූහිත නොවේති. ඒ කියන්නේ මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුලින් ත්‍රිවිධ ස්කන්ධය සංරූහිත නොවේති. ඒ කියන්නේ වැඩෙන්නේ නැහැලු. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් ත්‍රිවිධ ස්කන්ධය වැඩෙන්නේ නැහැලු. විශාකේනි ත්‍රිවිධ ස්කන්ධය විසින් ආර්ය අෂ්ටාංගික මාර්ගය සංවිත වේ. එහෙනම් ත්‍රිවිධ ස්කන්ධයෙන් තමයි ආරෂ්ඨාංගික මාර්ගය වැඩෙනවා ආරෂ්ඨාංගික මාර්ගෙන් ත්‍රිවිධ ස්කන්ධය වැඩෙන්නේ නැහැ කියලා කියනවා හරි ඊළඟට මෙයා මොකක්ද කිය මේ විසාක අතරින් මේ ධම්මදින්න අතරින් වහන්සේ කියනවා ඇවත් විසාකේනි යම් සම්මා වායා සම්මා මෙතන කියන මෙන්න මේ ටික බලන්න සම්මා වායාමයක් සම්මා කම්මන්තයක් සම්මා ආජීවයක් ඇද්ද මේ දහම් වූ සීල ස්කන්ධය විසින් සංවිත වෙයි මේ සම්මා වායාම සම්මා කම්මන්ත සම්මා ආජීව කියන ටික වැඩෙන්නේ මොන ස්කන්ධයෙන්ද? සීල ස්කන්ධයෙන්. එතකොට දැන් මට කියන්න සීල ස්කන්ධයෙන් අර තුන වැඩෙනවද? අර තුනෙන් සීල ස්කන්ධය වැඩෙනවද? දෙයිට උඩ කැල්ල මතකනේ කිව්වා මොකද කිව්වේ? ආර්ය ශ්‍රාංගික මාර්ගයෙන් ත්‍රිවිධ ස්කන්ධය වැඩෙන්නේ නැහැ. ත්‍රිවිධ ස්කන්ධයෙන් ආර්ය ශ්‍රාංගික මාර්ගය වැඩෙනවා කිව්වා. එහෙනම් සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සීලස්කන්ධයට අයිතිනම් සීලස්කන්ධය තුලින් සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව වැඩෙනවද? ඒ තුන තුලින් සීලස්කන්ධය වැඩෙනවද? සීලස්කන්ධය තුලින් සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව වැඩෙනවා. නැ සීලස්කන්ධය තුලින් තමයි ඒක වැඩෙන්නේ. හරිනේ? හරි. ඊළඟට කියනවා මොකද්ද? යම් සම්මා වායාමයක් සම්මා සතියක් සම්මා සමාධියක් ඇද්ද? සම්මා වායාමයක් සම්මා සතියක් සම්මා සමාධියක් ඇද්ද? මේ සමාධි ස්කන්ධයයි. සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන තුන අයිති මොනවටද? සමාධි ස්කන්ධයට. එතකොට සම්මා සමාධිය තුලින් මේ සමාධි ස්කන්ධය තුලින් සම්මා වායාම සම්මා වායාම සම්මා සති සම්මා සමාධිය වැඩෙනවද එහෙම නැත්නම් ඒ මම සම්මා වායාම සම්මා සතිය සම්මා සමාධිය තුලින් සමාධි ස්කන්ධය වැඩෙනවද සමාධි ස්කන්ධය තුලින් අර තුන වැඩෙනවා හරි ඒකත් හරි අවසානයේ සම්මා දිට්ඨියක් ඇද්ද සම්මා සංකප්පයක් ඇද්ද මෙය මොකද්ද? ප්‍රඥා ස්කන්ධය. එහෙනම් සම්මා දිට්ඨියටපත් වෙන කෙනාට ප්‍රඥාව ලැබෙනවද? ප්‍රඥාව තුලින් සම්මා දිට්ඨියට එනවද? ඔය එකක්වත් නැතුව ඔව් ඒ ප්‍රඥා ස්කන්ධය මුල් කරගෙන සම්මා දිට්ඨියටපත් වෙනවා. එහෙමනම් ප්‍රඥාවක් මුල් කරගෙන සම්මා දිට්ඨියට එනවා මිසක් සම්මා දිට්ඨියේ ඉන්න කෙනාට ප්‍රඥාව පහළ වෙනව නෙමෙයි. නේද? දැන් බැරි විලාකත් අතන කිව්වා මොකද්ද? මහණෙනි නිවන් නිවන් මගක් තියෙනවා කියලා සම්මා සමාධිය නිවන් මගයි. හරිනේ? සම්මා සමාධිය නිවන් මගයි. සම්මා සමාධිය අයිති කොහෙටද? සමාධි ස්කන්ධයට. තව දෙකක් තියෙනවා. නේද? හරි. පුබ්බාංගම සූත්‍රය කියනවා සම්මා දිට්ඨිය නැතුව සම්මා සංකප්පේ වැඩෙන්නෙත් නැහැ. සම්මා සංකප්පේ නැතුව සම්මා ආජීව සම්මා කම්මන්ත සම්මා වායාම වැඩෙන්නෙත් නැහැ. සම්මා සති වැඩෙන්නෙත් නැහැ. සම්මා සමාධි වැඩෙන්නෙත් නැහැ. එහෙමනම් මේ තුනෙන් අපි සීල ස්කන්ධයක් තියෙනවා සමාධි ස්කන්ධයක් තියෙනවා ප්‍රඥා ස්කන්ධයක් තියෙනවා. මේකෙන් පටන් ගන්න ඕනේ කොතනින්ද? ප්‍රඥා ස්කන්ධයෙන්. ඊළඟට ප්‍රඥා ඊළඟට මොකද සීල ස්කන්ධය ඊළඟට ප්‍රඥා සීල සමාධි අපි ගියේ කොහමද කොහමද අර මැදින් පැන්නේ සීල ස්කන්ධයට ප්‍රඥා ස්කන්ධේ නැතු සීල ස්කන්ධයට පැන්නේ කොහොමද මේ උඩින් යන ක්‍රමයක් තියෙනවද ඇයි මෙතන සීල සමාධි ප්‍රඥා මෙහෙම කියන හින්දා අපි හිතනවා එහෙමම තමයි. මේක කියෙව්වේ නෑ යන්තම්වත්. මේකේ මේ මොකද්ද කියලා තින්නේ? ප්‍රඥා ස්කන්ධේ යටම කියලා තින්නේ. යට ඉඳන් කියාගෙන එන්න ඕනේ. සම්මා දිට්ඨිය සම්මා සම්මා වායාම සම්මා කම්මා සම්මාද යට ඉඳන් කියන්නේ උඩට මේ කාර්යෂ්ඨාංගික මාර්ගය. ඒතර මුලින්ම පහළ වෙන්න ඕනේ මොකද්ද? ප්‍රඥා ස්කන්ධය. ප්‍රඥා ස්කන්ධයක් නැතුව සම්මා දිට්ඨියට ආවා කිව්වොත් ඒක බුද්ධ ශාසනයේ දෙයක් නෙමෙයි. ඒතර එහෙම එකක් නැතුව කවුරු හරි සම්මා සමාධිය වඩනවා කියලා භාවනා කරොත් පුළුවන් ද වැඩේ කරන්න. මොකද හිතේ? ඕගොල්ලොම තීරණය කරන්න හොඳේ මම පෙන්වනවා විතරයි. මම පෙන්වන්නේ ඕගොල්ලෝ බලන්න. ඉතින් ඇත්තද නැද්ද කියලා මේ කියන එක. එහෙනම් මේක මොකද වෙන්නේ? මෙන්න මේ දේ වෙන්නේ බලන්න. අපිට වර්ධින දැන හොයා ගන්න ඕනේ අපි. අපි හිතුවේ මෙන්න මෙහෙම. මොකද්ද? සීල ස්කන්ධයක් මුල් කරගෙන මේකට අයිති මේ ටික. මොනවද අයිති? සීලයට අයිති සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව. සමාධියට අයිති සම්මා වායාම සම්මා සති සම්මා සමාධි. ප්‍රඥාවට අයිති සම්මා දිට්ඨි සම්මා සංකප්ප. දැන් මේක ඇත්තටම වෙන්න ඕනේ මෙහෙමද මේ විදිහටද? ඔයගොල්ලෝ තීරණය කරන්න. මොකද හිතෙන්නේ? තීරණේ ඔබ සතු. තීරණේ මගේ සතු නෑ. දෙකෙන් කෝකද හරි? පළවෙනි එක දෙවෙනි එකද? හරි. දැන් අවංකවම පිළිගන්නවද අපිට වැරදිලා තියෙනවා කියලා යම් තැන? ඈ? අපේ තියෙන දික්ටි ටික ඔක්කොම පැත්තකින් තියන්න වෙනව නේද? තියෙන දික්ටි ටික ඔක්කොම පැත්තකින් තියලා නිහතමානීව අවංකවම නිවන් දකින අදහසෙන් වැඩේට බහින්න වෙන්නේ. එතෙන්ට එනකන් තමයි මම අද කරන්නේ. ලෝකෝත්තර සම්මා දිට්ඨියට පත් වෙන්න නම් ප්‍රඥාව ලැබෙන්නම මේ උට ඊළඟ සතිය නම් තමයි කොහොමද ප්‍රඥාව ලබා ගන්න කියලා විස්තර කරන්න වෙන්නේ. වෙන ක්‍රමයක් නැහැ නේ. හැබැයි ඕගොල්ලන්ට අවස්ථාව දීලා තිනවා දෙකෙන් කැමති එකක් බලන්න. කොහෙද වැරදුනේ කියලා බලන්න. මම සූත්‍රේ පෙන්නුවානේ චුල්ල වේදල සූත්‍රේ. මේ මේ මේ chart එක මම හදපු එකක් නෙමෙයි. ඇයි ඒ? චුල්ල වේදල සූත්‍රේ පැහැදිලිවම කිව්වා ප්‍රඥාව මුල් කරගෙන සම්මාදිට්ඨියට සම්මා සංකප්පයට වැඩෙනවා සමාධි ස්කන්ධය මුල් කරගෙන මේකට එනවා සීල ස්කන්ධය මුල් කරගෙන මේකට එනවා එහෙම නැතුව ආර්ය ශ්‍රාංගික මාර්ගයෙන් ස්කන්ධ වැඩෙනවා නෙමෙයි. ප්‍රඥා ස්කන්ධය මුල් කරගෙනම තමයි මේක වැඩෙන්නේ. හොඳට කල්පනා කරන්න. දැන් අපි බලන්න ඕනේ එහෙනම් බුද්ධ ශාසනයේ ප්‍රඥාව පහළ වෙනවා කියන්නේම මොකද්ද? දුක හටගන්න විදියයි, දුකෙන් නිදහස් වෙන විදියයි දැනගත්තා. දුක හටගන්න විදියයි, දුකෙන් නිදහස් වෙන විදියයි දැනගත්තා නම් ඇත්තටම ඔහුට ප්‍රඥාව තියෙනවද නැද්ද? දැන් ඒ ප්‍රඥාව මොකෝ කරන්නේ ඊළඟට? වැඩ ගන්නවා ප්‍රඥාවෙන්. ඒ ප්‍රඥාවෙන් වැඩ ගන්නකොට මොකද වෙන්නේ? දුකෙන්. නිදහස් වෙනවා. නිවන් දකිනවා. හිතේ නිවීම ලැබෙනවා. Taman නිවෙන බව Tamanම දන්නවා. ඒක ඇවිල්ලා කියන්න ඕනේ තමන්ට තේරෙයි කොහොමද රූපයේ ඉදිරියේ ප්‍රඥාව පහළ වෙන්නේ කියලා. කොහොමද තමන්ටම තේරෙයි සද්දේ ඉදිරියේ ප්‍රඥාව පහළ වෙන්නේ? ගන්ධයේ ඉදිරියේ කොහොමද පහළ වෙන්නේ? රස ඉදිරියේ කොහොමද පහළ වෙන්නේ? එදා ප්‍රඥාව පහළ වෙච්ච නැති හන්ද නේද මං රූපය බෙදාගත්තේ පැති දෙකකට. මන වඩන ටිකක් ටිකක් මන වඩන්නේ නැති ඒවා කියලා. ප්‍රඥාව නැති හින්දා නේද ලෝකේ දෙකට බෙදාගත්තේ මං. මේක දුරස් වෙනවට කැමති නෑ මේක ලං වෙනවට කැමති නෑ. ඒ ප්‍රඥාව නැති හන්දා අඥාණයෙන් ගත්ත තීරණයක් හන්දා. එහෙනම් ප්‍රඥාව පහළ වෙන්න පහළ වෙන්න දන්නව මොකද්ද? මේවා මන වඩනවා කියලා හිතාගත්ත හන්දා තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මේවා මන වඩන්නේ නැහැ කියලා හිතාගත්තාන්ද තමයි ප්‍රශ්නේ තියෙන්නේ. හිතේ හදාගත්ත මනස්ගතයක් මිසක් රූපවල මේවා මාත්‍රයක් නැහැ, සද්දවල, ගන්ධවල, රසවල, ස්පර්ශවල මන වඩන ඒවා මාත්‍රයක්වත් නැහැ. හිතෙන් ගොඩනගාගත්ත මනෝමූලික සංකල්පනාවක් හන්දමයි මේ ටිකෙන් මන වඩනවා මේ ටිකෙන් මන වඩන්නේ නැහැ කියලා දෙපැත්තකට බෙදාගෙන ඉච්ඡාවක් ගොඩනගමින් ලෝකේ පසුපස්සේ හඹාගෙන ගියේ කියලා Tamanට තේරෙනවා. මේ ઈච්ඡාව බංග වෙන මොහොතක් මොහොතක් පාසාම දුක හට ගන්න බව තේරෙනවා. ඒකයි ઈච්ඡාව බන්ධනේ වෙනකොට දුක හටගත්තක ઈච්ඡාව අපෙන් අහිමි වෙනකොට දුක හට ගන්නවා. නැද්ද කියලා කල්පනා කරන්න. අන්න ඒ කර්ම තමන්ටම තේරෙයි. මේ ප්‍රශ්නෙට අපිට උත්තරේ ලැබෙනවා කියලා. අන්නේ ලැබෙන උත්තරේ ළඟදී අපිට ප්‍රඥාවේ තීරණය ඉස්සරහට එනවා. අවිද්‍යාවේ තීරණය අභිමවා ප්‍රඥා තීරණේ උඩට එනවා. මොකක් ඉදිරියේද? ඇහැට රූපයක් ඝට්ටණය වෙන තැන, කනට ශබ්දයක් ඝට්ටණය වෙන තැන, දිවට රසක්, නාසයට ගන්ධයක්, කයට පහසක්, මනට ධම්මයක් ඝට්ටණය වෙන තැන අවිද්‍යා තීරණය යටපත් කරලා ප්‍රඥා තීරණය උඩට ඒ ප්‍රඥා තීරණය ජය ඒ ජය එක හිතට ශාන්තියක් නිදහසක් වෙනවා. එතන ගින්න නොමැති බව තේරෙනවා. එගිනි නිවීම නිවන බව තේරෙනවා. නිවන කියන්නේ මොකක්වත් නැති අන්තෝ ජටා බහි ජටා වගේ තේරෙන්නේ නැති එකක් නෙවෙයි. අපි එහෙමනම් වෙලාව යන හන්දා පුණ්‍ය අනුමෝදනාව කරලා ලබන සතිය සාකච්ඡාව කරමු. ඉතින් මේ ටික තවදුරටත් ගැඹුරට විස්තර කරගෙන කරගෙන යන්න වෙන්නේ. කොහොමත් මම මේ සතිය කරපු ටික ලබන සතිය පොඩ්ඩක් විස්තර කරනවා. ඉතින් සාකච්ඡා අඩුම ගානේ තුනක් විතර වගේ වෙනකන් තව තව අලුත් කෙනෙක් ආවට කමක් නැහැ. තුන වගේ සාකච්ඡාව පැන්නට පස්සේ නම් ඇත්තටම ඉතින් අලුත් කෙනෙක් කෙන එක එච්චර තේරුමක් නැහැ. අවංකව මේ කියන්නේ. මොකද මම මේකේ ඔලු ගෙඩි ගානක් පුරෝණ එක නෙමෙයි කරන්නේ. ඒක වැඩක් නැහැ. නේ ඉස්සරහට පෙන්නන්න. හොඳ එක කලුර ගහක් වවා ගන්නවා මිසක් කෙසෙල් ගස් 100ක් වවන්නේ නැහැ. වැඩක් නැහැ. පොඩි හුලඟටත් වැටෙනවා. හොඳ ඒක කලුවර ගහක් වැවුනහම ඒක පලාතටම ඇති. හේවන දෙන්නේ. කේල් ගහක් යන්තම් ගියත් පොඩි හුලඟක් ගියත් ඉවරයි. වැඩක් නැහැ. කලුවර ගහක් එහෙම වැටෙන්නේ නැහැ. ඒ හින්දා අදිස්ථාන කරගන්න කේල් ගහක් කලුවර ගහක් වෙනවමයි කියන්නේ. එක ගමකට එක කලුවර ගහක් තිබ්බහම ඇති. ඒ ආර්ය සුවඳ ගමේම හමනවා. එහෙම ආර්යෝ බිහි වෙන්නේ. පත්තර වලින් ආර්යෝ බිහි වෙන්නේ නැහැ. බය වෙන්න එපා. එහෙම බිහි වෙන බුදු දාසනයක් නෙමෙයි තියෙන්නේ. ආර්ය චිත්ත එච්චරට ප්‍රබලයි. එහෙනම් එක ගමකට එක ආර්යෙක් හිටියම හොඳටම ඇති. එතනින් නැගිලෙයි. ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ ඩියුටි එදාට කරයි. හරි අපි එහෙමනම් පුණ්‍ය අනුමෝදනාව කරලා සාකච්ඡාව අවසන් කරමු. සියලු දෙනාට තෙරුවන් සරණයි. දහම් පඬුර සදාම් සාකච්ඡා මාලාවේ සමාරම්භක දිනේ වෙන අද දින වැඩසටහන සඳහා දායකත්වල දායකත්වයේ දක්වලා තියෙන පින්වත් පිරිසගේ නාම ලේඛනය මම ඉදිරිපත් කරනවා. යනතුරුව පුණ්‍යානුමෝදනාව සිද්ධ වෙනවා. පළමුව ශාලාගාස්තු සඳහාද දායකත්වයේ දක්වලා තියෙන්නේ මදුෂා එරන්දි සිල්වා මහත්මිය, චාමර නානායක්කාර මහතා, දිනෙල් නානායක්කාර, పూర్වී අරණ්‍යා නානායක්කාර, ප්‍රනීත් මංගල අබේකෝන්, ක්‍රිෂාන් කාංගර යන පින්වත් පිරිස විසින් ඒ සිළු දෙනාට මේ පුණ්‍ය කුසල ශක්තිය නිවන් පූර්ණේ කර ගැනීමටම උපනිශ්‍රේවායි ප්‍රාර්ථනා කරනවා. එවැගේම අද දින තේපානය සඳහා ගිලම්පස සඳහා දායකත්වය දක්වලා තියෙන්නේ නාහල්ලගේ කුමුදිනි කුමුදිනි මහත්මිය KPG විජේවර්ධන මහතා අධිකාරී ජයතිලක මහතා නිශාන්ති අල්ලිස් මහත්මිය රුෂා රුෂාන් පෙරේරා මහතා හසිත ලක්ෂාන් මහතා සහ පවුලේ සියලු දෙනා එවැගේම චාමර විජේවර්ධන මහතා ප්‍රසාද් යසරුවන් මහතා සංගීතා විජේවර්ධන මෙනවිය සසී දෙව්මිනි මෙනවිය රොෂාන් මහතා යන පින්වත් පිරිසෙන් විශේෂින් ඒ සිළු දෙනාගේ අපේක්ෂාව අද දිනට යෙදෙන නාහල්ල කුමුදිනී මහත්මියගේ ජන්මදිනය නිමිත්තෙන් එම මහත්මියටත් ඇගේ ශාම්පුරුෂයා වන KPG විජේවර්ධන මහතාට නිදොක් නිරෝගීව මේ උතුම් නිවන් මඟ පූර්ණේ කර ගැනීමට සියලු ප්‍රත්‍ය පරිසරය සැකසේවා යන අරමුණු පෙරතරි කරගෙන දායකත්වයේ දක්වලා තියෙනවා. ඒ වගේම අද මෙහෙණින් වහන්සේලා සඳහා දානීය පිරිනමලා තියෙන්නේ DB විජේකෝන් මහතා, හේමමාලා සමරතුංග මහතා, උදේනේ රසාංගිකා රසාංගිකා හසාරා විජේකෝන් මෙනවිය දැහැමි විජේකෝන් මෙනවිය කුසුම් සමරතුංග උදිත දඩම්වල ක්‍රිෂාන්ත ක්‍රිෂාන්ත සමරතුංග ඇතුළු පවුලේ සැම වගේම සචිනි සමරතුංග මෙනවිය නුවන් විජේකෝන් මහතා යන පිරිස විසින් එවැගේම අද උදේ අනෙක් දානය සඳහා දායකත්වය දක්වලා තියෙනවා අජන්ත සෙනරත් මහත්මිය චතුරාංග මහතා විශ්මි මහත්මිය එවාගෙම ඩී.බී. විජේකෝන් මහතා ඇතුළු පවුලේ සියලු දෙනා එවාගෙම සුමිත්‍රා ගුණවර්ධන මෙනවිය යන අය විසින් ඒ සියලු දෙනාටද මේ පුණ්‍ය කුසල ශක්තිය නිවන් පූර්ණේ කර ගැනීම පිණිසම උපනිසේවායි ප්‍රාර්ථනා කරනවා. එවාගෙම අද දහවල් දානය සඳහා දායකත්වයේ දක්වලා තියෙන්නේ ඇමරිකාවේ කෙන් නගරයේ පදිංචි නිරෝෂන් මද්දුමගේ මහතා විසින් නිවන් පිණිසම උපනිසේවායන අරමුණෙන් සහ මීට වසර 9කට පෙර මියගිය අනුසා උදේශානි මහත්මියට පින් අනුමෝදන් කිරීම අපේක්ෂා කර දැරිව ඒ වගේම තව දායකත්වයක් දක්වලා තියෙනවා නවසීලන්තයේ පදිංචි නිලොන් විතානාරච්චි මහත්මිය මහේෂ් මහතා සහ දරුවන් සියලු දෙනා විසින් ඒ සියලු දෙනාටද උතුම් නිවන් මඟ පූර්ණේ කර ගැනීමට මේ පුණ්‍ය කුසල ශක්තිය උපනිශ්‍රේවායි ප්‍රාර්ථනා කරනවා. දානකෝ ඒ ජනක ඒක මේ ජනක ඒක මේ අවුරුදු 9 නෙමෙයි මාස 9කට මීට මාස 9කට අද දහවල් දාණය පිරිනමන ඇමරිකාවේ කෙන්නාගරේ පදිංචි නිරෝෂන් මහතාගේ කරමුණ වන්නේ මීට මාස 9කට පෙර මියගිය අනුෂා උදේශානි මහත්මියට පින් අනුමෝදන් කිරීම අරමුණු කර ගැනීම ඒ වගේම අද දින අතුරුපස සඳහා දායකත්වයේ දක්වනවා මදුෂා එරන්දි සිල්වා මහත්මිය චාමර නානායකර මහතා තිනෙල් පුතා పూర్ව දියණිය ඒ වගේම ප්‍රනීත් මංගල අබේකෝන් මහතා යන විසින් ඒ සියලු දෙනාටද නිවන් පිණසම මේ පුණ්‍ය කුසලයේ උපනිෂේවායි ප්‍රාර්ථනා කරනවා ඒ වගේම අද දින වැඩසටහන සඳහා මුදල් ආධාර කළ පින්වත් පිරිස අතර නුවන් විජේකෝන් මහතා, අස්සේල ගමගේ මහතා, ගීතා ගමගේ මහත්මිය, නන්දලතා ගමගේ මහත්මිය, එච්.එම්.එස්. විජේසිංහ මහතා, නිමල් අමරුප්ප මහතා, මල්ෂා අමරුප්ප මහත්මිය, සේන අමරුප්ප මහතා, රංජනී අමරුප්ප මහතා ටී.එස්. මද්දුම කුලගේ මධ්‍යම කුලගේ මහත්මිය දයානන්ද ජයවීර මහතා එන්.ජී.එල්. අබේසිංහ මහතා බී.පී. කරුණානායක මහතා ලීලා දිසානායක මහත්මිය විජයානන්ද ජයවීර මහතා ආර්.එල්.බී. දිසානායක මහතා මල්ලිකා සමරනායක මහත්මිය ආර්.එම්. අරුණ ප්‍රසාද් මහතා සමන්ත ලක්මාල් මහතා පී.බී. රාජනායක මහතා ඩී ලියනගේ මහත්මිය එන්.කේ. ඉඹුල්දෙනිය මහත්මිය, පුෂ්පා රංජනී මහත්මිය, ඒ වගේම කුමාරි අත්තනායක මහත්මිය, රසිකා කුමාරි දියණිය මහත්මිය විසින් රසිකා කුමාර දියණියටත් සමන් කුමාර පුතාටත් ප්‍රණාලි දුවටත් මෙම ධර්ම අවබෝධයේ පිණිස උපනිශ්‍රේවායි අරමුණින් යුතුව දායකත්වයක් දක්වලා තියෙනවා. ඒ සියලු දෙනාටම උතුම් නිවන් මඟ පිණිසම මෙම පුණ්‍ය කුසලයේ උපනිශ්‍රේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ ශාලාවෙන් කර දීමට මූලික වෙන ඒ ස්ථපල් ස්ථානාධිපතිතුමා ඇතුළු සියලු දෙනාටත් වැඩසටහන සංවිධානය කරන සියලු දෙනාටත් ඒ වගේම ධර්ම සාකච්ඡාව සඳහා සම්බන්ධ වන ඔබ සියලු දෙනාටත් උතුම් නිවන් මඟ පූර්ණේ කර ගැනීමටම මේ පුණ්‍ය කුසල ශක්තිය උපනිශ්‍රේවායි ප්‍රාර්ථනා කරමින් අද දින වැඩසටහන સમાપ્ત කිරීමට පෙර පුණ්‍යානුමෝදනාව සඳහා මම ගෞරවයෙන් ආරාධනා කරනවා රුවන් රණසිංහ මැතිතුමන්ට සියලු දෙනාටම තෙරුවන් සරණයි. උතුම් වූ ධම් සාකච්ඡාවක් සිද්ධ කිරීමෙන් ඒ සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ මූලිකම විග්‍රහය යම් තාක් මට්ටමකට වටහාගෙන ඒ මහත්ඵල මානිසංස ගෙන දෙන්නා කුසල් සම්භාරයක් කරගන්න යන රැස් කරගන්න යන මේ මොහොතේදී ඒ දහම් සාකච්ඡා සහ සම්බන්ධෙච්ච දේව කොට්ටාස බ්‍රහ්ම කොට්ටාස නැත්නම් ඒ කොට්ටාස කරා මේ ජනර කරනාලද කුසල අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා පුණ්ණාන්සලා අතරින් තුන්තරා බෝධි එක්තරා උතුම් මුණියන් සාක්ෂාත් කරගෙන යන ගමනේදී ඒ සම්මිය දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලා වැඩද ඒ වගේම මේ ශාසනය රක්ෂණය පෝෂණය කරන්නා වූ දෙවි දේවතාවුන් වහන්සේලාද ඒ තම තමන්ගේ ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් වහන්සේලාටද මේ සියලුම පුණ්‍ය ශක්තිය උන්වහන්සේලා කරා මෛත්‍රී සිතින් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා මෛත්‍රී සිතින් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා. මෛත්‍රී සිතින් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ මේ මේ සම්මා දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලා අතරින් ධර්ම අවබෝධය ලබාගත් දෙවි දේවතාවුන් වහන්සේලා ඇතනම් තව තවත් ධර්ම අවබෝධය ලබාගෙන ප්‍රඥා බුදුන්පත් වී ඒ යථාර්ථයම අවබෝධ කරගෙන මේ ලෝකේ යථාර්ථය අවබෝධ කරගෙන ඒ සංසාර ගමන නිමා කිරීමටත් මේ පුණ්‍ය ශක්තිය හේතු ආසනම් වේවා හේතු ආසනම් වේවා හේතු ආසනම් වේවා ඒ වගේම ධර්ම අවබෝධ ලබා නොහැකිච්ච යම් දෙවිදේවතාවුන් වහන්සේලා ඇත්ත තවදුරටත් ඒ සද්ධර්ම ශ්‍රවණය වලට අවස්ථාව ලබාගෙන ඒ උතුම් කල්යාණ මිත සම්පත්තිය තුළ සද්ධර්ම ශ්‍රවණය කරමින් මේ ලෝකේ අසාරත්වයම වටහාගෙන මේ දුක්ඛ ස්කන්ධය නිමා කර ගැනීම උතුම් වූ නිර්වාණ අවබෝධයේ සිපිනිසම මේ පුණ්‍ය ශක්තිය ඒ දෙවිදේවතාවුන් වහන්සේලා කරා අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්තා අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා උන්නාන්සේලා පතන්නා බෝධි එක්තරා බුති නිවන් සාක්ෂාත් කර ගැනීමටම මේ පුණ්‍ය ශක්තිය හේතු වාසනාම් වේවා හේතු වාසනාම් වේවා හේතු වාසනාම වේවා කියලා තුන් වතාවක් සාදුකාරයයි. ඒ වගේ අද දිනේ මේ උතුම් උදාම් සාකච්ඡා කරගෙන යාමේදී තෙමේනින් වහන්සේලා උදෙසා දම්පැන් පූජා කර සිළු දිනාටමත් ඒ වගේ මේ ශාලාගාස්තු ගෙවීම සඳහා උදව් උපකාර කරපු සිළු දිනාටමත් තේ පැන් සංග්‍රහ කටයුතු වලට සහ සම්බන්ධ වෙච්ච සිළු දෙනාටම ඒ වගේ උදේවරුේ දාණය සඳහන් නම් ගොස් සඳහන් කරපු සිළු දෙනාටම ඒ වගේ දහවල් දිනේ මේ උත්තර මේ උතුම් උදාම් සාකච්ඡාල සහ සම්බන්ධ වෙච්ච සිළු දෙනා උදෙසාම ඒ දම්පැන් පූජා කළේ සිළු දෙනාටමත් ඊට සහ සම්බන්ධ වූ සිළු දෙනාටත් ඒ දැන් දම්පැන් සකසූ යම් කිසි කෙනෙක් ඉන්නවනම් ඒ සිළු දෙනාටමත් ඒ දම්පැන් මෙතනට ගෙනවිත් දුන්නා වූ යම් කිසි කෙනෙක් ඒ සිළු දෙනාටත් ඊට වාචනයකින් හෝ වචන මාත්‍රයෙන් උදව්වක් උපකාරයක් කළු යම් කිසි කෙනෙක් ඒ සිළු දෙනා කරා මේ ලබා ගත්තා මේ පුණ්‍ය ශක්තිය ඒ සිළු දෙනා කරාටම මෛත්‍රී සිතින් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා මෛත්‍රී සිතින් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා මෛත්‍රී සිතින් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා ඒ අතරින් ධර්ම අවබෝධය ලබාගත් කෙනෙක් ඉන්නවා තව තවත් ධර්ම අවබෝධය ලබා ගැනීමටත් ධර්ම අවබෝධය ලබා ගන්න නැකෙච්ච යම් කිසි කෙනෙක් ඉන්නවා තව දුරටත් කල්යනා මිත්‍ර සේවන සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝමනසිකාරය ධම්මානුදම් පටිපදා කියන මේ සතර සෝතාපට්ඨාංග තුලින් ලෝකේ අසාරත්වයේ වටහාගෙන මේ දුක්ඛ ස්කන්ධේ නිමා කිරීම සඳහාම ඒ ධර්ම ශ්‍රවණයටම ඥානය පහළ වේවා ධර්ම ශ්‍රවණයටම ආයු වර්ණ සැප බල පූර්ණ ආයු වර්ණ සැප බල පූර්ණ කරගෙන මේ උතුම් නිවන් මඟ සාක්ෂාත් කර ගැනීමටම පුණ්‍ය ශක්තිය හේතු වාසනාම් වේවා හේතු වාසනාම් වේවා හේතු වාසනාම් වේවා ඒ වගේ මේ දම්පැන් පූජා කිරීමෙන් ජනිත කරනා මේ පුණ්‍ය ශක්තිය ඒ සියලු දෙනාගේම යම් කිසි මේ මොහොතේදී පින්බරාත් වෙන ඥාති කොට්ටාශයක් ඉන්නා නම් ඒ ඥාති කොට්ටාශය කරාද මේ ලබාගත් මේ පුණ්‍ය ශක්තිය ඒ ඔය ඉන්න ස්ථානයේම සිට ඒ සුළු දෙනාටම අනුමෝදන් කරමි අනුමෝදන් එත්වා අනුමෝදන් කරමි අනුමෝදන් එත්වා අනුමෝදන් කරමි අනුමෝදන් එත්වා ඒ අතරින් දුකිත බාහින සත්ත්ව කොට්ටාන මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන්ගේ සුගතිගාමී වේවා සුගතිගාමී උතුම් මනුස්සත්ත උතුම් සද්ධර්ම ස්නේහට අවස්ථාව ලබාගෙන චතුරාර්ය සත්‍ය අවබෝධ අරෂ්ටාංගික මාර්ගයේ පූර්ණේ කරගෙන සතර බල ලැබී ධානා බල ලැබී අමා මා නිර්වාණ ශාන්තියෙන් කෙලවර කර ගැනීමට මේ කුසල උපනිෂ්ණයක් ඒවා හේතු වේවා වාසනාව වේවා උතුම් මොණින් නිසනසිතා මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් වේ සියලුම සතර ගම් දෙලින් ගෙවා දමා නිදාසෙත්තා නිදාසෙත්තා නිදාසෙත්තා එසේම වෙත්තා එසේම වෙත්තා එසේම වෙත්තා කියලා තුන් මතාවක් සාදුකාරයක් දුන්නා. ඒ වගේ මේ උතුම් උදාම් සාකච්ඡා පවත්වාගෙන යාම සඳහා උදව් උපකාර කරන සිළු දෙනාට ශ්‍රමයෙන් හෝ වචනකින් හෝ වචන මාත්‍රයේ උදව්වක් උපකාරයක් කරන සිළු දෙනාටමත් ඒ වගේ මේ ස්ථානයේ ලබා දුන්නා වූ මහනුවර මහනුවර තපස්ථානාධිපතිතුමා ඇතුළු ඒ සියලුම කාර්ය මණ්ඩලයටත් ඊට උදව් උපකාර කරන සිළු මහත් මහත්මීන්ටත් මේ වචන මේ මේ උතුම්ම මාර්ගය වඩා ගැනීම සඳහා වචනකින් වචන මාත්‍රෙන් උදව්වක් උපකාරයක් කරන යම් තෙන ඒ සිළු දිනාටමත් මේ ලබාගත්තා මේ පුණ්‍ය ශක්තිය මේ මොහොතේ මේ සිළු දිනා කරාම අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා ඔවුන්ට තව තවත් ධර්ම අවබෝධය ලැබී උතුම් වූ ප්‍රඥා මුදුන්පත්ති මේ ලෝකේ අසාරත් අසාරත්වයෙන් වටහාගෙන සංසාර ගමන නිමා කිරීම සඳහා ඒ යථාර්ථ අවබෝධයටපත් කිරීමපත් වීම සඳහා ඒ ආයු වර්ණ සැප බල පූර්ණ කරගෙන උතුම් වූ නිවන් මඟ සාක්ෂාත් කර ගැනීමටම ධර්ම ශ්‍රවණයටම ඥානය පහළ වේවා ධර්ම ශ්‍රවණයටම ඥානය පහළ වේලා ධර්ම ශ්‍රවණයේ ඥානය පහළ වේලා ලෝකේ පරම සත්‍ය වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමටම හේතු ආසනාම් වේවා හේතු ආසනාම් වේවා හේතු ආසනාම් වේවා මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් ඒ සියලුම සසර ගම්දුලින් ගෙවා දමා නිදහසෙත්තා නිදහසෙත්තා නිදහසෙත්තා එසේම වෙත්තා එසේම වෙත්තා එසේම වෙත්තා කියලා තුන් වතාවක් සාදුකාරය. ඒ වගේ අද දිනේ මේ උතුම් උදාම් සාකච්ඡාට සා සම්බන්ධ වෙච්ච සිළු දෙනාටමත් මේ ලබාගත්තා මේ පුණ්‍ය ශක්තිය ඔබ සිළු දෙනා කරාම මෛත්‍රී සිතින් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්තා මෛත්‍රී සිතින් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්තා මෛත්‍රී සිතින් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්තා ඔබලා අතරින් ධර්ම අවබෝධය ලබාගත් කෙනෙක් ඉන්නවා නම් තවදුරටත් ධර්ම අවබෝධය ලබා ගැනීම සඳහා ඒ ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් ඉදිරියේ ලෝකයේ අසාරත්වයෙන් වටහාගෙන මේ දුක්ඛ ස්කන්ධය නිමා කර වස්තුකාම් ප්‍රහීන කර උත්තරීතර සකදාගාමී ඵලයටත් ක්ලේශකාම් ප්‍රහීන කර උත්තරීතර අනාගාමී ඵලයටත් උද්දම් භාගික සංයෝජන ප්‍රහීන උත්තරීතර අරියත් භාවයටත් පත් වීමටත් ඊට අවශ්‍ය කරන්නා දැහන් ඵලද පූර්ණ කරගෙන අමාමා නිර්වාණ ශාන්තියෙන් අත්පත් කර ගැනීමටත් ඒ වගේම ඔබලා අතරින් ධර්ම අවබෝධය ලබා ගන්න ඔයගේ චඩුපාඩු සීළු දෙනාටමත් තවදුරටත් කල්යාණ මිත්‍ර සේවනයේ සද්ධර්ම ශ්‍රවණයේ යෝනිසෝ මනසිකාරය ධම්මානුදම් පටිපදා කියන සතර සෝතාපට්ටි අංග තුලින් යාස්වාදී ආදීන නිස්සරණ තත සක්කාදිට්ඨිය මිච්ඡාදිට්ඨිය පහවත උත්තරීතර සම්මාදිට්ඨියටපත් වී සෝවාන් ඵලලාභී උත්තම උත්තමාවියම් බටමපත් වේවා සකදාගාමී ඵලලාභී උත්තම උත්තමාවියම් බටමපත් වේවා අනාගාමී පල්ලාභී උත්තම උත්තමාවියන් බටපත් වේවා අරියප් පල්ලාභී උත්තම උත්තමාවියන් බටපත් වේවා මේ ලෝකේ අසාරත්වයේ මොහොතක් මොහොතක් පාසා වටහාගෙන මේ දුක්ඛ ස්කන්ධය නිමා කර නිවන් දකිත්වා නිවන් දකිත්වා නිවන් දකිත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මෛද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිලණ්ඩක්කන්ද සාසනං ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මෛද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිලණ්ඩක්කන්ද දේශනං ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මෛද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිලන් රක්칸තු මම් පරන්ති මිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ තතං සමාගමෝ තු යාව නිබ්බානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ තතං සමාගමෝ තු යාව නිබ්බානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ තතං සමාගමෝ තු යාව නිබ්බානපත්තිය Idam idamme punyang asavakya wango tu sabba tu idam idamme punyang asavakya wango tu sabba tu idam idamme punyang asavakya wango tu sabeduka dukkha tu. yang kini ratna loke vijati vidapatu ratna buddha samannatti ratna dhamma samannatti sangga sangha nati tasma soti bawang. සියලු ලෝක සියලු සත්වයන්ට සිතක් ශාන්තියක් යහපතක්ම වේවා. උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිවීමෙන් නිවීමටපත් වේවා. නිවීමෙන් නිවීමටපත් වේවා. නිවීමෙන් නිවී සනසෙත්තා. සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි.